ඕනොන් කරගෙන යන සාදුකාරය පවත්වන ශීලද සාදු සාදු සාදු Namo tasse bhagavato arahato samma sambuddhassa. Namo tasse bhagavato arahato samma sambuddhassa. Namo tasse bhagavato arahato samma sambuddhassa. Dang saranang gacchami. Dang saranang gacchami. Damang saranang gacchami. Damang saranang gacchami. Sangang saranang gacchami.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 දැන් මේ වෙන විට ආරම්භ කරාට වැඩිය. ඉතින් සමූහ භාවනාව ඊළඟට අපි ගත්තාම සිල් සමාදන් වීම සමූහ භාවනාව ඊළඟට භාවනා යෝගාවචරින්ගේ ඒ සතියේ ඒ කමඨහ වාර්තාවල තියෙන සුවිශේෂී කමඨහ වාර්තා පිළිබඳව සමාලෝචනයක් සිදු කරනවා. ඒ කියන්නේ අපි රිවිව් එකක් කරනවා. කමටා වාර්තා කීපයක් තෝරගෙන ඊළඟට අද දින ඒ දිනවලට අපේ විශේෂ මාතෘකා ඒ කියන්නේ භාවනාවට අදාළ කෙනේ මූලධර්ම මූලික න්‍යාය ෆන්ඩමෙන්ටල් තියරි තියෙනවා නම් අපි ඒ ගැන සාකච්ඡා කරනවා. ඉතින් අපිට මූලික වශයෙන් අපිට අද ආරම්භයේදී ගත්තාම තියෙන සාමූහික භාවනාව ඒක තමයි වැදගත්ම කාරණේ වෙන්නේ. මොකද ගොඩක් දෙනකොට තනියෙන් භාවනා කරනවට වැඩිය මේ විදිහට විශේෂ උපදේශ මාලාවක් යන සමූහයක් වශයෙන් මේ විදිහට භාවනාව යෙදෙනකොට ඒ භාවනාවේ තියෙන වටිනාකම කියන්නේ භාවනාවේ තියෙන සාර්ථකත්වය ඒ තමයි යොදවන කාලයට උපදින ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් ආකාරයට භාවනාව අවසන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා මට පුංජලික බෝධනෙ කියලා දෙනවා. සමූහික භාවනාව තනියෙන් කරන රෙඩ් ගොඩක් සාර්ථකයි සිටිවිලි. ඒ තියෙන ප්‍රශ්නත් ගොඩක් දුරට ආම කරගන්න පුළුවන්. තවට දැන් අපි මේ මේ වැඩසටහනේ Zoom link එක යොමු කරන්නේ. අපි ධම්ම විපස්සනා meditation tent එකට පමණයි. ඒකට Tamanට කැමති තව භාවනා කරන්න කැමති පිරිස් ඉන්නවා නම් එයාට මේ අපේ Zoom link එක යවලා මේ වැඩසටහනට සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා. 99 දෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි මූලික වශයෙන් සමූහ භාවනාවේ අපේ ප්‍රධාන විදර්ශනා භාවනාව වශයෙන් ගත්තාම ඒක අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයට අනුව ඒ ආරම්භය ලබා ගත්තොත් යෝගාචර සම්මා දිට්ඨිය ඉඳන් ප්‍රමාණිකෝලව සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාමයට ඇවිල්ලා සම්මා වායාමෙන් පස්සේ තමයි යෝගාචරයගේ යෝගාවචරයක් බවට පත් වෙන්නේ. සම්මා වායාමයේ සහ සම්මා සතිය කියන අවස්ථාවට එනකම් විතරයි බෞද්ධයාට අරහෂ්ඨාංගික මාර්ගයේ වඩන බෞද්ධයෙකුට කියන බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනය පිළිගන්න බුද්ධ ශාසනය අනුව හැසිරෙන බෞද්ධයෙකුට බෞද්ධත්වය ඉක්මවා යෝගාවචර ප්‍රාප්තිය යෝගාචර ප්‍රතිපදාවට එකතු වෙන්නේ ඒකට එන්ටර්වෙන් වීමේ හැකියාව ඇතුළත් වීමේ හැකියාව ලැබෙන්නේ සම්මා වායාමයේ තමයි එතන ආරම්භ වෙන්නේ වායාමය ඊළඟට සම්මා සතිය. මෙතෙන්දි තමයි ඇත්තටම යෝගාචර ජීවිතය ආරම්භ වීම සිද්ධ වෙන්නේ. පටන් ගැනීම සිද්ධ වෙන්නේ. එතකන් ඔහු බුද්ධ ශාසනයේ උපාසක උපාසිකාවන් වශයෙන් නේම නැත්නම් බණ අහන, සිල් සමාදන් වෙන පුද්ගලයෙක් පමණයි. ඔය යෝගාචරයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් යෝගාචරයෙන් බවට පත් වෙන්න නම් සම්මා වායාමයේ සම්මා සතිය ටයින් ඕන. ඉතින් මේ දෙකට එන්න භාවනා යෝගා ඒ ඒ අවස්ථාවට එන්න බෞද්ධයෙකුට සාමාන්‍ය හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඔහු ඒ සඳහා යම්කිසි ප්‍රතිපදාවකට යොමු වෙන්න ඕන. ඒකට අපි කියන යෝගාචර ප්‍රතිපදාව. ඒතර අන්නේ යෝගාවචර ප්‍රතිපදාවට යොමුණු කෙනෙකුට යොමුණු කෙනෙක් කොහොමද දැන් මම ඉන්න යෝගාවචර ප්‍රතිපදාවකද නැද්ද කියලා කොහොමද තමන් ඒක දැනගන්නේ අන්න එතෙන්දී තමන්ට දැනගන්න පුළුවන් මෙතෙක් කල මම පංචිල් රැක ගනිමින් මගේ යම් කිසි ජීවනචර්යාවක් තිබුණා නම් අන්නේ ජීවනචර්යාව මොන වගේ වෙනස්කම්ද මා තුළ දැන් මේ වෙලෙට ඇති වෙලා තියෙන්නේ ඒක අපි සායන දශකයකට ගිහිල්ලා ඒ කියන්නේ අවසාන කාලෙදී එහෙම නැත්නම් අපි සායන දශකය කියන්නේ ඇඳේ ඉන්න කාලේනේ ඒ කියන්නේ අවුරුදු 80 70 පෙන්නන පස්සේ 80 90 වගේ වෙනකොට සමහර අවුරුදු 70 වෙනකොට සායන දශකයට යනවා සමහර අවුරුදු 80 න් විතර සායන දශකයට යනවා සමහර 80ත් වෙනවා 90 වගේ තමයි යන්නේ ඉතින් ඒ වගේ කාලයකදී සම්මා වායාමයේ සම්මා සතිය කියන එක පැමිණෙනවා කියන එක ඉතාමත් අමාරු දෙයක්. ඉතින් බෞද්ධයන් වශයෙන් අපි සයන දශකයට එන්න කලින් සාමාන්‍ය ජීවිතේ තරුණ කාලේ මැදිවියේ මහලුරියේ ආරම්භයේදී අපි පුළුවන් තරම් පංචිල් පද පහ රැකගනිමින් කියන්නේ සීලය රැකගත්තට අපිට සම්මා වායාමයේ ගොඩනැගිලා නැත්නම් අපේ නිර්වාණ මාර්ගය නිර්වාණගාමී ප්‍රතිපදාව කියන එක පරිපූර්ණත්වයට පත් වෙලා නැහැ. පරිපූර්ණත්වයට පත් වෙලා නැහැ කියලා කියන්නේ අපිට සංසාර ගමන සංසාර ගමනේ අවසානයක් එතෙන්දි සාධික වෙන්නේ නැහැ. කියන්නේ කො සුගතියට යන්න පුළුවන් එහෙම නැත්නම් දුගතියට යන්න පුළුවන්. නමුත් අපි සයන දශකයට එන්න කලින් එහෙම නැත්නම් මරණයටපත් වෙන්න කලින් අපිට පොඩ්ඩක් හරි අඩුම තරමේ සම්මා වායාමයට හෝ සම්මා සතිය පොඩ්ඩක් ටච් කරලා තියෙනවා නම් පොඩ්ඩක් හරි ගුණ කරලා තියෙනවා නම් අන්න එතනදී අපිට හැකියාවක් එනවා මරණ මොහොතේ හරි මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට නිර්වාණගාමී භාවනා ප්‍රතිපදාවට ඇතුළත් වීමේ හැකියාවක් තියෙනවා. අන්නේ ඇතුළත් වීම තුල තමයි අපි චර ප්‍රඥා පාරමිතාව ආරම්භ වෙන පටන් ගන්න. ඉතින් මෙහා තියෙන පාරමිතා වැඩුවට අපිට කවදාවත් නිවන් දකින්න තියෙන අවස්ථාව කියන්නේ ඒක නිවන් දැකීමේ අවස්ථාව. ඒ කියන්නේ නිවන් දැකීමට ඒක ප්‍රයෝගී වුණාට ඒක අසම්පූර්ණ එකක් බාටපත්. ඉතින් ඒක සම්පූර්ණ කරගන්න නැවත වරක් අපිට යම්කිසි බුද්ධ ශාසනයක මේ ගමන එන්න වෙනවා. ඒක අවුරුදු මිලියන ගානක විතර ගමනක්. ඉතින් අපිට අර මේ කල්යාණ මිත්‍ර සම්පatti ලැබුණ වෙලාවක අර සම්මා වායාමයේ සම්මා සතිය කියන දෙක යම්කිසි ආකාරයකින් ස්පර්ශ කර ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් අපිට ඒක පුහුණුවක් ලබා ගන්න පුළුවන් වුණොත් අන්න එතනදී අපිට ඊළඟ භවයේදී අපිට අනිවාර්යෙන් මේ පුහුණුව අඛණ්ඩවම පවත්වාගෙන යෑමේ කර්මපතයක් සකස් වෙනවා. අන්නේ කර්මපතේ සකස් වුණාට පස්සේ අපි නිත්‍යයෙන්ම නිවනට යොමු වෙන ඒ භවයන්ට තමයි යොමු වෙන්නේ. ඒ කියන්නේ කොයි භවයක අපි ඉපදුණත් ඊට පස්සේ භාවනාවට නිර්වාණ ගාමී ප්‍රතිපදාවට තමයි යොමු වෙන්නේ. ඉතින් ඒ සඳහා සම්මා වායාම මේ සම්මා සතිය සම්මා සමාධිය කියන එක තාම පුළුල් විදියට වැඩුවොත් තමයි Tamanne ඊළඟ භවයේ ඉතුරු ටික කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැත්නම් ආයි ඒව අවස්ථා නොලැබෙන්නත් පුළුවන්. ආ ඊළඟ බුද්ධ ශාසනයේදීත් අපිට සමහර විට මේ මේක යම් කිසි ආරේ කම්මැලිකමට මේ දේ කරලා එහෙන් මේ ඕනෝට් එපාවට මේක කරලා අපිට ඊළඟ භවෙත් මෛත්‍රී බුද්ධ ශාසනයට ආවත් ඒකෙත් මේ වගේ මේ ගෞතම බුදු සාසනයේ අවසාන කාලේ වගේ අවසාන අපි කියන්නේ ඒක රොඩ්ඩ අවසාන කාලේ අවසාන රොඩ්ඩ තමයි ඉතුරු වෙන්නේ. එතනදීත් අන්තිමට අපිට නිෂ්කල්ලාන මිත්‍ර සේවනයක් නොලැබුණා. දැන් අද වුණත් ගත්තොත් භාවනා ක්‍රම ගොඩාක් ගුරුවරු ගන්නවා. ඒක කොයි එකද හරි කොයි එකද වැරදි කියන ප්‍රශ්නේ අපිට එන්නේ. ඒක නිසා මේ මොහොතේදී හරි අමාරුයි භාවනා ප්‍රතිපදාව තෝරගන්න. මොකද භාවනා ප්‍රතිපදා ගොඩාක් තියෙනවා. හරි නිකන් දැන් භාවනාවක් කරන්න යනවා කියන්නේ වාහනයක් ගන්න යනවා වගේ වැඩක්. දැන් වෙළඳ පොලේ වාහන කීයක් තියෙනවද? දැන් කොයි එකද ගන්න කියන ප්‍රශ්නේ. යන්නේ ඒ වගේ ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකක්ද ඒකට හේතුව? එහෙම මුහුණ දෙන්න වෙන හේතුව තමයි අපි මේක පුහුණු කරලා නැති එක. අපි මේක පුහුණු කරලා තිබ්බනම් අපිට සහජ බුද්ධියෙන් ඒකට කියනවා චින්තාමය ඥානෙ. සුතමේ ඥානෙ නෙමෙයි චින්තාමය ඥානෙන් අපිට පුළුවන් මේ භාවනාව හරිද මේ භාවනාව වැරදිද කියලා අපිට තේරුම් ගන්න මේ කියන්නේ. නමුත් දැන් අපිට එහෙම හැකියාවක් නැහැ. ගුරුවරයා දෙන දේ අවුරුදු ගාණක් අපිට කරලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. තමයි මේ කරන භාවනාව හරියද මේක නිවනට යොමු වෙන භාවනාවක්ද එහෙමද නැද්ද කියන එක අපිට ඒ දෙකෙන් එකක් තීරණය කිරීමේ හැකියාව. නමුත් අපි පෙර භවයන් වල මේක හොඳට පුහුණු කරලා තිබ්බනම් අපිට එක්වරම තේරුම් ගන්න බලන්න මේ භාවනාව මම කලින් කරලා තියෙනවා. බාහි දාරු කිරේ එහෙම එහෙම එක බණපදෙන් ඒක වැටහීමක් තිබුණා. ඒ ධර්මයේ මෙනෙහි කර ගැනීමේ හැකියාවක් තිබුණා. අපිට එහෙම දැන් එහෙම අවස්ථාවක් නැහැ මේ යෝගාචර. එහෙනම් සෑහෙන කාලයක් මේක පුහුණු වෙලා පුහුණු වෙලා මැරෙන්න ඕන වෙන්න තියලත් මේක පුහුණු වෙන්න වෙන. මරණ මොහොතේ පවා පුහුණු වෙන්න සිද්ධ වෙලා තියෙන. මොකද ඒකට හේතුව අපි මේක හැමදාම කල් දදා තමයි ගියේ. ඉතින් මේ මේ භවෙත් අපි මේක කල් දැම්මත් ඉතින් විශේෂත්වයක් නැහැ. ඊළඟටත් ආයි කල් දාපු තැන ඉඳන් තමයි කරන්නේ. ඉතින් අපිට මේ ජීවිතේ එහෙම නැත්නම් මේ භවයක අපිට අපේ අර ඊළඟ බුද්ධ සයන්ස් වැඩසටහනින් මම අර කියන්නේ කි අපිට ඒක පටිගත කරගන්න බැරි වුණා ඊයේ ඒක පටිගත කරගන්න තාක්ෂණික දෝෂයක් නිසා ඒකෙලි මම කියන්නේ හිටියේ දැන් මේ විශ්වයේ කොතරම් පරණ වුණත් හැමදාම ඒකේ අලුත්භාවයක් තියෙනවා බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සංසාර ගමනේ ආරම්භය. අපැහැදිලි. නොපෙනෙන අගක් තියෙන ආරම්භයක් තියෙන. අගමුල පැහැදිලි නැහැ. බුදු කෙනෙකුටවත් පැහැදිලි නැහැ. එච්චර පරණා වුණත් අපි සත්‍යයා නමුත් අපිට එහෙම එකක් පේනවාද? අපි පරණයි කියන මේ විශ්වයට මේ සංසාර ගමනේ අපි පරණයි කියලා තේරෙනවද? හැමදාම අපිට දැන් මේ භවෙත් අපි අලුත් වගේ නම් අපිට පේන අපි අලුතෙන් මේ ලෝකයට හටගන්න මේ විශ්වය ගැන අපි අලුතින් ඉගෙන ගන්න. මේ විෂය නිර්දේශයන් අපි ඉස්කෝලේ ගිහිල්ලා කසාද බඳින ඒවා ඊළඟට ඉගෙන ගන්න ඒවා ආරක්ෂා කරන අලුතෙන්ම කරේ පළවෙනි වතාවට නිකන් දැක්කා වගේ තමයි මේ. නවත් කියන්න බැරි තරම් අපි පරණයි. මේ දේවල් අනන්ත වාර ගණනක් අපි ගණන් කරන්න බැරි වාර ගණනක් අපි ඉගෙනගෙන තියෙනවා. තරම් ගණන් කරන්න බැරි වාර ගණන අපි ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. කියා කරලා තියෙනවා. කීවතාව විවාහ වෙලා තියෙනවා. කීපාරක් මිය ගිහිල්ලා තියෙනවා. කීපාරක් ලෙඩ වෙලා තියෙනවා. ලෙඩකට අපිට එන්නකම් දෙනකොට මේ හරි බයයිනේ එන්නකම් විදිනකොට පළවෙනි වතාවට පළවෙනි වතාවට එන්නකම් විදිනකොට මේ බෙහෙතක් විදිනකොට අපි ওই විදිහට බෙහෙත් කොච්චර අරන් තියනවද ඔපරේෂන් කීයකට මුහුණ දීලා තියෙනවද? නමුත් අපි ඔපරේෂන් එකක් කරන්න යනකොට නේද ડોක්ටර් අහන පළවෙනි <laughs> මෙයාගේ පළවෙනි ඔපරේෂන් එකට ගිහලා අහන. ආව <laughs> ડોක්ටර් දන්නේ අපි ඔපරේෂන් කීයක් දැන්ට කරලා තියෙනවද? කී පාරක් සිහිය නැති කරලා තියෙනවද කියලා ડોක්ටර් දන්නේ. ડોක්ටර් මෙයාගේ පළවෙනි ඔපරේෂන් එක නේද? ડોක්ටර්ගෙත් පළවෙනි ඔපරේෂන් එක උනොත් තමයි තවත් එතකොට 100 නැති කරන්න මොකොන්න නිකම්ම 100 නැති වෙනවා. <laughs> මගෙත් පළවෙනි ඔපරේෂන් එක වාගෙත් පළවෙනි ඔපරේෂන් එක කියලා උනොත් ඉවරයි. එදී ඉතින් ඒ වගේ අපි හිතනවා හැමතිස්සෙම මේ අලුත් කියලා මේ ලෝකෙට. නමුත් එහෙම නෑ අපි. හරි පරණයි අපි මේ හිටියන්. පරණ జాතිය, පරණ මිනිස්සු. ඉතින් ඒක නිසා ඉතින් තවදුරටත් පරණ වෙවි අලුත් වෙවි පරණ වෙවි මේක ඉදිරියට යනවාද එහෙම නැත්නම් මේක නතර කරලා මේක වෙනස් කරනවාද කියන්නේ දෙකෙන් එකක් බෞද්ධයාට විශේෂයෙන් අනිත් අයට විශේෂයෙන්ම බෞද්ධයාට මේ දෙකෙන් එකක් තීරණය කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දේශනා කරලා තියෙන්නේ. දැන් එහෙමනම් අපි සාමූහික භාවනාවෙන් අද මේ වැඩසටහන පටන් ගත්තා. එතකොට සාමූහික භාවනාවේ මූලික වශයෙන් අපිට කරන්න තියෙන්නේ පහසු ආකාරයෙන් ඉඳගෙන කය සමබරව තියාගෙන මම දැන් මෙතන වාඩි වෙලා සිටිමි. කියන අරමුණට සුපුරුදු පරිදි පැමිණීම තමයි කරන්න තියෙන්නේ. අද මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච අය ඉන්නවද කවුරුහරි? මුලින්ම මයික්‍රොෆෝන් එක ඔන් කරන්න ඕන නේද? ස්වාමිනාසි මම අද පළවෙනි දවසේ. ආ පළවෙනි දවසේ. ඔව් හරි තමයි. ඉතින් මේ මහත්තයාට තියෙන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. කියන අරමුණට ගන්න එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඊට කලින් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි තමන් පහසු ඉරියව්ව. දැන් මම මේ ඉන්න වගේ මෙතන ඇතර මට පහසු ඉරියව්වක් නෙවෙයි. ඉතින් තමන්ට පාසු විදියට මේ ෆෝන් එක ඉස්සරහා තමන්ට වාඩි වෙලා ඉන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නකොට මුලින්ම අපි බලන්න ඕන සුපුරුදු පරිදි සමබරව වාඩි වෙලා ඉන්න. අපි එහෙට මෙහෙට වාඩි වෙලා කියන්නේ බර වෙලා හැම තියනවා නම් ඒ ටික අපිට මේ පොඩක් නැකිටලා ඒ ටික සකස් කරගන්න පුළුවන්. කියන්නේ සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්න තියෙන එච්චරයි. ඒ විදිහට වාඩි වෙලා හිටියට පස්සේ අපි කකුල් අතපය වනනවා එහෙම නැත්නම් අතපය වනනවා ඔළුව වනනවා ඒ සඳහා අපි චේතනා පහල කරන එක නතර කරලා අඳුම තරමින් ඇස එහෙම යවන ඒ චේතනාවත් නැති කර ගැනීම සඳහා අපි ඇස් දෙකක් වහලා එතකොට ඇස් දෙකෙන් එන චේතනාත් මේ අරමුණුත් නතර ඇස් දෙක අරගෙන හිටියොත් අපිට ගොඩාක් අරමුණු විවිධ දිශාවන් බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා අපිට කරන්න තියෙන අදගත්ම දේ තමයි S2 වහගන්න. වම් අත උඩින් දකුණක් තියාගෙන බලන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ Tamanට දැක ගන්න පුළුවන්. එහෙම දැක ගන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා කොහොමද ඇත්තම දැනගන්නේ? සතර ඉරියව්වෙන් වාඩි වී සිටීමේ කියන ඉරියව්ව වෙන් කරගන්නේ කොහොමද? අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ අපි වාඩි වෙලා ඉන්නවා කියලා අපි දැනගන්නේ. තමන්ගේ පිටිපස්ස පැත්ත උටුවේ වැදිලා තියෙන. එහෙම නැත්නම් පොළවේ වදින්න පුළුවන්. අපි චක්මන් කරනකොට වම් කකුල දකුණු කකුල පොළවේ ගැටෙනවා. හිටගෙන ඉන්නකොට පාද දෙකම පොළවේ ස්පර්ශ වෙලා තියෙන එකවර නිදාගෙන ඉන්නවා නම් අපි කයින් එක් අංශයක්ම ඇඳේ වැතිරලා තියෙනවා. ඒ විදිහට තමයි සතර ඉරියව්ව අපි වෙන් කරලා අඳුරගන්නේ. ඒතර වාඩි වෙලා ඉන්නවා කියන අපි කොහොමද වෙන් කරලා අඳුරන්නේ? කවුරු හරි කොහොමද වාඩි වෙලා ඉන්නවා කියන්නේ? තමන්ගේ පිටුපස ප්‍රදේශයේ දී වැදිලා තියෙනවා. පොළොවේ වැදිලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට ඉන්න පුළුවන් නම් සමබරව සැහැල්ලුවෙන් ඉන්න තියෙනවා. වෙන මොනවත් කරන්න දෙයක් නැහැ. අන්න එහෙම හිටියට පස්සේ යෝගාචරයට දැනගන්න ඕන ප්‍රඥාව නුවණින් දැනගන්න ඕන තමන්ගේ සිත දැන් බාහිර අරමුණු වල නෙමෙයි තියෙන්නේ. තමන්ගේ සිත දැන් ක්‍රියාත්මක වෙන්නේ කය තුළ. කය අනුව නැවත නැවත ස්ටීමින් ක්‍රියාවලිය ආරම්භ වෙනවා වෙන්න මේ ගැන කියන කය අනුව අනුපස්සනා කරනවා. කය අනුව නැවත නැවත මනසිකාර කිරීම අනුපස්සනා කිරීම අපි කියන කායනුපස්සනාව කියලා. මේ කායනුපස්සනාවට එන්ටර් වෙන්න ආරම්භ වෙන්න පටන් ගැනීම සඳහා ඇතුළත් වීමේ පහසුම සරලම ක්‍රමය තමයි මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන අරමුණ හිතේදී. ඊපස් තමන්ට තේරෙන කකුල් දෙක තියෙන විදිය පිටිපස්ස පැත්ත බිමේ දෙල තියෙන ස්පර්ශය තමන්ට වැටහෙනවා. උඩුකය ඍජු වෙලා තියෙනවා. හිස කෙලින් වෙලා තියෙනවා. වම් අත උඩින් දකුණු අත තියෙනවා. ඔය ටික දැක ගන්න විතරයි තියෙන්නේ. ඔන්නෝම අපිට දැකගෙන යම් කිසි කාලයක් ඉන්නකොට අපිට තේරෙනවා මේ කයේ විවිධ දැනීම් අපිට එන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි අපේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දේ තමයි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. මේ ශ්වසන ක්‍රියාවලිය අපිට දැනෙන්න පුළුවන්. ඒතකොට ශ්වසන ක්‍රියාවලිය අපිට දැනෙන්නේ මුළු කයම ශ්වසන ක්‍රියාවලියක් දැනෙන්නේ නැහැ. ශ්වසන ක්‍රියාවලිය දැනෙන්නේ උඩුකය. මොකද ශ්වසන පද්ධතිය තියෙන උඩ. එතකොට අපිට හුස්ම ගන්නවා කියලා අපිට දැනෙනවා නම් දැනෙන්න තියෙන්නේ නාසිකාග්‍රයෙන් හුස්ම ඉහළ පහළ යන ස්වභාවය අපිට දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හුස්ම ගැනීමේදී උදරය එහෙම නැත්නම් තමන්ගේ පපුව ස්පහත් වීම තමන්ට දැනෙන්න පුළුවන්. උදරයෙන් දැනෙනවා නම් අපි ඒකට කියන පිම්බීමයි කියලා කියන භාවනා කර්මස්ථානේ නාසිකාග්‍රයෙන් දැනෙනවා නම් ආනාපානය කියන භාවනා කර්මස්ථාන දෙකෙන් එකකට අපිට යන්න පුළුවන්. මේ දෙකෙන් එකයි අපි කරන්නේ. ඒක හුස්ම දැනීම දැනෙන තැන හරියට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම සමහර වෙලාවට අපිට ආරම්භයේදී වේදනා දැනීම වෙන්න පුළුවන්. ධනිෂ්කයක් කුමක් වෙන්න පුළුවන්, හිසේකයක් කුමක් වෙන්න පුළුවන්. ආරම්භයේදී වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවට හිත යොදවන්න ඕනේ. වේදනාව යම් කිසි වෙලාවක් ගිහිලා නැති වෙලා ගියොත් ආපහු තමන්ගේ පිටිපස ප්‍රදේශය ස්පර්ශ වෙලා තියෙන ස්පර්ශයට හිත යොදාගෙන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත ගන්න ඕන. ඊට පස්සේ ටිකක් කරලා යනකොට හුස්ම ගැනීමක් හෝ යම්කිසි දැනීමක් අපිට දැනෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට හුස්ම දැනීම දැනුණාට පස්සේ අපිට පුළුවන් හුස්ම කෙරෙහි සිය පවත්නකොට එක වෙලාවකදී නාසිකාග්‍රයෙන් හුස්ම ඉහළ යනවා. එක වෙලාවකදී පහළට යනවා. නාසිකාග්‍රයෙන් හුස්ම ඉහළ යන අවස්ථාව අපි ආශ්වාසය කියලා වෙන් කරලා අඳුරගන්නවා. නාසිකාග්‍රයේ හුස්ම වැදිලා හුස්ම පහළ යන එක ප්‍රාශ්වාසය කියලා වෙන් කරලා මෙන්න මේ දෙක වෙන් කරලා අඳුරගන්න ඕන හරියට. ඒක තමයි වැදගත්ම දේ ආනාපාන සති භාවනාවේ. දැන් උදරේ පිම්බීම හැකිලිම දැනෙනවා නම් පපුවේ පිම්බීම හැකිලිම දැනෙනවා නම් මේ පිම්බීම මේ හැකිලිම කියන ඒ දෙක පරිච්ඡේද කරලා වෙන් කරලා අඳුර ගන්න ඕන. ඔන්න ඔය කියන පරිච්ඡේද ඥාණය තමයි නිවන දක්වාම රහත් වෙනකම්ම දිනුන දිනුනේ දිනුනටපත් වෙනවා. දැන් අපි ගත්තොත් නැවක් ගත් අරන් බලන්න දැන් නැව කියන තැනට එන්න අපි මුලින්ම පාරෝ හදලා ඊළඟට පොඩි බෝට්ටුවක් හදලා ඊට පස්සේ ඊට වඩා ලොකු බෝට්ටුවක් හදන්න පුරුදු වෙලා තමයි අන්තිමට විශාල නැවක් හදන්නේ. නමුත් අර විශාල නැව ගත්තත් අපි අර කෙහෙල් කොටන් ටිකක් දාලා පාරුව හැදුවත් ඒ දෙකේම මූලධර්ම වශයෙන් එකයි. මූලධර්ම වශයෙන් වෙනසක් නැහැ. concept එක එකයි. හැඩේ විතරයි වෙනස් වෙ වෙනස් යන්නේ. අන්න ඒ වගේ මේ ආස්වාස් ප්‍රාස්වාස වෙන්කර ගැනීම ඒ පුහුණුව තමයි අරිහත්ත්වයට දක්වා යන්නේ. අරිහත්ත්වයටපත් වෙනකොට මේ එහෙම නැත්නම් අපි ගත්තා සෝවන් ඵලයේ ගත්තා අවසානයේදී අපි ගෝත්‍ර භූ ඥානයේදී සංකත ධර්මතා අසංකත ධර්ම කියන දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. මේ නිර්වාණ භූමිය මේ ලෞකික භූමිය කියන දෙකෙන් එකක් තෝරගන්න තියෙනවා. යෝගාවචරයට ඕන නිර්වාණයට යන්න පුළුවන්. එහෙම නැත්නම් ලෞකික භූමියේ ඉන්න පුළුවන් ගෝත්‍ර භූඥානෙ. අනුලෝම ඥානයෙන් පසු එන ගෝත්‍ර භූඥානෙ. නිර්වාණය තෝරගත්තොත් එයාට ප්‍රථම මාර්ග ඥානය ලැබෙන. එහෙම නැත්නම් මාර්ග ඥානය නොලබා තමන්ට විදර්ශනාව අවසන් කරගන්න පුළුවන්. ඉතින් හැම තිස්සෙම නාම රූප පරිච්ඡේදය ගත්තත් මේ නාම ධර්ම මේ රූප ධර්ම කියලා වෙන් කළ හඳුනගන්න තියෙනවා. ඊළඟට විපස්සනා ඥානවලදී තියෙන මේ උද්දේවා ඥාන මේ බංග බංග අවස්ථාව ඒවා වෙන් කරගෙන වෙන් කරගෙන යන්න තමයි තියෙන්නේ. සම්මර්ෂණයේදී සම්පූර්ණයෙන්ම නාම රූප සම්මර්ෂණයක් කරනවා. නාම රූප පිළිබඳ වැටහීමක් වෙනවා. ඒක නිසා හැම තිස්සෙම අපිට තියෙන මේ දෙකෙන් එකක් තෝරගන්න. දෙකෙන් එකක් පිළිබඳව පැහැදිලි වැටහීමක් ලබා ගැනීම තමයි මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා අපි දෙකක් වෙන් කරලා අඳුර ගන්න ඕන. මේ ආස්වාස මේ ප්‍රාස්වාස. ආස්වාසය ටිකක් ආරම්භයේදී ගොරෝසුට දැනෙන්න පුළුවන් ටිකක් වෙලා ගියාම මේක සියුම් තත්යකටපත් වෙන්න පුළුවන්. යම් කිසි අවස්ථාවක සම්පූර්ණයෙන්ම නොදැනී ගියොත් ඒ දැනුණ තැනම සිය පවත්නකොට නැවත නැවත මනස ඒකාග්‍රතාවයේ දිනුමින් දිනුනටපත් වෙන මේ උෂ්ම දැනීමේ ක්‍රියාවලිය තව තවත් ඉතාම සියුම් සූක්ෂම ආකාරයෙන් ඇතම් ලෙවල් එකට මේක දැනෙන්න ගන්න තරම් සිහියක් නුවණක් අප තුල ඇති වෙනවා. දැන් එමනම් අපි භාවනාව ආරම්භ කරමු. මම කලින් කිව්වා වගේ තමන් ඉන්න ඉරියව්වට ඉරියව්වේ පහසුව දැකගනිමින් S2 වහගෙන මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන අරමුණට 100 පවත්ත. එහෙම 100 පවත්නකොට තමන්ට දැනෙන අරමුණ ඔස්සේ අර මම කිව්ව පිළිවෙලට කොටස් වලට වෙන් කරගෙන කොටස් වලට කඩාගෙන කඩාගෙන බලාගෙන බලාගෙන යන්න තමයි තියෙන්නේ. ක්‍රමානුකූලව භාවනා අරමුණට මොකද්ද වෙන්නේ? භාවනා අරමුණ දැකගන්නේ සිහියට මොකද්ද වෙන්නේ? ඒ සිහියෙන් ඇති කරන ඒකාග්‍රතාවයට මොකද්ද වෙන්නේ? කියන මේ හැමදේම මොනිටර් කරගෙන හැමදේම අධ්‍යයනය කරගෙන ඉදිරියට යන්න තමයි තියෙන්නේ. ඒක වෙන මොනවත් බාහිර දේවල් අරමුණු ගැනවත් මොනවත් කරන්න දෙයක් නැහැ යෝගාවචරය ලොකු පෝස්ට් එකක් තියෙන කරන්න ලොකු පාඨමාලාවක් තියෙන මෙතෙන්දි කරන්න සම්පූර්ණ කරන්න. ඒ ටික කරනවා මිසක් අර බාහිර සංස්කාර ලෝකයක් එක්ක ගැටි ගැටි මට මෙහෙම වුණා අර මොනා කී කිය යන්නේ නැතුව මේ දුන්න උපදේශ අනුව භාවනාව මෙහෙවන්න ඕනේ. දැන් එහෙමනම් භාවනාව අවසන් කරමු. සාදුකාරය දෙන භාවනාව අවසන්. දැන් එතකොට භාවනා ගැන මොනවා හරි කියන්න තියෙනවද? භාවනාවකදී හොඳට නිින්ද ගියා කියලා කියන්නේ. නිින්ද ගැන නම් කියන්න කියලා. ආ මයික්‍රොෆෝන්. unmute unmute. දැන් මයික්‍රොෆෝන් ඔන් කරගන්න පුළුවන්. කාට හරි කියන්න තියෙනවද භාවනා කරන කරේ ඕද අද ආපු මහත්ය ආ සාමසංහන්සේ පළවෙනි දවසේනේ මේ හිත එක්තෙන් කරලා බදොනේ හිත හිත හිත එක්තෙන් කරගන්න එක තමයි අමාරු එම්ම දුන්න උපදේශවල කොහේ හරි තිබ්බද හිත එක්තෙන් කරගෙන ඉන්නේ නෑ කියන්නේ අවධානය යොමු කරගෙන ඉන්න කිව්වේ. ඔව් ඒක තමන් කොහොමද කරේ භාවනාව කරපු ඉගින් වුණා. කරේ මොකද්ද කියන එක තමයි වැදගත්. ස්වාමීන් වහන්සේ කියපු දෙයට මේ හිත එක්තන් වෙන්නේ අන්තිමට. සම්මා සමාධිය තියෙන අන්තිම ආරෂ්ඨාන මාර්ගය. ඒක වෙන්නේ අවසානයේ. එරනේ දැන් ගුවන් ඥානයක් ඉහළට එසෙන්නේ අන්තිමට. ඒරම හරියට තියෙනවා. තිබ්බොත් තමයි ඒක වෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ නැහැ. අවශ්‍ය වේගයට එන්න ඕන. අවසානයේට තමයි ගුවන්යානේ ඉහළට එසවෙනවද නැද්ද කියලා තියෙන්නේ. එහෙමයි. ඒ ඒ අදාළ වේගයට ගත්තේ නැත්තම් ගුවන්යානේ ඒමම දිගටම ගිහලා ගුවන්තර බල ඉවරනකම් ගිහලා කොහේ හරි බිල්ඩින් එක වදින. උඩට යන්නේ. ඉතින් ඒ වගේ ඒක අන්තිමට වෙන්නේ. ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවානේ. එහෙනම් කියන්න බලන්න මොනවද කරන්නේ? සෝමනාසික වගේ මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන ඉස්සලම අවධානය යොමු කරේ. ඊට පස්සේ මේ හුස්ම ගන්න එක ගැන මේ අවධානය යොමු කරගෙන හිටිය භාවනා කරපු කාලය තුළ මේ වඩාර මේ ශබ්ද වලට ගොඩක් මේ අවධානය බිඳුණා. ඒ කියන්නේ වටේ කුරුල්ලෝන්ගේ ශබ්ද වලට. ඔව්. ඒක ගැටලුවක් නැහැ. එතකොට දැන් තමයි වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත ගත්තද? ඔව් එහෙම තමයි පටන් ගත්තා. එතකොට තව වාඩි වෙලා ඉන්නවා කියලා ඊ ටික දැනුණා ඔක්කොම නේ? ඔව් දැනුණා. ඔව් ඊට පස්සේ මොකද්ද දැනුනේ? ඊට පස්සේ මේ හුස්ම ගන්න එක ගැන අවධානය යොමු කරන්න ගත්තා. හුස්ම දැනුණා. ඔව් හුස්ම දැනුණා. ඔය එතෙන්දි කියන්න ඕන මම නෑ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණේ සිය පාතරම මට හුස්ම දැනීම දැනුණා. ප්‍රධාන දැනීමක් වශයෙන්. ඊළඟට අපි කියන්න ඕන හුස්ම දැනෙන්නේ කොතනින්ද කියලා. ඒ විදිහට පිළිවෙලට අපි කියාගෙන යනවා. දැන් හුස්ම දැනනවා ඊළඟ වාක්‍යය තමයි මට මෙන්න මෙතන තමයි හුස්ම දැනෙන්නේ. එහෙම දැනුණ තරක් තියෙනවද? ඒ කියන්නේ පපුව උස්පාත් වෙන එක දැනුණා. ඊට පස්සේ නාසයේ මේ හුස්ම නාසිකාග්‍රේ උස්පාත් වෙන දෙකම දැනුණා නේ. දෙකක් දැනුණා. ඒතර තමයි තෝරගත්තේ කොයි එකද? නාසයේ අග්‍රය ආසය අග්‍රේ. ඒතකොට උස්ම ඉහළ පාර යන එක මේ ආස්වාස මේ ප්‍රාස්වාස කියන හොඳට වෙන් කර අඳුරගත්තද? මම ඉන්නේ ආස්වාසේ ප්‍රාස්වාසේ නෙමෙයි. මම දැන් ඉන්නේ ප්‍රාස්වාසේ ආස්වාසේ නෙමෙයි කියලා ඉතින් හොඳට වෙන් කර අඳුරගත්තද? එහෙමයි සර්. ඊට පස්සේ මොකද වෙන්නේ මේ දෙකට? බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒක බලාගෙන ඉන්නකොට වටේ මේ පරිසරයේ ශබ්ද වලට හරි හරි ඒක ඒක හරි ඒක හරි දන්නවනේ. ඒක කියන්න දෙයක් නැහැ එතන. ඒක ඇයිලා. ඔව් ඊට පස්සේ පාරිසරික පාරිසරික සභාවේ තමන් කරපු දෙයක් වරන්නේ. ඊට පස්සේ දිගටම මේ අර උස්ම දැනෙන එක ගැන තමයි හිත තියාගන්න උත්සාහ කරේ. ඔව්. දැන් උස්ම දැනට දැනීමේ ඒකාකාරී ස්වභාවයක් තිබ්බද හුස්මෙන් හුස්මට එහෙම බැලුවද? පළවෙනි මේ ආස්වාසය ඊළඟ ඊළඟ ආස්වාසයට මොකද වෙන්නේ? ආස්වාසයෙන් ප්‍රාස්වාසයට මොකද වෙන්නේ? ආස්වාස ප්‍රාස්වාසයේ දෙකේ වෙනස්කම් මොනවද? දැනීම ගොරෝසුවට දැනෙනවද? ටික ටික සිහුම් වෙනවද? දැනීම වැඩි වෙන්න ගන්නවද? නාස්පුඩු පුරවගෙන යනවද? නාස්පුඩු පුරවගෙන යන්නේ නැද්ද? එකයි ලාවට මේක යාන්තම් දෙනීගෙන යනවද? ඒ ටික විස්තර බැලුවද? එහෙම බැලුවේ නැහැ. ඔව් එච්චරම අවධානය ගියේ නැහැ. ආ ඒක. ඒ විස්තර බැරිවා නම් හිත පිට යන විදියක් නැහැ. එහෙමයි. දැන් කොච්චර පිටකොට ඇවිදලා තියෙනව නේද? එකට ගිහින් ඔච්චර සැනග හිටියත් අපි යන්න ඕන ගමනට ඒ සැනගින් බාධාවත් තියෙනවා. අපි යන්න ඕන තැනට අපිට යන්න පුළුවන් ඕන වීදියකට අපිට යන්න පුළුවන් නේ. ප්‍රධාන මාවතේ ගිහින් කවුරුවත් කියන්නේ නැහැ ඔයා යන්න එපා නතර වෙන්න කියලා අතින් අදින්නේ නැහැ. නමුත් දහස් ගාණක් මිනිස්සු අපිට හමු වෙනනේ. ඉතින් තමන්ගේ ගමන තමයි යනවද නැද්ද කියලා තීරණය කරන්න තමන්. එනට බාහිර සිතිවිලිවත් එහෙම නැත්නම් කුරුල්ලොන්ගේ සද්දවත් නෙමෙයි. එහෙමයි සර්. ඒ නිසා මම දැනගන්න ඕන අද බාහිර අරමුණු වෙනවා නම් බාහිර සිතිවිලි එනවා නම් මෙතෙන්දී මට එක් කියන්න අමතක වුණා මේ ඒ වෙලාවට අපි මෙනෙහි කරනවා සිතනවා සිතනවා කියලා මෙනෙහි කරනවා. ශබ්දයක් කරනවා නම් ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් කියලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඒක ලේබල් වෙනවා. අපි දන්නවා ඒක ඕනම දෙයක් ලේබල් කරාම වෙන් කළ අඳුර ගන්න පුළුවන් නේද? දන්නවනේ ඒක. එතකොට හිත ඒක ප්‍රෝග්‍රෑම් කරගන්නවා මේ එන શબ્දයක්. මේ එන්නේ බාහිර හිතවිල්ල. එනකොටම හිත ඉන්ඩිකේට් කරනවා දැන් මොන උපකරණයක දැන් මොන වාහනයක උනත් තියෙනවා මොන හරි ප්‍රශ්නයක් කරනවා නම් එරර් මැසේජ් එකක් එනවා නේද? එහෙම එනවනේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. අන්න ඒ වගේ ටක් ගාලා ඒක ප්‍රෝග්‍රෑම් වෙච්ච ගමන් ආ මේ බාහිර හිතවිල්ලක් කියලා ටක් ගාලා එනවා. ඒක දැනගෙන නැත්තම් අපිට මුලදි වෙන්නේ අපි බාහිර හිතවිල්ලට යනවා ගොඩක් වෙලාවට නේ. දන්නේ භාවනාවකද ඉන්නේ කියලා නේද? ගිහිල්ලා විනාඩි ගානකට පස්සේ තමයි මතක් වෙන්නේ ආයේ මම මේ භාවනාවෙන් ඉන්නේ කියලා. එහෙම වෙනවනේ. ඒක ඉන්ඩිකේට් කරන්න මුලදී ඒක වෙන්නේ නැහැ. නමුත් අපේ හිතවිල්ලක් එනකොට අඳුරගෙන අපිට ඒක හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක ටංගාලා හිත දරගන්න මේ බාහිර අරමුණ මේ අභ්‍යන්තරික ආධ්‍යාත්මික අරමුණ. ආධ්‍යාත්මික අරමුණ කියන්නේ භාවනා අරමුණ. මන්දන් ඉන්නේ බාහිර අරමුණකද භාවනා අරමුණ. ඒ දෙකම අපි මෙනෙහි කරලා තමයි ඒක ප්‍රෝග්‍රෑම් කරගන්නේ. එහෙමයි සර්. එතකොටම ටක් ගාලා බාහිර ශබ්දයකට හිත ගියා නම් ශබ්දේ බාධා වුණා ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් කියලා මෙනෙහි කරනවා. ටික වෙලාවක් මෙනෙහි කරනකොට මෙනෙහි කරාම ඇති. අපි මෙනෙහි කරන ආයි භාවනා අරමුණට ගන්න. බාහිර හිතවිල්ලකට හිත ගියා නම් හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරලා ගන්න. ආයි ගියොත් ආයි ගන්න. දැන් අපි ළමෙක් ගත්තොත් වැරද්දක් කරාම පොඩි තරවට්ටු කිරීමක් කරනවා නේද? ඒක නොකරොත් ආයි ආයි වැරද්දම කරනවා. ඉතින් අර හිතට හිත පිට ගියොත් ඒ ගිය අරමුණෙන් නම් කරලා යාර පොඩ්ඩක් තරවට්ටු කරලා තමයි භාවනා අරමුණට ගන්න. එතකොට ආයි හිත බාහිර අරමුණ ඔස්සේ යන්න, ශබ්ද ඔස්සේ යන්න ටිකක් බය වෙනවා. මොකද ගිය ගමන් පනිෂ්මන්ට් කරනවානේ. මිස් කරනවානේ. ඉතින් මේ මෙනෙහි කිරීම දිගටම පවත්වාගෙන යන්න. පළවෙනි දාසේ ඔහොම තමයි ඕන මෙතන ඉන්නේ හැමෝම මේ ඔහොම තමයි පටන් ගන්න පළවෙනි. එහෙමයි. හොඳයි. දැන් තේරුවන් සර්. තව කාට හරි තියෙනවද කතා? තමන්ගේ තමන් තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. තේරුවන් සරණ. මමත් මේ දැන් සති දෙක තුනක ඉඳලා මේ සම්බන්ධ වෙනවා හැමදාම වගේ කරාද අදත් මේ අදත් කරාම මේ හිත පුටුවේ පුටුවක වාඩි වෙලා හිටියේ ඒක අවධානය දීගෙන ඉන්නකොට මේ ආස්වාසය දැනෙන්න ගත්තා ඊට පස්සේ ඒක අවධානයෙන් ඉන්නකොට ඒක මේ පිමින් සැරේ අඩු වෙලා ගිහිල්ලා මේ නිකන් සුව පහසු නිකන් නිකන් දැනීමක් දැනෙනවා සැහැල්ලුවක් දැනෙනවා ඔව් එහෙම ඉන්න ඒ ආනාපානේ නොදෙනී කියලාද ආනාපාන ඔව් එහෙමයි නොදෙනී කියන පස්සේ මොකද කරේ තමයි නොදෙනී ඊට පස්සෙත් ඒ අවධානය තියාගෙන හිටියා ඒ හුස්ම දැනුණ තරම හිටියා නේද එහෙමයි ඔව් එහෙම ඉන්නවා එහෙම සනීප එයක් වගේ එහෙම තීද්දි මේ ටිකක් වෙලා ඊට පස්සේ සනීප දැන් බාහනා පැත්තකින් තියෙන සනීප බලන්න කියලා නෑ නෑ එහෙම තිබ්බා ඊට පස්සේ මේ ටිකක් වෙලා ඉන්නකොට මේ ආයේ මේ මේ නිකන් මේ නිකන් නිකන් ශබ්ද නිකන් පොඩි පොඩි ශබ්දයි නිකන් රූප කනට ගිහින් වගේ වුණා නිකන් රූප වගේ නිකන් පේුණා ශබ්ද කියන්නේ බාහිර ශබ්දද නිකන් හිත ඇතුලෙන් ආපු ශබ්දද මොනවද ඕ නිකන් කා නිකන් නිකන් කතන්දරයක් වගේ එකක් නිකන් නිකන් අර ආ කියන්නේ හිතෙන් එන එක මානසිකාවක් කියන්නේ ඔව් මොකක් හරි එහෙම අලින් කියන්නේ තමා මොන හරි හිතපු දෙයක් දාලා නෑ හිතපු දෙයක් ඒක නම් හිතා ගන්න අමාරු නිකන් එහෙම නිකන් කතාවක් ඒක අඳුර ගන්න බැයි නම් ඒක අඳුර ගන්න යන අවස්ථාවක් නෑ. ඔව් මම එහෙම ඒකට හිත ගියා නම් ඒක හිතන හිතන වෙන හරි શબ્දයක් શબ્දයක් කියලා රූපයක් නම් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. ඒ ඒ නමින් අපි මෙනෙහි කරනවා. ඒ රූප වගේකුත් ආවා ඊට පස්සේ නිකන් නිකන් මේ එහෙම ඉන්නකොට තව මේ නිකන් ඒ වගේම නිකන් කතන්දර වගේ එහෙම නිකන් රූප වගේ එහෙම දිගටම ආවා එහෙම එහෙම ඉන්නකොට නිකන් එක දැනගති නිකන් මෙහෙම ගැස්සීලා ගියා නිකන් මං හිතා නිින්ද ගියාද කියලා එතකොට මේ නිින්ද යනකොට වගේත් එහෙම වෙනවා හීන හීන පේනවා වගේ නේ එහෙම ඊට පස්සේ මං තව ගැස්සෙන්නේ ඒක තමයි ගොඩක් ගැස්සෙන්නේ ඉතින් අර මේ පොඩ්ඩක් නිින්ද ගිහින් තියෙනවා ඒක ගැටුවක් නැහැ ඊට පස්සේ මම ඊට පස්සේ ඒක දෙක තුනක් එන්න එකක් වුණා ඊට පස්සේ ඊට පස්සේ මට තදරිට නිින්ද ගියාවද්ද කියලා බලන්න කියලා හොඳ සතිය ටිකක් නෑ අර තද මේ හොඳ වීරයක් ටිකක් වැඩි කරගෙන ඉන්නකොට ටික වෙලාවක් ඉතින් ආයෙ නිකන් නිකන් අර හරි අමාරුයි එතන නිකන් වීරිය තියාගෙන ඉන්න නිකන් නිකන් හරි අමාරුවෙන් ආයෙ නිින්දට වගේ නිකන් ගැස්සිලා අනිත් පැත්තට ආයෙ යනවා නිින්ද යනවා දැන් මේ ටයිම් එකත් එච්චර හරි නෑනේ. <laughs> ඉතින් පාන්දර නැගිටලා භාවනා කරන්න. එහෙමයි සම්. දැන් රැට වුණත් එහෙම නෑ. රැට කෑමක් කෑවහම නිදිමත එනවනේ. ඒතර භාවනා කරන්න අමාරුයි. ඉතින් හොඳට අර අවදිමත් වෙලා හොඳ පාන්දර අවදි වෙන ගමන් පාන්දර 4ට විතර නැගිට්ටනම් කරන්න. නින්ද නැහැ. එහෙමයි සම්. ඒ වගේ මේ කරන්න ඕනේ. දැන් මූලික උපදේශ හරි නේද? ලැබිලානේ තියෙන්නේ නේ. කරන්න ඕනේ ඉතින් ඔක්කොම. එහෙමයි. ඒක පුරුදු වෙන්න ඕනේ. එහෙමයි. නැත්නම් ඉතින් ආයි හැමදාම ඔක තමයි කර කර ඉන්නේ. එහෙමයි. හොඳයි. දැන් තේරුවන් සම්. දැන් සම්. කොහොමද නැත්නම්? කවුරු හරි කතා කරනවද? හ්ම්. කතා කරන්නේ නැද්ද? කතා කරන්නේ නැද්ද කවුරු? වැඩ කරන්නේ? එහෙනම් ඊළඟ අනුසටහනට යමු එමු නේද? දැන් යෝගාවචරින්ගේ භාවනා අත්දැකීම් පිළිබඳව අපිට යම් කෙසේ සමාලෝචනයක් කරොත් අර VP පෙරේරා කියලා ඉන්නවද යෝගාවචරය? වාසිකාව දුපාසනේ VP පෙරේරා කියලා නමට ආවද? එයාගේ එක වார்த்தාවක් තියෙනවා මේ වේදනාව අරමුණු කරලා තියෙනවා. අතේ වේදනාවක් ඇති වුණා. ඒ වේදනාවක් ලෙස අත්දැකීමින් ඒ දෙස බලන විටම වේදනාවක් නැතිලා ගියා. එවිට හුස්ම රැල්ල නොදිනී ගියා. සිත තැම්පත් වුණා. ටික වේලාවක් එසේ පැවතියා පෙර හුස්ම රැල්ල පැවති ස්ථානයේම හිත තබාගෙන සිටින විට නැවත සියුම් හුස්ම රැල්ල ප්‍රකට විණි. පාදයේ මදුරුවෙක දෂ්ට කරනවා වගේ දැරිණි. වේදනාවක් යන අරමුණින් ඒ දෙස බලා සිටිමි. වේදනාව අඩු වැඩි වී එක දිගටම පැවතී. අරමක අඩුවන විටම එම පාදයේම ආසන්න ස්ථානයකින් වේදනාව මතුවනවා. ඒ දෙස බලා සිටින විට නොදැනී ඒ සමගම පෙර ස්ථානයේම වේදනාව හටගන්නවා. එන්න එන්නම වේදනාව ප්‍රබල වෙනවා. එන්න එන්නම් වේදනාව වැඩි වෙලා තියෙනවා. ඒත් වේදනාවක් යන සිටිවිල්ලේ ඒ දේශ බලාගෙන හිටියා. වේදනාව අඩු වී නැවත හටගනි. එක්වරම ආදී දෙතුන් පොලකින් වේදනාවක් මතුවේ. එය එක් ලක්ෂයක් කරන ඒ දෙස බලා සිටින්. ඒ කියන්නේ වේදනාව හැමතැනම දැනෙනකොට අර අපිට පුළුවන් සමස්ත වේදනාවම බලන්න. එක්ලක්ෂයක් කර ඒ දේශ බලන්න. වේදනාව අඩු වැඩි වෙමින්, පැතිරෙමින් දිගටම පැවතියක්. හරිද? මා පැත්තක සිට වේදනාව දෙස බලාගෙන සිටියා. ඒත් වේදනාව අඩු වැඩි වෙමින් පැවතියි. දැන් මෙතන තමයි ඒකේ වැදගත්කම තියෙනවා. අපි වේදනාව දෙස සිය පවත්වන්න ඕනේ මේක වේදනාවක් නැති කරනවා කියන අරමුණෙන් නෙමෙයි. වේදනාව හරහා සිය පවත්වන අපේ මනසේ ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්නේ. අන්න එහෙම අපිට වේදනාව දෙස බලාගෙන ඉන්නකොට වේදනාව එකක් මේ බලාගෙන ඉන්න හිත තව එකක් කියලා අපිට වෙන් කරලා දැක ගන්න පුළුවන්. එහෙම නැතුව අපි දුක් වේදනාවට සිය පවත්වනකොට මන වේදනාව අඩු වුණා නැත්නම් වේදනාව වැඩි වුණා ගොඩක් කරාට යෝගාචරය කමඨා මාත්තාවල දාන්නේ වේදනාව නැති වුණේ නැත වේදනාව නැති වුණේ නැත කියලා කියන්නේ මම මේ මෙච්චරලා වේදනාව දිහා බලන් හිටියා වේදනාවක් නැති වෙන නිසා වේදනාව නැති වුණේ නැත කියලා දාන්න එතකොට තේරෙනවා යෝගාචරය කවදාවත් වේදනාව හරහා සිය පවත්ලා තියෙන්නේ මනසේ ඒකාග්‍රතාවය සඳහා නෙමෙයි. ඒ නැත්තම් වේදනාව නැති කිරීම තමයි වේදනාව කරේ සිය පවත්තලා තියෙන්නේ. නමුත් වේදනාව කියන එක ආනාපාන සති වගේම පිම්බීමේ කිලීම වගේම වේදනාව කරේ සිය පවත්තලා අපිට පුළුවන් ඒක භාවනා කර්මස්ථානයක් කරගෙන ඉදිරියට යන්න. භාවනා කර්මස්ථානයක් කරගෙන ඉදිරියට යනකොට වේදනාව කොයි ලෑද නැති ඉන්නේ කියන එකක් ඔලුවට එන්නේ නැහැ. දැන් ආනාපාන සතිය ඉන්නකොට ආනාපාන සතිය හුස්ම දැනීම නැති වෙන්නේ නැහැ කියලා හැම කියන්නේ. නමුත් වේදනාවට අපි ඒක කියන. වේදනාවට අපි ඒක කියන්නේ මොකද? අපි වේදනාවට අකමැති. ඒක වේදනාවක් නෙමෙයි අපිට ආනාපානෙ තමයි යොමු. තමයි කියන්නේ. ඊළඟට වේදනාව තව කරනට තනු තනුජා ඉන්නවද? තනුජා හිටියා මේ මම තමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක භාවනා අත්දැකීමත් තියෙන වේදනා සම්බන්ධවනේ මතකද? ඔව් සාරවංශ. මෙලෙස සිටින විට වම් පාදයේ වේදනාවක් ඇඟිලි වලින් මතුවී ඉහළට එන්නට විය. තමන්ගේ ගන්නේද? ඔව් ඔව්. ඔව් තරමක් තදින් වේදනාව ප්‍රකට වූ අතර පාදය ඉදිමි කුපුරා කුපුරු ගසන්නාසේ දැනේ. ඒ අරමුණු කරමින් සිටින විට වේදනාව පාදයේ අස්ති වලටම කිඳා බසින්නාසේ දැනේ. දැනේ. ඒ අරමුණු කරමින් සිටින විට වේදනාව පාදයේ අස්ති වලටම කිඳා බසින්නාසේ දැනේ. ඒකාග්‍ර බව තව තවත් වැඩි වේ. මෙලෙස සිටින විට පාද අංශු ආකාරයකට දැනි පාදයේ අංශු ආකාරයකට දැනි බොඳ වී ගොස් වේදා වේදනාව පමණක් ප්‍රකට වූ අතර පාදේ නොදෙනී තිබුණි. මෙන්න මේක තමයි වේදනාව හරහා යෝගාවචරයකට යන්න පුළුවන් ඉතා උසස් මට්ටම. ඒ කියන්නේ කායන පස්සනාවේ ඉඳන් වේදනාන පස්සනාව අත්දකින්න පුළුවන් මේක උසස් මට්ටම. මේක ඇත්තම අපි කියවට මේක වේදනාන පස්සනාව කියලා හිතනකොට මේක ඇත්තම කායන පස්සනාව එකක්. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේදයට අදාළ දෙයක්. මොකද අපි හිතනවා අපේ කය වේදනාව තියෙන්නේ දැන් මේ වේදනාව තියෙන්නේ කය ඇතුලේ. කයම කකුල තමයි රිදෙන්නේ. මේ කය කකුල සහ වේදනාව කියන්නේ දෙකම එකක් කියලා තමයි හිතන්නේ. නමුත් හරියට වේදනාව හරියටම අරමුණු කරලා බලාගෙන හිටියොත් තේරෙනවා කය කය වේදනාව කියන්නේ එකක් නෙමෙයි දෙකක් කියන්නේ. ඒ වෙලාවට පාදේ කය කියන එකක් හොයාගන්න බෑ වේදනාව වේදනාව වශයෙන් ප්‍රකට වෙනවා කය කය වශයෙන් ප්‍රකට. එතකොට සමහර වෙලාවට තියෙනවා අය තිබීදී වේදනාවක් නැති වෙලා යනවා. ඒක තමයි ගොඩක් වෙලාට අත්දකින්නේ. ඒතර අපිට තේරෙන මේ අය කියන්නේ රූපය, වේදනාව කියන්නේ නාම ධර්මතා. ඒ යෝගාචරයට අපි නාම රූප කියලා හිතෙන් හිතන්නේ නැතුව භාවනාවෙන් උසස් භාවනා අත්දැකීමක් වශයෙන් අපිට කෙලින්ම අය සම්පූර්ණයෙන්ම අංශු වශයෙන් කුඩු වෙලා බිඳිලා ගිහිල්ලා බොඳ වෙලා ගිහිල්ලා වේදනාව ඉතිරි වෙනවා. ඒක ඒක හරිය පුදුම වැඩක් ඒක. මොකද ඒක දැන් කකුලනේ රිදුනේ. හරිද? කකුල රිදුනේ දැන් කකුල නැහැ වේදනාව. ඒක වෙන්න බෑනේ. භෞතිකව ඒ කියන්නේ සාමාන්‍ය අපි හිතන භෞතික સિદ્ધාන්ත අනුව ඒක වෙන්න බෑ. කකුලක් නැද්ද මොකද වේදනාව? කකුලේ තිබ්බ කකුලේ තමයි වේදනාව තිබ්බේ. නමුත් වේදනාව තියදී කකුල නැති වෙනවා. ඒක තමයි නාම රූප දෙන්නලා පේනවා කියන්නේ ඒක. මේ නාම මේ රූප වශයෙන් යෝගාචර දැනගන්න ඕනේ. ඊට පස්ව ඒකාග්‍ර බව ක්‍රමයෙන් වැඩි වී ඉතා ගැඹුරු සමාධියටපත් වෙනවා. මුළු කයම නොදෙනී ගියේ. ඉතින් යෝගාචරය දක්ෂ වෙන්න ඕන මේ විදිහට අර වේදනාවේ සිහිය පවත්තලා ආනාපාන සතියේ භාවනාවට වැඩි හොඳ සමාධියක් උපදවන්න පුළුවන්. නමුත් එක යෝගාචරයක මේ වේදනාවට කැමති නැහැ. වේදනාව ආපු වෙලාව ඵලයන් ඵලයන් ඵලයන් අර ගෙදෙට්ට දඩාවත යන පිස්සු බල්ලෙක් වගේ ඉලවල ගන්න තමයි මේ හැමතිස්සෙම කල්පනා කරන්නේ. නමුත් බැලුවහම ආනාපානෙට වැඩි ඉතා ශීඝ්‍ර සමාධියක් වේගවත් සමාධියක් උපදවන්න පුළුවන්. මොකද දුක් වේදනාවේ සිය පාත්තනකට බාහිර හිතවිලි එන්නේ. ආනාපානෙට පම්මෙලින් ආතර දුක් වේදනාවට අර නිකන් කාන්ද මොකද මැග්නට් එකේ රැවිලා ඉන්නා වගේ ඉන්න පුළුවන්. අර සීරු කාමුක අර මේ සිටිවිලි ටික, නීවරණ ධර්මයන් ටික නැති වෙලා යනවා. ඉතාම අධිකයි. දැන් හිස එකක් කොම කාවට පස්සේ බලන්නකො. අර මේ අසකරණාසේ දිය ශරීරයේ මනස පිනවන ගතිය මොකක්ද වෙන්නේ කියලා ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවනේ, එපා වෙනවනේ. මේ හිස එකක් කොම කොහෙලාද හොඳ වෙන්නේ කී කියන අපි දැන් බලාගෙන ඉන්නේ. අර සේරම සිතිවිලි ටික අර බොහොම අමාරුවෙන් මෙනෙහි කරලා බහැර කරන්න ඕන සිතිවිලි ටික ඔටෝමැටිකලි ඔක්කොම ටික නැති වෙන අර වේදනාවත් එක්ක අයියෝ මේ වේදනාව කීකී විස පොළවේ ගහන මට්ටමේ ඉන්නේ. නමුත් අපිට උත්සාහ කරොත් බොහොම මේ හොඳ භාවනා කර්මස්ථානයක් වශයෙන් වේදනාව යොදා ගන්න පුළුවන්. ඊළඟට තව කර්මස්ථානයක් තියෙනවා. මදුභාෂිනී කියලා ඉන්නවද කියලා මදුභාෂිනී සූරවීර ඉන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කමටා වර්තාවක් තියෙනවා මනස ඒකාග්‍ර වෙනවා අනවශ්‍ය මොනවාට ආ ශරීරයේ පිළිමයක් නේ සක්මන් භාවනාවනේ ශරීරයේ පිළිමයක් මේ සක්මනේ යෙදෙන බව වැටහුණා භාවනාව සම්බන්ධ සිතවිලි පැමිණිය අතර මෙනෙහි කර බැහැර කරමින් කලෙමි වරින් වර බාහිර ශබ්දද මෙනෙහි කර බැහැර කිරීමට සිදුවේ පාදයෙන් පටන්ගත් වේදනාවක් පාදයේ දිගේ ඉහළට ගමන් කරන පාද දෙකේම දැනෙන වරෙන් වර හතරමා ධාතු ලක්ෂණ දැනෙන මේ සක්කම සක්මන් භාවනා කරනකොට මේ මේ පාදයේ දැනෙන වේදනාව ලේව බලන්න යන්න එපා. අතන කරලා තියෙන වැරද්ද ඒක තමයි. හරි. අපි සක්මන් භාවනාවේදී අපි කරන්නේ ස්පර්ශයේ ගැරී සිය පවත්තන එක තමයි කරන්න ඕනේ. එහෙම නැතුව අපි ඔය පාද ස්පර්ශයේ ගැරී පාද ස්පර්ශයේ ගැරී සිය පවත්තනකොට අපිට එන ආදී වේදනාවල් එහෙම එනවනේ. ඒවාට හිත යොදවන්න එපා කොයිම වෙලාවකවත්. අර මේ දැන් හොඳ වார்த்தාවක් මම දැක්ක තියෙනවා අර මේ කෙනෙක් දාලා සක්මන් භාවනාවට අදාළ. මේක සර්ණපාලි දොඩන්දුව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? ඔව් ස්වාමීන් වහන්සේ. අර මේ සක්මන් මළුවකද භාවනා කරන්නේ? කවුද? නෑ ස්වාමීන් වහන්සේ. ඇතුලේ මේ ආ බෑනේ ආ බෑණිය වගේද? ඔව් ස්වාමීන් වහන්සේ. බෑනේ සර්ණපාලි දොඩන්දුව. බෑනේ නමද මේ තියෙන්නේ? දිහි නම. අඩි අඩි අඩි 26ක් විතර දිගට තියෙන ටයිල් අල්ලපු පොළව. නෑ මේ නම ගිහි නමද කියලා අහන්නේ. නෑ නෑ පැවිදි නම. පැවිදි නම. ආ. පැවිදි නම. ඒක හොඳට සක්මන කරලා දෙන්නේ. ම්ම්. සක්මන් භාවනාවට වඩා පහසුයි ස්වාමීන් ඔව් එසේ දිගට පාද ස්පර්ශය කෙරේ සිය පීඨවා ගතෙමි. මුලින්ම කවොත් ඇඟිලි තුඩු දක්වා එසවෙන ආකාරය කෙරෙහි සිය යෙදෙමි. පාදයේ ඉදිරියට පස් පොළවේ ස්පර්ශ වීම පළමුව විලුඹත් ඉන්පසු ඇඟිලි තුඩු දක්වා සිදුවන ආකාරය කෙරෙහි සිය යෙදෙමි. විලුඹ පොළවට ස්පර්ශ වන විටම අනෙක් පාදයේ විලුඹෙන් පටන්ගෙන ඇඟිලි තුඩු දක්වා සිදුවන ආකාරයත් ඉදිරියට පස් පොළව මත ස්පර්ශණය කෙරේ සිහිපාත්. දැන් මේක තමයි අපි සක්මනේදී කරන්න ඕනේ. වෙන වෙන දේවල් කරන්න යන්න එපා. සක්මන් භාවනාවේ වෙන මොනම දෙයක් ධාතු ලක්ෂණ බලන්නවත් වේදනාවල් බලන්නවත් ඒව බලන්න යන්න එපා. ඒක සක්මන් භාවනාවට අදාළ නෑ ඒක. දෙපා එසවෙන පොළොව මත ස්පර්ශන ආකාරයකට සිය යොදාගෙන සක්මන කරගෙන ගියෙමි. පොළොව මත පාද ස්පර්ශයේම මදක් සිසිල් ගතියක් දරනවත් අතර එය තේජෝ ධාතු ලක්ෂණේ බවත් පොළොව මත පාද ස්පර්ශේ පඨවි ධාතු ලක්ෂණේ බවත් දැනගන්න. ස්පර්ශයට අදාළව අතරමා ධාතු ලක්ෂණය ප්‍රකට වුණොත් ඇරෙන්න අර කකුල දිගේ උඩට යන්න එපා. සමහරව එහෙම යනවා බලන්න. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද අපේ බේසික් එක මූලික સિદ્ધාන්තය ස්පර්ශය කරේ සියපාන. එතනින් උඩට මේ හිත යවන්න එපා මොනම දෙයකට. සිය පීටවා ගන්න. සිතීලි වලින් තොරව දෙපා ඉබේම මාරෙන් මාරට පොළොව මත ස්පර්ශය. මෙන්න මේක තමයි වැදගත්. ස්පර්ශයේ රසිය හිතේ දුවර පස්සේ ඊළඟට යෝගාවචරයට වැටෙන්න ඕන ඒ ස්පර්ශයේ කෙරෙහි යොදාගෙන තියෙන සිහිය. මනසේ ඒකාග්‍රතාවය. හිතවිලි වලින් තොරව මට හොඳට මේ ස්පර්ශය දැක ගන්න පුළුවන් කියන එක ඔලුවට දාගන්න. ඒක ඔලුවට දා ගන්නවා කියන්නේ ඒක තමයි ඊළඟට වැටෙන්නේ. වෙන වෙන දේවල් බලලා හරියන්නේ නැහැ සක්මන්. සිතිරි වලින් තොරව දෙපා ඉබේටම මාරුවේ මාරට පොළොව මත ස්පර්ශ ගිය. ඒක තමයි ඊළඟට දැන්. දැන් මේ නීවරණ ධර්ම නැහැ. අකුසල සිතිවිලි නැහැ. කුසල සිතිවිලිත් නැහැ. අකුසල සිතිවිලිත් නැහැ. මොකක් නැහැ. මම දැන් ඉන්නේ ස්පර්ශය කියලා සිය පවත්තමින් ඉන්නේ කියන එක දැක් ගන්න. හොඳට ස්පර්ශය දැක් ගන්න පුළුවන් විලුඹේ ඉඳන් මෙහෙම දැන්. මෙහෙම විලුඹේ ඉඳන් මෙහෙම වැදිලා මෙහෙම යන වචරයි. වෙන මොනවත් ඔයාලට බලන්න දෙයක් නැහැ සක්මණේ. එක වේලාවක් යන විට මට නොදැනීම ක්‍රියාව සිදුවන විට ඒ කෙරෙහි සිත ඒකාග්‍රතාවය ඇති. ඒ කියන්නේ මේ ඉබේම සමස්ත ක්‍රියාවලියම සක්මණේදී දැනෙන්න ගන්න. ගත සැහැල්ලුවෙන් පා වෙන ආකාරයෙන් සක්මණ සිදුවේ. එය ආ මග සිතට ප්‍රීතියක් ඒ ආගමන්නේ සිතට ප්‍රීතියක් ඇති සක්මණ කෙරෙහි සිය යොමු වෙනවා. ඒ සහැල්ලු ප්‍රීතිය එනකොට ඒක දැනගෙන සහැල්ලු ප්‍රීතිය පස්සෙන් යන්න නැතුව සක්මණේම සිය පවත්වාගෙන යන්න ඕන. දැන් මෙතනදී මෑණියන්ට මුළු සක්මනම මුළු ක්‍රියාවලියම දරනවා නම් ආ ස්පර්ශ බාහිරද වැරදි නේ. ඒතර ස්පර්ශය බලන්නේ සමස්ත ක්‍රියාව. පාද එසවීම ගෙනීම පැවීම සමස්ත සක්මණේ ක්‍රියාවලිය වැටහෙනවානේ. ඔව් සාරා. වෙලාවකදී ඒ වෙලාවට ආයි ස්පර්ශය විශේෂයෙන් බලන්න යන්න එපා. ස්පර්ශය කියන්නේ එතකොට සමස්ත ක්‍රියාවලිය එක කොටසක් විතරයි. ඒ ස්වාමීනාත ගෙන උසෑම ගෙන යාම ඒ ටික ගණන් ඕනේද? ඒ ටික දැන් ඉබේ ප්‍රකට වෙන්න බෑ. ක්‍රියාවලිය කියන්නේ ඒක. සක්මණේ ක්‍රියාවලිය කියන්නේ ඒක. දැන් Tamanට මෙතන සක්මණේ ක්‍රියාවලිය කියන්නේ ඒකද කියලා කියන මම දන්නේ නැහැ. දැන් Taman මෙතන සක්මණේ ක්‍රියාවලිය කියලා දාලා තියෙන මුළු සක්මණම දකින්නවා කියන එකද? ඔව් එහෙමයි ස්වාමීනි. නැත්තම් ස්පර්ශ. ඔන්න සක්මනම Tamanට දැකගත්තා දැන් දැන් ඉන්නේ ස්පර්ශේනේ. මොනද කියන්නේ? අපේ ස්පර්ශේ ඉන්නේ ස්පර්ශේ මනසේ ඒකාග්‍රතාවයේ දියුණු වීම නිසා මුළු සක්මනම ඉබේ දැක ගන්න පුළුවන් තත්යකට එනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ආයේ අපි සක්මනට ફોકસ වෙන්නේ. ස්පර්ශයට විතර ફોકસ කරන්න ගියොත් වැරදි. ඊළඟට මොනවද ස්වාමීන් වහන්සේ කරන්න ඕනේ? ඊළඟට අර ක්‍රියාවලිය තමයි දකගන්නේ. සමස්ත ක්‍රියා. මේ සමස්ත ක්‍රියාවලිය තුළ ස්පර්ශය කියන්නේ එකක් විතරයි. ඔස්තවගෙන යනවා ඔව් පාද ඔසවනවා ගෙනියන තබනවා කියන එක හිතෙන් අපි මෙනෙහි කරන්නෙත් නෑ. ඒක විශේෂයෙන් බලන්නේ බලන්න යන්නෙත් නෑ. හරිනේ. චේතනා පහල කරලා බලන්න යන්නෙත් නෑ. විශේෂයෙන් මෙනෙහි කිරීමකුත් නැහැ. දැන් Tamange අර රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ නාට පේනවා. ඒ එහෙම තමයි ස්වාමීන් වහන්සේ පෙනුනේ. ඔව්. ඒක බලලා මිසක් ආයි ආ මම කලින් ස්පර්ශයෙන් බල බල හිටියේ කියලා මතක් කළා ඒක බලන්න යන්නේ නැහැ දැන්. එහෙම බලන්න ගත්තර. හොඳ බයි කරන්න. ඒතර පටන් ගන්න වෙලාවක ස්පර්ශය දැනෙනවනේ. ඔව් පටන් ගන්න හැමදාම ස්පර්ශයෙන් තමයි. කවද පටන් ගත්තත් එතනින් තමයි පටන් ගන්නේ. කොච්චර භාවනා රහතන් වහන්සේටම සක්මන් කරා 35 දෙකේ තමයි සීපාත්‍ර පටන් ගන්නෙ. එහෙම ටිකක් කරලා යනකොට සමාධිය ඇවිල්ලා ඒකාග්‍රතාවය ඇවිල්ලා ගාට ලස්සනට භාවනාව යනවා. නම දෙක යෝගාචර එකක් කියන්නේ නෑ භාවනාව හොඳට යනවා. භාවනාව පුරුදු කරන්න තමයි හැමෝටම ඕනේ. ආ මං ස්පර්ශයෙන් බල බල හිටියගෙන මතක් වෙලා හද දෙන්නේ මෙහෙම ඔලුව අතට ස්පර්ශයෙන් <laughs> නෙමෙයිනේ දැන් මේ ඔක්කොම පේනවනේ හරි වැඩේ කියලා. අර ඔක්කොම පේන එක අස්තෙන් බලන ස්පර්ශය කොහොමද? වඩ යනවා. එහෙම හොයන්න ගියා අර ලස්සන සමාධිමත් වෙන හිත ඒකාග්‍ර වෙන එක නතර කරගෙන ඒක අර බුදුහාමුදුර සෝණහාමුදුරන්ට කියන්නේ මොකක්ද වීරිය අඩු කරන්න කියලා කිව්වේනේ නැගනේ කකුල් පැලෙනකම් ස්පර්ශය දිහා බලන ඒක හරියන්නේ නැහැ වීරිය අඩු කරාට පස්සේ මනස තැම්පත් වෙන ඒකාග්‍ර වෙන සමාධියෙන් සමාධියෙන් පස්සේ විදර්ශනාට ආරහත් වෙනයි එහෙම නැත්නම් අපි ඔරුව කරේ තියන් යන්නේ නැහැ උරුව උරු තොටේ තියෙන යන්නේ. ඊළඟ කමටහර නිබ්බිනී වාසන කවුද? තුචාරයින්. ආ තේරුණා. තුචාරයින් නැනේ. තුචාරාතිස්. එයාගේ හොර කමටහර වාර්තාව ආ ඉන්නවනේ. ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉන්නවනේ. ආ. ඇට තුන්වෙනි කමටහර වාර්තාවනේ තියෙනවා. අ ළඟ ෆෝන් එක තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. දැන් මට කියලා ඇච්චි වෙලා තියෙනවා. අර්ථ. තමන්ගේ අර්ථය තමන් කියන්න. ඒක බොහොම හොඳ වார்த்தාවක් නේ. එන්න ස්වාමීන් වහන්සේ මම ගන්නවා. ඔව්. මට ආවර්ත තමන්ගේ වෙනම නෝට් එකක දාගෙන තියෙනවනේ ෆෝන් එක ටයිප් කරන්න මම එළියේ ඉන්නේ ස්වාමීන් වහන්සේ ගන්න අමාරුද ටිකක් මම මේ හොයනවා අට තුන්වෙනි එකනේ අන්තිමට දැන් එහෙම <clears throat> එහෙමයි ඔව් පූරක් හරි ස්වාමීන් වහන්සේ ආ කියන්න ආ කියන්න කයෙහි සැහැල්ලුව අරමුණු කෙලෙමි චීම් සංසිඳු සංසිඳුණු හුස්ම සමග සිත හොඳින් තැම්පත්ව ඒකාග්‍ර වුණා. විටක හුස්ම මනසට පමණක් අරමුණු වුණා. තවත් වර පොඩ්ඩක් එන්න. දැන් සියුම් සංසිඳුණු හුස්ම සමග හිත හොඳින් තැම්පත් වුණා ඒකාග්‍ර වුණා. ඒතර ඒකෙන් මොකන්ද කියන්නේ? ඒකෙන් දෙන ඉන්ඩිකේෂන් එක මොකක්ද? ඒකෙන් කෙරෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ කාය සංකාර සංසිඳුණා කියන එක නේද ස්වාමීන් වහන්සේ? ඒත් ඒකෙන් ඉන්ඩිකේට් කරන්නේ දෛනික සතිය හොඳයි කියන්නේ. ආ අපේ දෛනික සතිය හොඳ නැත්නම් කලබලකාරී භාවයෙන් තමයි භාවනාව පටන් දෛනික සතිය හොඳයි නම් අපේ තමන්ගේ දෛනික සතිය හොඳයි කියලා කියන්නේ මම දන්නේ. හොඳ කෙනෙක්ගේ එහෙම තමයි පටන් ගන්න. හොඳයි උත්සාහ කරනවා ස්වාමීන් වහන්ස. දෛනික සතිය කරේ උත්සාහ කරන කෙනෙක්ගේ තමයි හුස්ම ආරම්භයේදී සංසිඳිලා පටන් ගන්න භාවනාව. එහෙම නැත්නම් ගොරෝසුවට ගිහිල්ලා ඉතිවිලි මෙනෙහි කරලා කතන්දර ගොඩයිනේ. එහෙමයි. සහැල්ලුව ඉන්නේ අන්තිමට. සහැල්ලුව ආවට පස්සේ භාවනාව නතර කරන එක තමයි පටන්. තොইল පටන් ගන්නකොට තොইল නතර කර. <laughs> යකා යකා එනකොට තොইল නතර. <laughs> යකා වරෙන් වරෙන් කියලා දැන් තෝජ පටන් ගන්න. යකාවට වැඩි තෝජ නැතර හරි කියන්නේ. හොඳයි. විටක හුස්ම මනසට පමණක් අරමුණු වුණා. තවත් වර හුස්ම රැල්ල දැනෙන නොදැන තරමට සියුම් වුණා. එයට අනුගාමීව වීර්ය සමතුලිත කර සමාධි නිමිත්ත අරමුණු කරමින් ඒකාග්‍රතාවය වැඩි වෙන ලෙස අනුග්‍රහ දක්වුවා. එතන සිත සමාධි නිමිති හොඳින් කියලා ගන්න මොකද්ද? අ, සමාධි නිමිති කියලා ගන්න ස්වාමීන් වහන්සේ මේ මට සමහරක් වෙලාවට දැනලා තියෙනවා අර ක- අ, කය අ, අවකාශයට ම්, අ, දැන් අර අ, අ, අ, මු- මුසු වෙලා ඒ කියන්නේ සීමාවක් නොමැතිව ඒකාග්‍ර දැනුවත්භාවය වගේ තියෙනකොට ඒක අර හොඳ ගොඩක් ශාන්ත තැනක්නේ. ඒ ඒක ටිකක් ඒ වගේ ඒ ඒක නිමිත් ඒක අරමුණු කරාම ඒකාග්‍රතාවය ගොඩක් වෙලාට ඒ විදිහට වැඩි වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක සමාධි නිමිත්ත කියන එක යෝගාචරයට දැනෙන විදිය තමයි සමාධිය තමයි දැනෙන විදියක් තියෙනවානේ. එහෙමයි. ඉතින් ඒ තමන්ට දැනෙන විදිහට ඒක ගත්තා කමන්නේ සමාධිය කියන එක පුළුල් විශයක් නේ ඉතින් ඒක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්කම් තියෙනවා එහෙමයි දැන් ඊට පස්සේ ඊට පස්සේ සොරණහස සිත හොඳින් ඒකාග්‍රව සිටිනට භාවනාව මගේ පාලනයෙන් තොරව වෙනම රිද්මයකට සිදු වෙන බව අත්දැක්කා. දැනුවත් බව පැවැත්තුවා. එවිට ඒකාග්‍රතාවයේ ස්තරයෙන් ස්තරයට වැඩි වී කායපස්සද්ධිය හොඳින් පැවතුණා. ස්තරයෙන් ස්තරයට වැඩිවෙන ඒකාග්‍රතාවය සමග සිත වඩාත් නිසල නිහඬ නිසල පරිසරයකට ඇතුල් වෙන බව අත්දැක්කා. ඕක තමයි භාවනාවේ තියෙන වැද වැදගත්ම තැන. ඕක දන්නේ නැත්නම් කල්පයක් අර කියන්නේ කල්පයක් භාවනා කරත් භාවනා දින් වෙන්නේ නැහැ. ඕක තමයි භාවනාවේ තියෙන වැදගත්කම. මනස නිහඬ වෙනවා. අපි මනස නිහඬ වෙන්න කැමති නැහැ මොකක් හරි බහූ භූතයක් අරගෙන තමයි හැමතිස්සෙම අතනින් සතරමා ධාතුව වෙනවා මට මෙතනින් ගැස්සුණා අතනින් ගැස්සුණා කිය කිය එකස් ඒකත් එක්ක යනවා මිසක් මේ මනස තැම්පත් වෙනවා සංසුන් වෙනවා නිහඬත වෙනවා අපි ඒක කියන මාතර ඥානම හඳුරු කියන්නේ මොකක්ද ඔබන මොන වචනේද කියන්නේ මොකක් වෙනවා කියලා හ්ම් හිත විශ්‍රාමයටපත් වෙනවා විශ්‍රාමයටපත් වෙනවා එහෙම කාම ගන්න විශ්‍රාම හිත හැට පයින්නවා කියන්නේ ඒක හිත ඇට පයින් හිත විශ්‍රාමයට පත් වෙනවා ඒක පුදුම මේ නිහඬ නිහඬ බවක් දැනෙනවා එසල ඔව් ඒ දන්න එතකොට යෝගාවචරය ඊළඟ නිමිත්ත මෙනෙහි කරන්න ඕන ඒකට කියනවා උපේක්ෂා නිමිත්ත පග්ගා නිමිත්ත සමාධි නිමිත්ත උපේක්ෂා නිමිත්ත කියන නිමිති තුනක් තියෙනවා භාවනාවේදී ඒ නිමිති තුන හරියට බැලන්ස් කරගෙන යන්න ඕනේ දැන් පග්ගා නිමිත්ත කියන්නේ භාවනා අරමුණනේ ප්‍රඥා කියන්නේ වීරිය නෙමෙයි. භාවනා අරමුණ භාවනා අරමුණේම ඉන්නකොට හිත තැම්පත් වෙන්නේ හිත විසිරෙන්න ගන්න. ඒක නිසා භාවනා අරමුණේ ටිකක් කරලා ඉන්නකොට සමාධි නිමිත්ත පහළ වෙන්න ගන්නවා. ඉබේම ඔටෝමැටිකලි සමාධි නිමිත්ත එනවා. ඒතර අපි සමාධිය අඳුර ගන්න ඕනේ. දැන් මනස ඒකාග්‍ර වෙනවා කියලා දැනගන්න ඕන. භාවනා අරමුණේ ඉන්නකොට. ඊළඟ ඒක දැනගන්න ඕන. ඊළඟ එක තමයි උපේක්ෂා නිමිත්ත. අර සැහැල්ලුව තැම්පත් ගතියට අපි උඩ පයින් යන්නේ. ඒක පස්සේ දුවන්න යන්නේ ඒකට තණ්හාවක් ඇති කරගන්න. ආලෝකයක් දෙලිලා හිත තැම්පත් කරලා සැහැල්ලු වෙලා පාවෙල යනවා කියන දැන් ඒක ඔස්සේ යන්නේ. දැන් මට ඊර්දියක් පාල වෙලා මම rahat වෙලා. දැන් මම සෝවන් වෙලා වගේ කියන එහෙම දැන් හිතනවානේ. ඒ හිතෙන අපිටොර උපේක්ඛා නිමිත්ත නැති. උපේක්ෂාව එන්නත් ඕන. සමාධිය තියෙන්නත් ඕන. උපේක්ෂාව තියෙන්නත් ඕන. භාවනා අරමුණේ සැරින් සැරේ බලන්නත් ඕන. සමාධියේ හිටියොත් නිින්ද ඒ වෙලාවට සමින්නාස හිත ඒකාග්‍ර වෙන්න. දැන් ඔයලා බලන ආනාපානය අවසන් ගියා නම් මොකද වෙන්නේ කියලා දැන්පත් දෙතින්. නැති වෙලා යනවනේ. ඒක විනාශය. දැන් ඉස්සර පරිසරය කෙනකොට අන්න එතකොට අපි දැනගන්න හිත තැම්පත් වෙලා දැන් ගානට පදම් වෙලා තියෙන්නේ. හොද්ද හොඳට පදම් වෙලා තියෙන්නේ. දැන් හොද්ද බාන්නවා. හොද්ද ලිපේ තියන් හිටියොත් ඉතින් හොද්ද වාෂ්ප වෙලා යනවා. කර වෙලා යනවා. තවතාවත් මේ ලිපේ ගෑස් වැඩි කරන්න ගියොත් එහෙම හොට් ප්ලේට් එකේ මේ මොකක්ද ඉන්ඩක්ෂන් කුකර් එක තව තවත් වැඩි කරන්න ගියොත් එහෙම අර හොද්ද කරන්නේ. දැන් ටික ටික ගෑස් ලිපේ ගෑස් එක අඩු කරන්න. හොද්ද හොඳට බොයිල් වෙනවා. අන්න එතකොට හොඳට තැම්පත් වෙලා සම්සුන් වෙලා හිත සෞම්‍ය තත්යකටපත් වෙනවා. අන්න එතෙන්දී ඒකාග්‍රතාවයයි දැනුවත්භාවයයි උපේක්ෂාවයි තියාගන්න. ඊළඟ කොමගේ හුස්ම කොමගේ ආනාපාන කොමගේ පිම්බීම හැකිලින් කියලා බලන්න ගියොත් චේතනා පහල කරලා බලන්න ගියොත් අන්න අර නිහඬියාව නිෂ්කලංක භාවය නැති වෙලා යනවා හැබැයි ওই නිෂ්කලංක නිහඬ භාවය තුලදී ඒකෙන්ම අපිට ආනාපානය එයාම ආනාපානෙ වෙන්නුවොත් ආනාපානෙත් දැක ගන්න කියන්නේ මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් එහාට යෝගාචරයගේ හිතලා කරන වැඩ ඔක්කොම ඉවරයි. කියන්නේ යෝගාචරයක පැත්තෙන් කරන්න තියෙන ඔක්කොම සීලය හරි සමාධිය හරි ඊළඟ සම්මා වායාමයේ හරි සම්මා සතිය හරි සම්මා සමාධියෙන් කම්ප්ලීට් වෙලා තියෙනවා. ඉතින් පස්සේ යෝගාචරයට මොනවද තමන්ගේ යටතේ කරන්න දෙයක් නැහැ. දැන් ප්ලේන් එක උඩ උඩට ගත්තට පස්සේ රෝද අකුල ගන්නව මිස රෝද දිග අරගෙන යන්නේ නැහැ. තේරෙනවද රෝද දිගහැරගෙන ගිය රෝද උඩට යනකොට මයිනස් ටෙම්පරේචර් එකට යන්නේ ෆ්‍රීස් වෙලා රෝද මේ වෙනවා අයි බාන්න හම්බෙන්නේ නැහැ රෝද දිගහැරගෙන ගියොත් එන්නේ රෝද අකුලගෙන ඇතුළට ප්ලේන් එක ඇතුළට ඇතුළේ තියාගන්න ප්ලේන් එකේ උෂ්ණත්වය තබා ගන්න දැන් මයිනස් ටෙම්පරේචර් එකනේ උඩට යනකොට එන්නේ ඉතින් ඒක නිසා රෝද අකුලන්න ඕන වෙලාවෙදී අපි රෝද අකුල ගන්නවා. ඊට පස්සේ පයිලට්ට මොනවත් කරන්න දෙන්නේ නැහැ. ඔටෝ පයිලට් දැම්මට පස්සේ ප්ලේන් එක අවශ්‍ය තැනට ගේන්නේ. එන්නේ බා ගන්න පුළුවන්. එතනදී අර මොකද්ද මේක මොකද්ද කියලා හිතුව ගමන් අර ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විකාරයක් වෙනවා. ඊට පස්සේ බලන්න තියෙන හරියට ප්ලේන් එක ආව හරියට මාර්ගේ යනවද නැද්ද කියන එක විතරයි බලන්න මොනිටර්. පොඩ්ඩක් ඒ මේ වුණොත් ආයි ගෙනල්ලා තියෙනවා. තේරුණා නේද? එහෙමයි සර්. ඉතින් යාට යෝගාවචරයේ සියලු කතන්දර ටික ඉවර වෙනවා. අවසන්. ඉතින් පස්සේ මොකන්ද කරන්න තියෙන්නේ කියන්නේ බාලා. කරපු ගාම බානා වැටෙන නිසා කර concentration එක. අර තියෙන සහැල්ලු සංසුන් බව නැති වෙලා යනවා නිසා බානාව පහලට වැටෙනවා මිසක් ආයි ඉහළට යamak වෙන්නේ. ඒ භාවනා කරන අයගෙන් 99.99999ක්ම ඕක දන්න දන්නේ නැහැ. ඒක දන්නේ නැති නිසා හැමදාම භාවනා කරනවා. හැමදාම හිත තැම්පත් කරනවා. ඊට පස්සේ මට ඔන්න අතනින් ධාතු පෙවුණක් වෙනවා, මෙතනින් ධාතු පෙවුණක් වෙනවා. ඕක බලන්න යනවා. ඕක පස්සේ තමයි ඊට පස්සේ රණ්ඩු වෙන්නේ. අතරමා කරන්නේ. අතරමා ධාතු කියන්නේ ඔතෙන්ට ආවම මුළු කයම අතරමා ධාතු වශයෙන් පේන අවස්ථාව. පේන්නේ ගොඩ නැග්ගා මුළු ලංකාවම අපිට බලතේ නේද? එහෙමයි. ආයෝකේ මේ යාපනයේ මේ මේ කියන බලන්න දෙයක් නැහැ මුළු ලංකාවම ලස්සනට පේනවා නම් මැප් එකේ මැප් එකේ බලනවා ආයෝක මොකද්ද මේ දිස්ත්‍රික්ක වලට බෙදන්න තියෙනවද ඈ බෙදන්න නැහැ ලස්සනට එක බලාගෙන යනවා මිසක් ඒක බෙදන්න දෙයක් නැහැ ඊළඟට මගේ අත ගැස් ගැහුණා මේ නහය ළඟන අඩියනවා අරකයි මේකයි ගිහි කී යනවා ඊට පස්සේ ඊට අර සැහැල්ලුව අර ගාන්ට භාවනාව ලස්සන්ට ගියා සම්මා සමාධිය දක්වා යන්න ගිය භාවනාව යෝගාවචරය විසින් පල්ලෙහාට ඇදලා දානවා. ඒකට කියන්න බලමු මෙයත් එක් කරලා දෙනවා <laughs> සිතට කැඩි කැඩි සිදුවෙන වේදනාව අරමුණු වුණා. වේදනාවද දැන් අර දැන් අර සම්මා සමාධියට ආවට පස්සේ ඊළඟට තියෙන්නේ සම්මාඥානනේ. ඒ කියන්නේ ප්‍රඥාව පැත්තට යන්නේ. අන්න එතකොට අපි දැන් මොකද වෙන්නේ? අර ලෝකේ දකින විදිහ වෙනස් වෙන්න පටන් හැමදේම. ඒකාකාරව තිබ්බ වේදනාව කැඩි කැඩි දැකෙන්න ගන්න. මගේ අතපය වශයෙන් තිබුණ එක ධාතු වශයෙන් ප්‍රකට වෙන්න ගන්න. දැන් අර අපිට සම්මුති ලෝකයේ කෙලෙම දැන් පරමාර්ථ වශයෙන් ප්‍රකට වෙන්න ගන්න. පරමාර්ථ ධර්මයන් ප්‍රකට වෙන්න ගන්න. අනේ පරමාර්ථ ධර්මයන් ප්‍රකට වෙන්න ගන්නකොට යෝගාචරය උතනත් වැඩි අවුල් කරගන්න. දැන් ඔතෙන්ට ඕක දකින්නේ අර ඊට කලින් තිබ්බ ස්ටෙප් එක අමතක වෙනවා. ඔන්න ඔතන තමයි ප්‍රධානම කරන්නේ. ඔතන දැක්කේ අර හිත නිහඬ වෙලා සංසුන් වෙන තැන්පත් වෙන හිත විශ්‍රාමයටපත් වීමේ සමාධි බලය සති බලය සමාධි බලයෙන් තමයි දැන් ඉතුරු ටික අරගෙන යන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. භාවනා නිමිත්ත සමාධි නිමිත්ත උපේක්ඛා නිමිත්ත තියාගන්න ඕන හරියට. සමාධි නිමිත්ත වැටුනොත් එහෙම ආශ්‍රවය ප්‍රහාණය වෙන්නේ නැහැ. කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. සමාධි ස්ථාරව තියාගෙන උපේක්ෂාවම තියාගෙන ගියොත් හරියන්නේ නැහැ. තේරෙන්නේ? සමාධිය මොකද්ද වෙන්නේ කියන එක හැමතිස්සෙම අපි ඒක දැනගන්න ඕනේ. ඔළුවේ තියෙන්න ඕන. මේක හිත තැම්පත් වෙලා සංසුන් වුණ හින්දා තමයි දැන් මේ එක එක දේවල් මට දැන් මේ රූකඩ වගේ ඡාය වැල් වගේ දැන් පේන්න ගන්නේ. ඇයි එහෙම පේන්නේ? ඒ අරමුණු කෙරේ දැන් චේතනා පහළ වෙන්නේ නැහැ. යාගේ දැන් යථාර්ථය පේන්න ගන්න. වේදනා යථාර්ථය පේන්න ගන්න. මේක වේදනාවක් නෙමෙයි කැඩි කැඩි කුඩු කුඩු කොටස් කොටස් වශයෙන් ගෙහි ගෙහි යන වේදනාවක් මෙතන ඇත්තම තියෙනවා. අපි මේ එක වේදනාවක් කියලා ගත්තර වේදනා රාශියක් මිලියන් ගණක් තත්පරයකට සිත් 15 වෙනවා. ඒ කොටසක් තමයි දැන් අපිට මේ පේන්න ගන්නෙ. කියන එක දැනගන්න හරියට දැන් කැමරා ફોකස් වෙලා තියෙන දැන් බලන්න තියෙන්නේ. දැන් බලනව නෙමෙයි පේනවා. සංස්කාරයන්ගේ යථා ස්වභාවය පේනවා. මේ නාම රූප ධර්මයන්ගේ සංස්කාරයෙන් කිව්වත් හරිද? උතන නාම රූප සම්මර්ෂණය වෙන්නේ. නාම රූප පරිච්ඡේදයේදී. එතකොට ඒක කම්ප්ලීට් වෙන්න බෑ. ඊපස්සේ දර්ශන ඥාන වලට යන්නේ. එහෙම. ඒක. එතෙන්ට තමයි දැන් ඔය ඉන්නේ. ඊට පස්සේ මොකද කරේ? වේදනාව වේදනාවද ස්තරෙන් ස්තරේ ඒකාග්‍රතාවය සමග ගැඹුරට ගමන් කළා. ටික වේලාවක් දැනුවත් බව පැවැත් වූ පසු වේදනාවද හුදු දැනීමක් බවට පත් වුණා. සිත ඒ දැනීමේ කාන්දමක්සේ බැඳී බොහෝ වෙලා ඒකාග්‍රව පැවතුණා. සිත නින්දට පොඩ්ඩක් එනවා තරම් මේ වේදනාව හුදු දැනීමක් බවට පත් වෙනවා කියලා කියන්නේ දැන් අපි වෙනද වේදනාවක් ආවහම මොකද කරන්නේ? වේදනාවට කතන්දර පොත පොත යන ගතිය දැන් නැති වෙලා දෙන්නේ. ඒතර වේදනාව හුදු දැනීමක් කියලා කියන්නේ මේක හුදු සංස්කාර ධර්මයක්. හුදු නාම ධර්මයක්. නාම ධර්මයේ ස්වභාවය තමයි එනවා කෙඩි කෙඩි පේනවා නැති වෙලා යනවා. අය වෙන දෙයක් නැහැ නේ. අපි දැන් කෙහෙල් ගෙඩිය දෙල්ල ගැහුවා වගේ පේනවා. ඊපස්සේ ඒක නැතිවර යනවා. ඒක නැතිවර ගියනස් තව එකක් එනවා. ආයිත් මන ආයිත් අපි යන්නේ ආයි සමාධියට. ආයි ඒකාග්‍රතාවය තුළ තමයි ඉන්නේ. ඒකාග්‍රතාවය තුළ ඉන්නකොට තමයි ඊළඟ එක ආයි දැනෙන්න ගන්න. ඊළඟ අරමුණට එන්නේ. හැමතිස්සෙම එකක් දැකගත්තට පස්සේ ඒක ගියාට පස්සේ ආයි අපි අර කලින් තිබ්බ විස්රාමයේ සැහැල්ලුවට tempat ගතියට මේ භාවනාව අරගන්නවා. එහෙම ගත්තේ නැත්නම් වෙන්නේ ඊළඟ ස්ටේජ් එකට ඊළඟ තැනට යන එක නතර. ඊපස් මොකක්ද වෙන්නේ? එහෙම. එහෙමයි. සිත ඒ දැනීමේ කාන්දමක්සේ බොහෝ බැඳී බොහෝ වෙලා ඒකාග්‍රව පැවතුණා. සිත නින්දත් නොනින්දත් අතර එහෙත් දැනුවත්ව පැවතුණා. බොහෝ සිතිවිලිද පැමිණ නිරුද්ධ වුණා. වරින් වර සිත ඇතුළෙන්ම ඇති වූ දීප්තිමත් ආලෝකයකින් දැනුවත් භාවය වැඩි වෙන දැනුණා. මේක මට මේ සාමාන්‍ය ජීවිතෙත් වෙනවා ස්වාමීන් වහන්ස. මේ සිත ඇතුළෙන්ම අනේ ඒක අර සිත සිත ඇතුළෙන්ම ඒ කියන්නේ මේ ඇහැට අර මේ ඇස් දෙක වහගෙන ඉන්නකොට පේනවා වගේ නෙවෙයි. ඇතුළෙන්ම එකපාර ඇවිල්ලා හිත ප්‍රබෝධ ප්‍රබෝධමත් වෙනවා ස්වාමීන් වහන්ස. ඔව් දැන් ඒක අපි දැනගන්න ඕනේ දැන් අර මං අර කිව්ව දේ තමයි වෙලා දැන් සිත නින්දා නොනින්දා අතරට ආයෙ එනවා කියන කියන්නේ ආයෙ අර මුල් තිබුණ තැන තමයි නේද? තේරෙනවද? එහෙමයි. ඒක කඩා ගන්න හොඳ නෑ. සමාධිය අපි තබා ගන්න ඕනේ. මොකද මොකද අපි දැන් ආයි භාවනා කරලා ආයෙ ඔතෙන්ට එන්නේ. ආයෝග කැඩුවත් ඔතෙන්ටම තමයි එන්නේ. අපි භාවනා කරලා වෙන යන්න තැනක් නැහැ අපිට. භාවනා කරලා යන්න තැනක් නැහැ. යන්න දෙන ආයි මුල ඉඳන් ආයි භාවනා කරා ඔතෙන් තමයි එන්නේ. ඉතින් එතෙන්ට ආවට පස්සේ ඒක රැක ගන්න යෝගාචර කරන්න. උතර ඉන්න දෛනික සතිය හොඳ වෙනවා. එහෙමයි. ලයිනින් සතිය හොඳ යෝගාවචරයකට විතර අතන ඉන්න බෑ. උතෙන්ට එන්නත් බෑ. ආවත් වැඩි වෙලා ඉන්න බෑ. තප්පර ගාන ඉන්න බෑ. සාමාරු අර කමටාවත් අර 90 කම තියෙන්නේ. හිත තප්පර ගානකට හිත ඒකාග්‍ර වුණා කියලා දැකලා තියෙනවා වර්තන. පොඩි වෙලාවකට හිත ඒකාග්‍ර වෙලා ආයෙ නැති වෙලා ගියා කියලා තියෙනවා. <laughs> ඒ කියන්නේ මොකද අපිට සම්මා සමාධියට අපිට බොරු කරන්න බෑ. ඒ කියන්නේ අර අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර හත අවුල්. පළවෙනි පියවර හත අවුල් නම් සම්මා සමාධිය හරියට එන්නේ නැහැ. කියන එක තමයි ආවත් තියෙන්නෙත් නැහැ. ඒක නිසා ඒ ටික යෝගාචරයේ පැත්තෙන් ඒ ටික අදා ගන්න එකක් හරි දෛනික සතියේ අවුල් වෙලා මොන හරි දෙයක් අරමුණක් ඔලුවට දාගත්තාම අර සේරම වතුර දාහක් ඇඳලා කඩේ බිඳ ගත්තා වගේ කියන්නේ ඔච්චර භාවනා කරත් අර චුට්ට වෙලා තින්නේ මේ නැති වෙලා ඥානසයලා යනවා. තේරෙන්නේ? එහෙමයි සර්. නිසා ඒක හොඳ කමටහම ඊළඟට තව වර්තාවක් තියෙනවා දැහැමි සිටිවිලි. යන කවුද? තෙරන්සන් සමිනාස. හොඳයි තෙරන්සන්. දැහැමි සිටිවිලි. පාදයේ තිබූ වේදනාව පෙර පරිදි ප්‍රකට නොවේ. භාවනාව අතරතුර කීප වරක් දැනුණද අරමුණු කළ සුළු මොහොතකින් නැති වී යයි. එතන තියෙනවා භාවනාව අතරතුර කීප වරක් දරුණද අරමුණු කර සුළු මොහොතකින් නැති වී යයි. සියුම් හුස්ම සමග එන සිතිවිලි. ඔන්න තේරෙනවා. සියුම් හුස්ම සමග එන සිතිවිලි මෙනෙහි කරමි. නැවත සියුම් හුස්මටම සිත පැමිණීම කීප වරක්ම සිදුවේ. සිතිවිලිත් වෙනවා සමහර වෙලාවට හුස්ම දැනීමත් අපිට දැනෙනවා. ඉතින් අපිට හුස්ම පැත්තකට කරලා යම් කිසි වෙලාවක් තියෙනවා මේ මේ සිතීලි පැත්තට කරලා හුස්මේ සිය පවත්වා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ගොඩක් කරාට එන්න පුළුවන්. ඊළඟට මෙයා කරලා තියෙන වැරදි වැඩේ තමයි නිමිත්ත උපාදාන කර වැඩි දැයි සිතුණු බැරි. කියන්නේ භාවනා අරමුණට නීරිය යොදනවා වැඩි කියලා. හිතලා සහ ඔබ වහන්සේ වරක නිමිත්ත අතහැර බලන්නේ කිව් බව සීවි එය අත්හරිනවා. දැන් යා භාවනා අරමුණ අත්හරින්න හදන්නේ කොයි වෙලාවේද? මේ හිතවිලි එන වෙලාව. හිතවිලි එන වෙලාවක භාවනා අත්හැරලා හරින්නේ. හිතවිලි ඔස්සේ හිත යමින් යමින් ඉන්න වෙලාවක කවදාවත් භාවනා උදාචරයක් මතක තියා ගන්න ඕන. ඒ වෙලාවේ මේ මේ අනිමිත්තක් බලන්න, උස්ම නැතුව ඉන්න ඒවා ටෙස්ට් කරන්න යන්න එපා. තේරුණාද? ඒ වෙලාවේ හොඳට භාවනා වරමුණට හිත යොදවලා මුලින් හිත ඒකාග්‍ර කරගන්න ඕන. ඒකාග්‍ර වුණාට පස්සේ තමයි අපිට ඕන සෙල්ලමක් දාලා බලන්න පුළුවන් වෙන්නේ. ඊට ඊට කලින් මුස්ම ඒක හිත ඒකාග්‍ර වෙන්න කලින් ඉතිවිලි ඔස්සේ යමින් යමින් ඉන්න වෙලාවක මේ මුස්ම නැතුව ඉඳලා ටෙස්ට් කරන්න අත්දා බැලීම් කරන්න යන්න එපා. ඇයිදින්නේ? ඒක මත තියාගන්න ඕන. අපි කියන්නේ දැන් වාහනයෙන් ගත්තා වර්කින් ටෙම්පරේචර් එක තියෙනවනේ. ඒ ටෙම්පරේචර් එකට එනකන් ඉන්න ඕන. අපි දේපාන්දර වාහනේ ස්ටාර්ට් කරලා උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 85ට එන්ජින් එක රත් වෙන්නේ. ඒක කියන්නේ වර්කින් ටෙම්පරේචර් එක. කවුරුවත් ඒක දන්නේ නැහැ ස්ටාර්ට් කරා ගියා. වාහනේ. ඒකට එන්ජින් එක ශීඝ්‍රයෙන් ගෙවෙනවා වෙනවා. එන්ජින් එක ලයිෆ් ටයිම් එක 50කින් විතර අඩු වෙන්න පුළුවන්. වර්කින් ටෙම්පරේචර් එකට එන්නේ නැතුව වාහනේ ඉතර වාහනේ මගදී තමයි වර්කින් ටෙම්පරේචර් එකට එන්නේ. එතකොට ඒ ටයිම් එක තුළ එන්ජින් ඔයිල් එකේ ඝනත්වය වැඩි. ඒ වෙලාවට හරියට ඔයිල් වැඩ කරන්නේ නැහැ. මොකද විස්කෝසිටි එක අඩු වෙන්නේ නැහැ හොඳට අර සියුම් තැන් වලට පිස්ටන් එක වටේටම හොඳට ඔයිල් ලේයර් එකක් යන්නේ මේ. ඒක යන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 85ට ආවට පස්සේ. ඒ නිසා උදේ පාන්දර වාහනේ ස්ටාර්ට් කරපු ගමන් ගියා වගේ වැඩක් තමයි මේක. හරියට හිත ඒකාග්‍ර වෙන්නේ නැතුව මේ හුස්ම නැතුව ඉන්න බලන්න ට්‍රයි ටෙස්ට් කරන්න. හොඳට වාහනේ රත් වුණාට පස්සේ තමයි වාහනේ පාට දාන්න ඕනේ. ඒ වගේ වැඩක් තමයි මෙතනත් මේ කළේ. තේරුණානේ? දැන් ඊළඟ වார்த்தාව තනුජගේම තමයි. ඉන්නවද? 9 6 ඉන්නවා. තනුජගේ නම වැඩිපුර කියනවා. වැඩිපුර කියනවා කියලා ළඟදී මොකක් හරි තොইলයක් අල්ලන්න යන්නේ. 80 ඝන අන්ධකාරයක් ආරයත් සිත පමණි. වරින් වර ඊට සියුම් හුස්ම අරමුණු වෙයි. වැඩි වෙලා වැඩි කාලයක් හුස්ම නොදෙනී තිබුණි. භාවනාව ඉබේම සිදුවේ. වඩාත් සෑහලුවක් සිතන කයට දැනේ. සිත හිස් වී ඇති ආකාරයකි. ඒ කියන්නේ එක එක යෝගාවචරයට අර කලින් තුෂාරට දැනුණා වගේ ඒ කියන්නේ එක එකනට එක එක විදියට තමයි මනසේ ඒකාග්‍රතාවයේ සංසුන්භාවයේ තැම්පත්භාවය වැටෙන්නේ. හිත හිස්සාකාරයෙන් වැටෙන්නේ. අඳුරු ගුහාවකට යනවා වගේ තියෙනවා. කළුවර අන්ධකාරයකට යනවා වගේ තියෙනවා. ඒ ඔක්කොම මනසේ ඒකාග්‍රතාවය බව යෝගාචරය වට ගන්න වටහා ගන්න එතෙන්ට එන්න තමයි මේ භාවනාව. එහෙම නැත්නම් මේක හිත හිස් වෙලා මේ කිසි වැඩක් නැහැ. මෙයා මූසර ගතියක් තියෙන කිසිම දෙයක් නැහැ කියලා හිතුවොත් එහෙම එයාගේ මනසේ ඒකාග්‍රතාවය දන්නේ නැහැ. ඇතැම් විට කය තුල සිත ආවෙන් ආවෙන් පවතින වාසේ දැනේ. කිසියම් ශබ්දයක් ඇසුණු අතර ඒ ශබ්ද රූපේ නැත වැඩගත් වෙනවා හරිද? මනසේ ඒකාග්‍රතාවයේ ඉන්නකොට මේ අරමුණක් යෝගාචරයට වැටෙන විදිය. අර මේ ප්‍රඥා චෛතසිකය ක්‍රියාත්මක වෙන්න ඕනොත් එන්නේ තමයි. ඉත ඒකාග්‍ර වුණාට පස්සේ කිසියම් ශබ්දයක් කන ශබ්දයක් ඇසුණු අතර එහි ශබ්ද රූපෙට කනට බාහිර අවකාශය තුලින් ඇදී යන්නාසේ දැනේ. ඒ කියන්නේ හිත හොඳට ඒකාන්ත වුණාට පස්සේ හරියට නිකන් අර පිටියකට ටෙනිස් බෝලයක් ගහලා ඉන්නේ ආපහු. අන්න ඒ වගේ වැදිලා යනවා. නැත්තෙන්. දැක්කනේ රිම්මනෝලගේ කාර් එකේ ඇක්සිඩන්ට් වෙලා දුන්නා. පැත්තෙන් ගිහින් දුවනේ. එදිලා. වාහනේ පැත්තෙන් වැදිලා ගිහින් දුන්නා. ඒ වගේ. මේක නිකන් කනට ශබ්දය ඇදලා ගන්න නෑ දැන්. මනස ඒකාග්‍ර කරන්න. මේ ශබ්දේ මොකද්ද කාගේද කියන්නේ නෑ කවුරුත්. උපචාර සමාධියක් තියෙන අර්පණ සමාධියක් තියෙන. නිවර්ණ ධර්ම නැති වුණ අවස්ථාවේදී පටිභාග නිමිත්තට හිත ඉඳා බැසීම නිසා තමයි අර්පණ සමාධිය ප්‍රථම ධානයටපත් වෙන්නේ. එතකොට විදර්ශනා සමාධියේදී අපි ඔතෙන්දි ගන්න સિદ્ધාන්තය මූලික સિદ્ધාන්තය තමයි දර්ශනා මාර්ගයේ දෙවෙනි පොතේ ආ ළඟ තියෙනවද නැත්නම් ගේම් ගැන මොකක්ද 348 වෙනි පිටුව අපි ඔක මේ මේ පළවෙනි රිපීට් 1 ප්‍රෝග්‍රෑම් එකේදී කරා මම හිතන්නේ 348 ආ ඒක ඉන්නවා 178 දෙන්නේ මතකයි ඒ කොහොමද තියෙන්නේ මහණෙනි අධිචිත්තේ යෙදෙන මහණෝගේ කාය දුෂ්චරිත වාග් දුෂ්චරිත මනෝ දුෂ්චරිත යන ඕලාරික සැහැසි උපක්ලේශයන්ද චිත්ත සම්පන්න පඬිතෝ නුවණ ඇති මහණය දුරු කරයි ඒ කියන්නේ මොකද්ද සීලය සීලය හදාගන්න පහ කරයි අභාවයට පමුණුවෝ. එසේ ඕලාරි කුපක්ලේශෝ බැහැර කරමින් අධිචිත්තේ කමඨාන් අරුමණේ උසස් සමාධියක් උපදා ගැනීමේ යෙදෙනු මහණහට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, මිහිංසා විතර්ක ආදී මධ්‍යම ප්‍රමාණයෙන් වූ උපක්ලේශෝ ඇද්ද චිත්ත සම්පන්න පඬිතෝ නුවණැති ඒ මහණය දුරු කර යුතුය. අපි පංචශීල සමාදන් වෙලා, අටශීල සමාදන් වෙලා ඒ බරපතල අකුසල් බැහැර කරන්න සත්තු මරන්න යන්නේ නැහැ බොරු කියන්න යන්නේ නැහැ ඒලම් කියන්න යන්නේ නැහැ ඒ ටික නතර කරාට ඒව සැරෙන් සැරේ මතක් වෙනවා කාම විතර්ක වෙනවා කාමයට යන්නේ නැහැ කාම විතර්ක වෙනවා අඬු වෙන්න යන්නේ නැහැ සත්තු මරන්න යන්නේ නැහැ හිංසා කරන්න යන්නේ නැහැ ව්‍යාපාද විතර්ක වෙනවා හිංසා කිරීමේ විතර්ක වෙනවා හිතට එනවා හිතපු ගාම මට අහවලට බයින්න තිබ්බනම් හොඳයි අයියෝ මන්නම් අහවෙලා අහවල් වෙලාවේ මෙයාට දෙකක් කිව්වනම් නේද? කන් දෙක ඇඟිලි ගහගෙන දෙකක් කියන්න තිබුණා මට. කිව්වේ නෑ. ඇයි දැන් අර බනින්නේ නැහැ කියලා දැන් මෙතන සීලෙන් අපි දැන් පරුස පරුස වචනෙන් වැළකෙනවා කියලා දැන් ශික්ෂාපදයන් වශයෙන් සමාදන් වුණාට පස්සේ බයින්න බෑනේ. නමුත් ඊතන මුට දෙකක් කියලා තිබ්බනම් හොඳයි නේද? ඒවා එනවා හිටපු ගමන් භාවනා කරගමු. ඒවා බැහැර කරන්න කියලා තමයි කියන්නේ. දැන් චිත්ත සම්පන්න නුවණැති කෙනා ඒවා හිතට එනකොටම දේශසාලට අරමුණු එනකොටම ඒවා බැහැර කරන්න ඕනේ. බඳින්න යන්නේ අරමුණු වශයෙන් එනවා. ඒක නතර කරන්න බෑ. මධ්‍යම ප්‍රමාණයේ උපක්‍රේෂෝ බැහැර කරමින් අධිචේතන මහරහට ඊළඟට එන මොනවද? ඥාති විතරක, ජනපද විතරක, අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත ධර්ම. ඉදිරියට කරන කියන දේවල් එනවා. එන්නේ මොකද? දෛනික සතියේ තියෙන දුර්වලතාව නිසා. දැන් අපි කොහොමද අහවලාට බණිනේවා රණ්ඩු කරනේවා හිතෙන් ඉතින් රණ්ඩු කරන ඒවා නෝනායි මහත්තයාගේ රණ්ඩු අනම් මනම් ඔක්කොම ටික අයින් කරාට පස්සේ ඔන්න ඉදිරියදා කරන කියන දේවල් වැඩපළවල් උගෙන පිනන දේවල් ඒවා ටික එනවා ජනපද විතරක රටේ කොහමද ඡන්දේ කොහමද ඉපාර ජනාධිපතිවරණය කවුද දිනන්නේ ඒවා එනවා ඔළුවට ටික අර ඉදිරියදා කරන කියන දේවල් රැකිය ආරක්ෂා කටයුතු අනාගත සැලසුම් අතීතයේ වෙච්ච දේවල් අනාගත සැලසුම් වන්න ඒ ටික එනවා හරිද මේක එලිමන්ට් රිපිට් එකේ තියෙන්නේ එලිම මේ භාවනාව හරියටම බුදු දේශනාවේ තියෙනවා. ඒක අපේ එක හාමුදුරමක්වත් මේවා <laughs> මේවා කියන්නේ මේක තමයි එලිම අර පියෝ මේ බුඩි බුඩිසන් බුදුදහම. ඊළඟට ආදී සූක්ෂම සාගත උපක්‍රේෂය ඇද්ද? ඒවා සූක්ෂම සාගත මත තියන්න. ඔය එදිනෙදා කරන කියන දේවල් මතක් කරනවා කියන්නේ ඒවා ඉතා සූක්ෂම සියුම් අකුසල බරපතල ඒවා නෙමෙයි. චිත්ත සම්පන්නෝ නුවණ ඇති මහණේ දුරු කරයි පහකර අභාවයෙන් පමුණවයි සූක්ෂම ප්‍රමාණයේ උපක්‍රේෂෝ බහැර කිරීම අධිචිත්තේදන මහණහට හිම්මතු ධර්ම විතර්ක. ඔක highlight කරලා තියෙන ධර්ම විතර්ක විදර්ශනා උපක්‍රේෂ ඉතරේ. අන්න ඊළඟ ඉතුරේ නේවා. ඔය හිත පාවෙන ඒවා, සැහැල්ලු වෙන ඒවා, ආලෝක පේන ඒවා, කාටුන් පේන ඒවා ඔන්නෝවා. එක එක ශබ්ද එනවා භූතය විතර කතා කරනවා. ඊළඟට භාවනාව කෙරේ ඕනට වැඩිය ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හොඳ රහත් වෙලා කියලා හිතනවා. අන්න ඒ ටික. ඊළඟට කියනවා මේ අවශිෂ්ට ධර්ම විතර්කේ වන්නසන්සුන් කෙරෙස් ඇති බැවින් විදර්ශනා සමාධිය අශාන්ත භාවයට පමනවා. විදර්ශනා සමාධිය අශාන්ත භාවයට පමනවා. ඒ කියන්නේ සමාධිය තියෙනවා ඒකේ අර මේ සියුම් සාගත ස්වභාවය. ඒක නිතර නිතර කැඩෙන ස්වභාවයකට පත් වෙනවා. ප්‍රණීත නොවේ. කෙලෙස් සංසිඳ වීමට සමත් නොවේ. ඒ කියන්නේ යම් කිසි සමාධියක් තියෙන නමුත් ඒක අකුසල් ප්‍රහාණය කරන්න එහෙම නැත්නම් ආශ්‍රව ප්‍රහාණය කරලා මාර්ගඵල ලබන්න එහෙම නැත්නම් විදර්ශනා ඥාන ලබන්න ඒ විදර්ශනා සමාධිය ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ දැන් මෙතන ඉන්න එක්කෙනෙක්ගේවත් ඒ මට්ටමේ දස සමාධියක් නැහැ. තිබ්බනම් සෝවන් වෙනවනේ. නේද? ඒ කියන්නේ මේ මට්ටමට දැන් මෙතන පැහැදිලිව තියෙනවා. දැන් මම හැමදාම කියනවනේ ඔයාලත් භාවනාවේදී. මනසේ ඒකාග්‍රතාවය මදි. සමාධිය මදි. කියලා හැමදාම කියනවනේ. ඒ කියන එක මේ බුදුහාමුදුරුවෝ කියලා දෙන ලස්සන දෙයක්. මොකද ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ සැරෙන් සැරේ නොසන්සුන් වෙන උදක්ෂණා සමාධිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ මොකටද ප්‍රමාණවත් වෙන්නේ නැත්තේ කෙලෙස් සංසුනීවීමට අසමත් වේ කෙලස් ප්‍රහාණයට වත් වෙන්නේ නැහැ. තවදුරටත් සිත එකඟ නොවේ. එකඟ වෙන්නේ නැහැ. සප්‍රයෝගයෙන් උපක්‍රමශීලීව හිත රවටනවා. කෙලස් උපාදානීය වේ. කෙලස් ඔස්සේ යනවා අපිට නොදැනීම. මහරණි යම් කලක චිත ආධ්‍යාත්මීය භාවන අරමුණේ බැස සිටුනේද බැස ඉඳුනේද එකඟ වේද භාවන අරමුණේ මෙසිය පාත්තයිද සමාධිගත වේද ඉබඳු කාලයක් වේ. ඒ දේවලත් අපිට බැහැර කරලා එන්න පුළුවන් ආ විදර්ශනා භාවනා යෝගාචරය යම් කලක මේ විදර්ශනා උපක්ලේශය බැහැර කරමින් ඒවායින් සිත මුදෝමි. මේ නිවන් මාර්ගය මේ නිවන් මාර්ගෙ නොවේ යයි නුවණින් වටහා ගන්නේ නම් ඒ නුවණ මාර්ගය හා අමාර්ගය පිළිසිඳ දැක ගැනීමයි. එතෙම මාර්ගය හා අමාර්ගය දැක නිවැරදි නිවන් මාර්ගය තීරණය කිරීමෙන් අමාර්ගයෙන් සිත විසුද්ධියට හෝ පිරිසුදු භාවයට පැමිණීම මග්ගා මග්ග ඥාන දර්ශන විශ්ද්‍යයි කියන ලැබේ. හරි මේක ටිකක් අර මේ ලොකු කතන්දරයක් මේ තියෙන්නේ. දැන් එතකොට මට කියන්න එතන මම ප්‍රශ්නයක් අහුවුණා. එතන මොකද්ද විදර්ශනා සමාධිය කියලා කියන්නේ? දැන් යෝගාචරය විදර්ශනා සමාධියේ ආවා දැන් මම කියන්නේ විදර්ශනා සමාධියේ කියලා කොහොමද ඒකේ අපිට දෙන ඉන්ඩිකේෂන් එක මොකක්ද ඒතකොට දැන් කියන්න පුළුවන් වෙන්නේ කාටද කියන්න පුළුවන් දැන් විදර්ශනා සමාධියේ සමන් සමාධිය වගේ පටිභාග නිමිත්තක් තියෙනවද නැහැ. ඒතර ස්ථිර සමාධියක් නැහැ. හරිද? අර ස්ථිර සමාධියක් තියෙනවා. අර වගේ අපිට ස්ථිර අරමුණක් නැහැ. ඔක අටුවාවේ ඔක තියෙන වැරද්ද. අටුවාවේ තියෙන ශනික සමාධිය. ඒක වැරදි. අටුවාවේ කතන්දර හරියට දැනගෙන නෙමෙයි දාන්නේ. ශනික සමාධි නෙමෙයි තියෙන්නේ. ශනික සංස්කාර ධර්ම. තමයි හටගෙන නැති වෙන්නේ. සමාධිය නෙමෙයි. නම් මෙතන නැත්තේ ස්ථීර සමාධි අරමුණක් නැහැ. සමාධිය නැතිනේ. ස්ථීර භාවනා නිමිත්තක්. සමාධි නිමිත්තක් නැති. පටිභාග නිමිත්ත තිබ්බනම් අපිට ඒකේ එල්ලීලා කාන්දමක් වගේ ඒකේ එල්ලීලා ඉන්න පුළුවන්. මේ මිදලා වැඩ යම් කිසි වෙලාවක ප්‍රථම ධානයට යන්න පුළුවන්. දෙවෙනි ධානයට එහෙම යන්න පුළුවන්. එතකොට ඒ සමත සමාධියනේ. ඒතර විදර්ශනා සමාධිය. අපේ අර්ථ නිරූපණය කරන්න කිව්වා. ඒ විභාගයට එන ප්‍රශ්නේ. ප්‍රශ්නේ. විදර්ශනා සමාධිය අඳුරාගන්නේ කෙසේද? ඒරේ නේද? ඔය බුදුදහම කියන්නේ මේ බුද්ධ ධර්මයට ඔන්න ඔය ප්‍රශ්න තමයි දාන්න ඕනේ ඉස්කෝලේ. ඕ ලෙවල්. ලියයි උත්තර නියම. අපේ විදර්ශනා මාර්ගයේ පොත හරිනම් මේ මේ නාම පාසල වල නිර්දේශ කරන්නේ. ඒක තමයි උගන්වන්නේ. විදර්ශනා සමාධිය අනු කොමත් අහලවත් නැහැ. ඉස්කෝලේ අහලා තියෙනවද වචනේ? විදර්ශනා සමාධිය කියන්නේ ධර්ම විතර කිසිවක් නැති. ඈ ධර්ම විතර්ක කිසිවක් නැතුව සංස්කාරක මුකුත් නැතුව නිසලව ඉන්නවා. නෑ විදර්ශනා සමාධිය කියන එක අපි අර්ථ නිරූපණය කරන්න ඕන කැමති කෙනෙකුට ලියා ගන්න පුළුවන්. සංස්කාර ධර්මයන්ගෙන් බාධා එල්ල නොවන අවස්ථාව තමයි විදර්ශනා සමාධි පරිපූර්ණ භාවයට පැමිණෙන්නේ. ආයිත් කියන්නේ ස්වාමීන් වහන්සේට සංස්කාර ධර්මයන්ගෙන් බාධාවක් එල්ල නොවන අවස්ථාව. බාධාවක් එල්ල නොවන මනසේ ඒකාගතාව. නැත්නම් අවස්ථාව. මනසේ අවස්ථාව, සිතේ අවස්ථාව දර්ශන සමාධි පරිපූර්ණ භාවයට පැමිණි. පැමිණීම වේ. භාවනා යෝග අනු උදාහරණ explain I mean example තියෙන උදාහරණ. වේදනාව භාවනාවට බාධාවක් වෙන්නේ නැත්තම් යෝගාවචරයට තව දුරට ඒක භාවනා කර්මස්ථානයක් වශයෙන් එයා ගන්නවා එන සිටිවිලි භාවනාවට බාධාවක් වෙන්නේ නැත්තම් තව දුරටත් ඒක මෙනෙහි කරලා බහැර කරන්න ඕන මට්ටමේක නෙමෙයි නැත්තේ අන්න ඒ අවස්ථාවේ විදර්ශනා සමාධිය අශාන්ත භාවයටපත් වෙන්නේ නැහැ. අපි කලින් කතාවේ හිත තැම්පත් වෙලා සංසුන් වෙලා නේද? සංසුන් හිත සැම්සුන් ගත සංසුන් වගේ නේ. හිත සංසුන් ගත සැම්සුන්. ඉතින් වෙලාවක් එනවනේ. අන්නේ වෙලාවේදී තමන්ගේ විදර්ශනා සමාධිය තමන්ට මැන ගන්න පුළුවන්. මෙෂා කර ගන්න පුළුවන්. කොහොමද මෙෂා කරගන්නේ? වේදනාවක් එනවා එනවා. ඒ වේදනාව අනේ අම්මෝ කියගෙන යනවා නම් වේදනාවත් එක්ක නේද සමාධිය එච්චර සාර්ථක නැහැ. දර්ශන සමාධිය අස්ථාවර අශාන්ත භාවයට පමිණෙන. ඒ කියන්නේ නිවන් දැකීම සඳහා කෙලස් ප්‍රාණය සඳහා සුදුසු සමාධියක් නෙමේ වෙලාවේ තියෙන්නේ. එහෙම දරගන්න ඕන. සමාධියක් තියෙන ඕන වෙලාවක සමාධිය තියෙනවා. පරිපූර්ණ විදර්ශනා සමාධියක් එතන නැහැ. සිතවිලි ඔස්සේ උත්තර යනවා නම් ඒ වෙලාවේ දර්ශනා සමාධියක් නැහැ. ශබ්දයක් කණේ වැදිලා යනවා නම් අර කලින් කිව්වා තනුජට කිව්වේ යනවා නම් තව දුරටත් ශබ්දේ මොනවද කියලා බලන්න යන්නේ නැත්නම් ශබ්දේ අඳුර ගන්න යන්නේ නැත්නම් ඒ වෙලාවේ තමන් තුළ හොඳ කෙලස් ප්‍රහාණය කර හොඳම හොඳම කියන්නේ කෙලස් ප්‍රහාණය කිරීමේ මට්ටමේ සමාධියක් තමන් තුළ තියෙනවා සම්මා සමාධියක් තියෙන ඒක ඊළඟ වැදගත් මේ සතර මහා ධාතු අපේ යාළුවෝ හතර දෙනා භාවනාවට බාධාවක් වෙන්නේ නැත්නම් සමහරවල් නාසයේ අඟ හුස්ම තියාගෙන අයියෝ මට නාසයේ නලියනවා මේ හුස්ම තියාගන්න බෑනේ මාර වැඩේ කියලා හිතනවානේ ආනාපානේ නලියනවා මං කොහොමද මේ හුස්ම වහගන්නේ වෙන්කල් අඳුරගන්නේ කොහොමද එකින් එකට ධාතු බලන්න යන්නේ නැත්තම් ධාතු බලන්න යන අවශ්‍යතාවයක් නැත්තම් මුළු කයම සතරමා ධාතු වශයෙන් වැටහෙනවා නම් අන්න ඒලා ඉතාම හොඳ මනස ඒකාග්‍රතාවය يعني දැන් මේ දවස්වල රිද්මගේ සමතාවක්තා බලන්න ඒ හොඳ දර්ශන පැත්තට යන හොඳ සමාධියක් තියෙනවා. එයාට කය පේන විදිය අවලන්න කය පේන විදිය බලන්න කොච්චර වෙනසක් තියෙනවද? අන්නේ මට්ටමට එන්නේ සමාධිය දර්ශන සමාධිය හොඳනම් තමයි. වේදනාවක් ආවම වේදනාව එක්ක ගැටෙන්නේ නැතිව වේදනා භාවනා කර්මස්ථානයක් කරගෙන මනස ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන් නම් අන්න එතරම් එයාට විදර්ශනා සමාධියක් පහළ වෙනවා අන්න එතන සම්මා වායාමයේ සම්මා සතිය ක්‍රියාත්මක වෙලා සම්මා සමාධිය උපද්දවලා දෙනවා. සම්මා සමාධිය කියන්නේ මෙතෙන්දි විදර්ශනා භාවයයි විදර්ශනා සමාධිය. සමත භාවනාවේදී ධ්‍යාන සමාධිය. ධ්‍යාන සමාධිය සම්මා සමාධිය වෙන්නේ නැහැ. ධ්‍යාන සමාධිය සම්මා සමාධිය වෙන්නේ මොකද බුද්ධ දේශනාවේ පිට පිටත් ධ්‍යාන වඩනවා. ඉතින් ඒවා සම්මා සමාධියට එන්නේ නැහැ. මොකද විදර්ශනා ඒ කියන්නේ ධ්‍යාන අපි කියන ප්‍රතිවේක්ෂා කරනවා කියලා. ධ්‍යාන ප්‍රතිවේක්ෂා කරමින් ධ්‍යානෙ සංවේදනා යෝගාචරයට තමයි සම්මා සමාධිය කියන්නේ. විදර්ශනා සමාධිය කොහොමත් ගැටලුවක් නැහැ ඒක. ධ්‍යානෙට තෘෂ්ණාවෙන්. ඒක නෑ බුදුහාමුදුරු දේශනා කරන්නේ අස්සජී. මේ සමාධිය කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනය නෙමෙයි කියලා කියලා නෑ මතකද? අර අස්සජී හාමුදුරු තමක් කරා මේ මේ ධ්‍යානෙට සම්බන්ධ වෙන්න බෑ කියලා තර අඩාඩා ඉන්නවනේ. ඒක දැන් බුදුහාමුදුරු බුදුහාකරලා ආරංචියට බුදුහාකර වඩිනවා. වැඩලා කියනවා අසජී හාමුදුරු කියන මට මේ මසනීපයක් තියෙනවා. මට මේ සුටුස් ගාලා හොඳ කරගන්න පුළුවන්. ප්‍රථම ධානයෙන් චතුර්ථ ධානයෙන් සංගාල ගිය ගමන් මේක මට සුටුස් ගාලා ඉවර කරගන්න පුළුවන්. නමුත් අද මම කොච්චර සමත සමාධියට සම්බන්ධ ධ්‍යාන සමාධි සමත මට සමාය දෙන්න බෑ. නිසා මම අද බොහොම පංචස්ථාපයටපත් වෙලා ඉන්නේ. මතක නේද? අසජී හාමුදුරු. ඉතින් එතනදී බුදුහාමුදුර දේශනා කරනවා අස්සජී මේ ඔය කියන සමාධිය නෙමෙයි මේ බුද්ධ ශාසනය කියන්නේ. ඒතර එතකොට අපිට අපිට එතකොට බුදුහාමුදුරන්ගේ අර නිකන් තේරෙනවා කතනක සමාධිය වඩන්න කියනවා මෙතන සමාධිය නෙමෙයි බුද්ධ ශාසනය. එතනදී එක කොටසක් ඒ අඩුයි ඒ සූත්‍රේ. එතනදී අපි දරගන්න ප්‍රතිවේක්ෂා නොකරන ලද ධ්‍යාන සමාධි බුදුහාමුදුරෝ අනුමත කරන්නේ නැහැ. අන්න ඒ සමාධිය නෙමේ බුද්ධ ශාසනය කියන්නේ. බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් වශයෙන් ධ්‍යාන වඩනවා නම් ප්‍රථම ධ්‍යානේ ප්‍රතිවේක්ෂා කරන එකේ දෝෂය දැකලා තමයි දෙවෙනි ධ්‍යානෙට යන්නේ. දෙවෙනි ධ්‍යානේ දෝෂය දැකලා තමයි තුන්වෙනි ධ්‍යානෙට යන්නේ. තුන්වෙනි ධ්‍යානේ දෝෂය දැකලා තමයි චතුර්ථ ධ්‍යානෙට යන්නේ. එහෙම නැත්නම් මේ අස්සජී හාමුදුරුව කෙලින්ම අර ධ්‍යාන සුඛය සැපය අරමුණු කළ චතුර්ථ ධ්‍යානෙට ගිය ගම අර කය සම්පූර්ණයෙන්ම ගෙන යනවානේ. ඒකෙන් තමන් අර ලෙඩ සුව කර ගැනීම අරමුණ. තමන්ගේ ලෞකික බලාපොරොත්තුෙන් තමයි ධ්‍යාන වඩලා තියෙන්නේ. අන්නේ ලෞකික බලාපොරොත්තුෙන් වඩන ධ්‍යාන සමාධිය බුද්ධ ශාසනයේ නිමේ කියන එක තමයි. ඒක නොකිය තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. අස්සජී උඹය වඩන සමාධිය බුද්ධ ශාසනයට ආйти නැති. සමාධියක් ඔය වඩන්නේ. ඕක නෙමෙයි මම දේශනා කරන සමාධිය. අන්න එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන අස්සජී රූපේ නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයෙන් වේදනාව නිත්‍යද අනිත්‍යද කියලා. ඉතින් බලපන් දැන් ඔබ කරලා තියෙන භාවනාව හරිද කියලා. කරලා තියෙන භාවනාව වැරදිද? දැන් ඔය ධානයට සම්බන්ධ පටිභාග නිමිත්තනේ. ඔක රූපේනේ රූපේ නිච්චද අනිත්‍යද? ඔක අනිත්‍යයි. දැන් අපිට අද පටිභාග නිමිත්තක් නැහැනේ. ධානයට සම්බන්ධයි. ඔබ මෙච්චර කාල ධාන සුඛයට ඇලිලානේ හිටියේ. දැන් ඒකෝ ඒ ධාන සැපේ. වේදනාව නිත්‍යද අනිත්‍යද දැන් තේරෙනවද ඔබට කියලා අහන්න. අන්න ඒකයි එතෙන්දී අහන්නේ. ධාන අංග අනිත්‍යයි. ප්‍රථම ධ්‍යානයේ ධ්‍යාන අංග අනිත්‍යයි. චක්ක විචාර අනිත්‍ය බව දැකලා තමයි දෙවෙනි ධ්‍යානයට යන්නේ. චතුර්ථ ධ්‍යානයට යනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ. ඒ සේරෝගෙම අනිත්‍ය දැකලා. ඒ ඔක්කොම බැහැර කරලා තමයි ඒකාංගතාවයේ පමණක් තියෙන හතරවෙනි ධ්‍යානයට සම්බන්ධ. පරිභාග නිමිත්ත පමණයි. පටිභාග නිමිත්තෙත් අනිත්‍ය දැකලා අපිට ඕන පළවෙනි අරූපාවචර ධානයට සම්බන්ධෙන්න. ඒ විදිහට ඒක යන්නේ බුද්ධ ශාසනයේ සම්මා සමාධිය සමත වශයෙන් වඩන්නේ. විපස්සනා වලින් කොහොමත් ඒක විදර්ශනා කරගෙනමනේ. නමුත් ඒ යෝගාවචරය දන්නේ නැහැ විදර්ශනා සමාධිය කොයි අවස්ථාවේදී දෙන්නේ. මේ අවස්ථාවේදී තමන් ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියන එක පිළිබඳ වැටහීමක් නැහැ. ගැටීමක් නැති හින්දාම අතන ධාතු බලන්න යනවා මෙතන ධාතු බල බල යනවා අරක වුණා මේක වුණා ඔක්කොම ටික භාවනාවට බාධාක් වුණා මට අපි භාවනා කරන හිතන් ඉන්නේ හුස්ම දැනීම කර සිය පවත්. ඒ හැමදාම හුස්ම දැනීම කර සිය පවත් කරනවා. හිත පොඩ්ඩක් සංසුන් වෙනවා. අර මොකටම පුණ්‍යානුමෝදනා කරලා භාවනා ඉවර කරනවා. භාවනා යන පැටර්න් එක, ඒ රිද්ම් එක ගැන කිසිම වැටහීමක් නැහැ. ඉතින් අවුරුදු ගාණක් භාවනා කරලා එකම තැන තමයි. භාවනා දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්නේ නැත්නම් මොකද විදර්ශනා සමාධිය පිළිබඳ දැන් කලින් කම්පටා වතාවලක මම ඒක තමයි කිව්වේ. මේ සමාධිය පිළිබඳව කිසිම වැටහීමක් නැතුව ඔහි කරගෙන යනවා. ඒක තමයි හේතුව. තේරුණා නේද? දර්ශන සමාධිය කියන්නේ මොකක්ද? ඒ අවස්ථාවලට අනුව තමයි ඒක. දැනගන්න. يعني තමන් තුළ පරිපූර්ණ සමාධියක් තියෙනවා නම් ඒ සමාධි ලක්ෂණ තමන්ට ඒ වැටහෙන්න තියෙනවා. තේරුණා නේද? හරි තේරෙනවද දැන්? හ්ම් මොනාර කියන්න තියෙනවද? ස්වාමීන් වහන්සේ නාම රූප ධර්ම වෙන් කරන එකත් විදර්ශනා ධර්ම විදියට දෙන්නේ. වෙන් කරනවා කියන්නේ චේතනාවෙන් නේද වෙන් කරන්නේ. ආ. විදර්ශනාවක් තියෙනවා. ආ. ඔයා පෙරේණුකාණේ ආම්දුරංගෙ තියෙන එහෙම නේ. වෙන් කර කර යනවනේ. කොර කොර තමයි ඉතින් ඉන්නේ නම්. <laughs> ආ. මොකද ඉතින් ඒක තමයි කරන්නේ. ඒකයිද ප්‍රාථමික ඒකෙන් අපිට වේණපාණි හැමදාම පොතේ තියෙන එක හරි එතන විපස්සනානේ එතන සමතේ තියෙන්නේ. දැන් නාම රූප වෙන් කරව සමතේ. හ්ම්. ඇයි? නාම රූප වෙන් කිරීම නිසා ආයෙත් මොකද වෙන්නේ? මනස ඒකාග්‍ර වෙන්න බෑ මුලින්. මනස ඒකාග්‍ර. ඒ ඒ ආයි ආයි වාහනේ එන්ජින් එක ස්ටාර්ට් කරන්නම ඕන. අහ. අතෝ යන්න බෑනේ. නාම රූප වෙන් කරන්න ගියත් අපි දැන් නාම රූප වෙන් කරන්නේ සාමාන්‍ය හිතිවිලි වල ඉඳලානේ. අපි අය මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට ගන්නවා වගේ එකක්. දැන් එතනින් ආයි පටන් ගන්න වෙන්නේ. ඒතර ඒක නැතුව අපි භාවනාවට වාඩිලා නාම රූප වෙන් කරන්න යනකොට වෙන්නේ අර මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න අරමුණේ කතන්දරේ තමයි ආපහු. කියන්නේ මනස ඒකාග්‍ර වෙන්න ඕන මුලින් බාහිර අරමුණේ කීත යන එක නතර වෙලා හිත ඒකාග්‍ර වෙන්න. ආ. දැන් භාවනාවට වාඩි වෙලා නාම රූප වෙන් කරන්න යනවා කියලා කියන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා එකම තමයි ආයි කරන්නේ. හොඳයි සර්. ඉන්න බෑ එතනින් යට යන්න. ඒකයි ඒකේ තියෙන. වරන්ද ඒකයි. ඒක අරන්. අරන්. වෙනකෝනේ හැමදාම සීල සමාධි ප්‍රඥා කියන මේ ෆෝමැට් එකට නෙමෙයි ඔය ඔබ ලියලා දෙන්නේ. හ්ම්. ඒක අර නිකන් අර වචන ටිකක් විතරයි. සීල සමාධි වශයෙන් යනකොට සමාධි වඩන එකයි ප්‍රඥාව. නැත්තම් ප්‍රඥාව වඩලා එහෙම ඉන්නත් ක්‍රමයක් තියෙනවා. ඉතින් බුද්ධ ශාසනය එහෙම තිබ්බට අර විදර්ශනා පූර්ණංගම සමතේ කියලා තියෙනවානේ. ඉතින් එහෙම තිබ්බට ත්‍රිපිටකේ අපිට ඒක සෝස් එකක් නැහැ. කොහෙවත් නැහැ. කවුරුත් කරපු කෙනෙක් නැහැ. ඒක සමහර කතාවල තියෙන. ඉතින් අර අට්ටි අට්ටි කියලා මෙනෙහි කරා කියන්නේ නේ. ආදෙන්නේ. අර ගිරෝත් අට්ටි අට්ටි. එතකොට ගිරවට ඇහෙන තරමට අට්ටි ඇට්ටි කියලා මෙනෙහි කරන්නේ එතෙන් හිතා ගන්න ඕනේ මේ මෙහෙණි ආරාමේ කොච්චර හිත විසිරෙන කට්ටියක් දිනද ගිරවට ඇහෙන අට්ටි ඇට්ටි කියනවා කියන්නේ ඒ කියන්නේ හිත ඒකාග්‍ර වෙලා නැහැ කෙනෙක් ඒ ඒකාග්‍ර වෙන එක නම් මේ ගිරවුන්ට ඇහෙන අට්ටි ඇට්ටි කියන්නේ ඒක අපි කතා හිටන් අපි අලුත් අර්ථ නිරූපණයක් දෙන්න ඕන දැන් ඒකයි දැන් අර අර 30 කින හාමුදුරුව අර යනව නේද? කොහෙද? මිහින්තලේ ඉඳන්නේ. මිහින්තලේ ඉඳන් යනවා කොහෙටද? අනුරාධපුරේ. අටමස්ථාන වදින්නේ. අටමස්ථානේ ඉතුරු ටික වදින්නේ. මිහින්තලේ අටමස්ථානේ ගන්න. එතකොට මිහින්තලේ ඉඳන් අටමස්ථානේ වදින්න යනවා කොහෙද? වැරදි. මිහින්තලේ අටමස්ථානේ මේ එතකොට එතනදී අර කාන්තාව දකින්නවනේ කාන්තාවක් වුණා පිරිමින්දි කියලා දන්නේ නැහැ නේ. ඇටකටු ගොඩක් නම් මම දැක්ක කියලා කියනවා. එතකොට එතෙන්දී අපිට අහන්න පුළුවන් ඕන නැහැ එතකොට. ප්‍රශ්නේ ආපු මිනිස්සයා ක්‍රියාව දැක්කේ නැද්ද? ඇටකටු ගොඩක් වශයෙන්. ඒතර කාන්තාව විතරම දැක්කේ. එතකොට කාන්තාවක් ඇටකටු ගොඩක් වශයෙන් දකින අට්ටික භාවනාව වඩන්න ඕන. සාමාන්‍ය විදර්ශනා භාවනාවටත් කෙනෙක් අටකොඩ ගොඩක් වගේ පේන්න පුළුවන්. නේද? ඒ අට්ටික භාවනාව අවශ්‍ය නැහැ කෙනෙක්ව. අටකොඩ ගොඩක් වගේ පේන්න. ඒත් අපිට හරියට මෙතෙන්දි කියන්නේ අට්ටික භාවනාව වඩපුවා හම්බුනමත්ද ඇත්තරම නැද්ද කියලා. ඒකට අර්ථ නිරූපණ ගොඩාක් තියෙනවා. අර කාන්තාව අර දත්තට පෙර දැකලා ඒතර එහා මුදුන වඩලා තියෙන ශ්වේත කසින කියන්නේ සුදු පාට කසිනේ තමයි වඩලා තින්නේ. ඉතින් දත්තට පෙළේ සුදු පාට දැකලා ශ්වේත කසිනේ අරමුණ වෙලා නිල කසිනේ වගේ සුදු පාට කරවඩන්න පුළුවන්. ඒතර ඒක දැකලා ඒකෙන් චතුර්ථ ධානයට ගිහින් ඒකට රහත් වුණා කියලා තමයි කියන්නේ. ඉතින් තව අට්ටික භාවනාවෙන් ගියා කියලා කියන්නේ. ඉතින් සමහර විට ඔය එකක්වත් නැතුව විදර්ශනා වඩ වඩාගෙන යනකොට මේ කය පිටසකින්ක් වගේ පේනවනේ. කයට හිත යොදාගෙන යනකොට ඉතින් හැම යනකොට භවනා යෝගාවචරෙන්ට අර තමන්ට පේන අයවත් ඇටසැකිල්ලක් වගේ පේනවා. මේ භාවනා විද්‍යාවද කියලා අපි දන්නේ නැහැ. අපි කතන්දරේ ලියපු කෙනා යනවා අපි හිතා ගන්න මිසක් ඇත්තටම ඒක බුදුදහමේ මූලධර්ම අනුව තමයි අපි දාගන්නේ. පොත්වල කතන්දර තිබුණාට වැඩක් නැහැ. අපි හැමදෙස්සෙම බුදුහාමුදුරු දේශනා කරන අනිත් සූත්‍රයක ගලපන්න ඕන. ওই කතාවල ඇත්ත නැත්ත අන්න එතකොට අහුවෙනවා. සමහර කතා හදපු කතා තියෙනවා සමහර කතා ඕනට වැඩිය දාලා අතින් දාලා ලියපුවා තියෙනවා එහෙම වෙනද ඒ ටික භාවනාවම ඕනේ නැහැ අට සැකිල්ලක් වගේ යනවා කියලා තියෙනවා අත්‍යවශ්‍ය නැහැ හොඳයි තා මොනාර ප්‍රශ්න තියෙනවද ස්වාමීන් වහන්සේ මේ ඊයේ ඊය භාවනා විස්වාන් වහන්ස මේ එක තැනක්කාව මේ සමාධියේදී කියලවත් හිතාගන්න බැරි කියන්නේ මුකුත්ම කරන්න ඕනේ වගේ තැනක් හරි පහසු ඒ කියන්නේ වෙන්දරත් තරහා ගොඩක් වෙලා එතන ටිකක් හිටියා වගේ ඉන්න පුළුවන් ඔය එතන එතන හිතේ ස්වභාවය දැක්කම නම් ඒක සමාධියද නැද්ද කියලා තමයි අඳුර ගන්න පුළුවන් හිතා ගන්නවත් දරනක පාට මේ කියන්නේ සමාධියම ඒ කියන්නේ සමාධියේ ගැඹුරු සමාධියට ගියාට පස්සේ තමයි එතෙන්ට ආවේ. ඔක්ම ඒක හිතා ගන්න බැරි නම් මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ. එතන තමයි ස්වාමීන් වහන්සේ ගැටලුව. මේ මොකද්ද කරන්න ඕනේ කියන එක. කරන්න ඕනේ ඒකම කරන්න. ඒකම ඉපැ කරන්න. එතනම එතනම ඉතින් මොකුත් ඒ කියන්නේ කරන්න අපි දැන් අපි හිතමු දැන් ඒවරස් කන්දට නගින්න යනවා කියලා. දැන් පුහුණු වෙනවා. පළවෙනි බේස් කැම්ප් එකට යනවා. පළවෙනි බේස් කැම්ප් එකට ගිහිල්ලා ආයි පල්ලහැට එන්න. ආයි පළවෙනි බේස් කැම්ප් එකෙන් දෙවෙනි කැම්ප් එකට ගිහිල්ලා ආයි එන්නවනේ පල්ලහැට. ඉතින් කන්ද නගින්න නම් කන්දම තමයි නගින්න ඕනේ. තේරුණා? ආයි පල්ලෙමේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි පාරේ ඇවිදලා හරියන්නේ නැහැ කන්ද නගින්න. මම දැන් ඔන්න එවරස්ට් කන්ද නගිනවා කියන ගාලු පාරේ ඇවිදලා හරියන්නේ නැහැ. ගෝල් පේස් එකේ ඇවිදලා හරියන්නේ නැහැ. <laughs> කන්දම්ම තමයි නගින්න ඕනේ. ඒක ඔබ දැනගන්න නම් ඔතෙන් තමයි ආයි ආයි එන්නේ. වලද දැන් කුඩීරීගම ධම්මජේ සම්මිනාංශ කියන්නේ කියන්නේ මේ සිද්ධි කරනවා. ආරමහම්දුරන්ගේ වචනයක්. සිද්ධි කරනවා. නැවත නැවත කරලා බලන්න. තමයි. ඒක තමයි සවනවාස මම බැලුවා මම වාර්තාවක් ලිව්වේ අදත් අදත් බලන්න ඕනෙම කියලා මේ හිටියේ මේ මට එතන අර වෙනසක් දැනන වෙනදට වඩා. ඒක මට වාර්තා කරන්න. දැන් මම දන්නවා මම අදත් බලන්න ඕනේ කියලා. යෝගාචර දැන් මෙතන ඉන්නේ කියලා මම දන්න දැනගන්න. එතකොට දැන් ඕක පහුවෙලා ඒ නෝමල් වුණාට මම දන්නේ මෙයාට දැන් මේ සෝවන් වුණත් මම දන්නේ මම සාමාන්‍ය විදිහට කමඩන් දීගෙන ඒක නිසා විශේෂ දෙයක් වුණාම ඒක රෙකෝඩ් කරන්න නැත්තම් වැරදි කමටහන් ලැබෙනවා ඒතර මම හිතන්නේ මෙයා තාම මේක ට්‍රේනින් වෙලා නැහැ කියලා හිතාගෙන තමයි මොකද ඊළඟට වෙන්න ඕන දේ මම දන්නවනේ ඊළඟට එන්න ඕන කමටහන් වර්තාව මට කියන්න ඕන ඊළඟට එන්න ඕනේ මොකද්ද ඉතින් ඒක මම කියලා හරියන්නේ නැහැ ඒක තමන් ඒක සාක්ෂාත් කරගෙන අවබෝධ කරගෙන තාම ඉදිරිපත් කරනවා. ඒක කරාට පස්සේ මට කියන්නත් ඕන. ඒතර මම දන්නවා මෙයාට දැන් මේ කමටහන හරි ඊළඟට දෙන්න ඕන කමටහන වෙනස් කරන්න ඕන. නැත්නම් ඉතින් එකම හොද්ද තමයි හම්බෙන්නේ. ඉරියෝදී පානුයි තමයි හම්බෙන්නේ. අර පීට්සා ඒව මොනවත් හම්බෙන්නේ නැහැ ඉස්සරහට. ඔක්කොම කියා මෙයා කිරිබදී පානුයි තාම ඉන්නේ ඒකම දෙනවා. අලුත් කෑම හම්බෙන්න භාවනාවක් දෙකෙන් වෙන්න ඕනේ. නැත්නම් පරණ කමතහම තමයි. නැත්නම් ඔහොම කරගෙන යන්න තමයි කියන්නේ. එතකොට අනවත් දැන් ආයෙත් එතෙන්ට ආවට පස්සේ මේ එහෙම ඉන්න තමයි තියෙන්නේ. සිද්ධිය ඒ සිද්ධිය මොකක්ද කියන එක හරියට දැනගන්න ඕන. දැනගෙන ඒක වචන වලට ගන්න ඕන. කමඨා වර්තාවට අරගන්න. අර වචන වලට හරවන එක තමයි සොන්නස් මට වචනවලට ඒක තමයි දැන් බුදුහාමුදුර බුදුහාමුදුර හැරෙන්නේ බුද්ධත්වයේ බුද්ධත්වයෙන් අවබෝධ කරපදේ ඔක්කොම සූත්‍ර වශයෙන් දේශනා කර වෙන කොටස් කොටස් ඒක යෝගාචරයට එන්න පුළුවන් නේද තමන් අවබෝධ කරගන්න තමන් කියන්නේ තම වටහාගත්ත දේ කියන්න පුළුවන් නේද කියන්න බැරව කමටහන් ගන්න නේ එහෙම නැත්නම් අර බුදුහාමුදුර බුදු වෙනකොට උනාට පස්සේ මේක කොහොමද කියන්නේ තව කෙනෙකුට මේක මේක තේරුම් ගන්න පුළුවන්ද වටහා ගන්න පුළුවන්ද මම කියලා දෙන්න පුළුවන්ද කියලා සැකයක් ආවනේ බුදුහාමුදුරන්ටත් ඒ සැකියාව නේද තමන්ට <laughs> මේ කාණ දෙයක් නැහැ ඒ කියන්නේ වටහා ගන්න දෙයක් කියා ගන්න අමාරුයි අමාරුවෙන් හරි කියන්න ඕන එතකොට සාමාන්‍යයෙන් එතෙන්ට ආවට පස්සේ එතෙන්ට ආවට පස්සේ මට දැනගන්න ඒ කියන්නේ එතන පවත්වා ගන්න විදිය පවත්තා ගන්න ඉතින් ප්‍රතිපදාවෙන් යාපු ඉතින් පවත්තා ගන්න මොඩි ඒක දැන් අයි මොකද්ද පවත්තන්නේ ආවට පස්සේ හරි හරි හරි ඉන්න පවත්තන්න තියෙන හොඳම දේ දැන් මොකක් ගන්න නොකරේ <laughs> ඒක පවත් ඒ කියන්නේ ඔක පවත්තන්න යන්නේකොට තමයි බාධා පැවැත්මට <laughs> අන්න ඒක තමයි හරිම පැවැත්මට එකම බාධා පවත්තන්න නැහැ චේතනා පහල කරලා ඒක පවත්තන්න නැහැ දැන් අපි චේතනා රහිතව තත්ත්වයකට ආවට පස්සේ එතන අවිද්‍යාපච්ච සංකාර පටිසමුප්පාදේ වැඩ කරගෙන අතර වෙනවා. ඒ මෙකනිසම් එක ඉවරයි. ඒතර දැන් තියෙන්නේ සංස්කාර ලෝකෙන් සංස්කාර ලෝකේ යථා ස්වභාවය දැක් ගන්න. ඉතින් සංස්කාර ලෝකයේ අත සබ්බය දැක ගන්න බෑ අවිද්‍යාපත්‍ය සංකාර ක්‍රියාත්මක. ඉතින් ඒක නතර වුණාට පස්සේ අපි ආයි මොන හරි දෙයක් කරන්න ගිය ගමන් සංස්කාර සංකාර සංස්කාර කියන්නේ චේතන. ඒතරම් භික්කවේ කම්මං වදාන. ඒ කියන්නේ ඔතනේදී විදර්ශනා සමාධිය පරිපූර්ණ අවස්ථාවේදී අකුසලුත් නැහැ කුසලුත් නැහැ. කුසල අකුසල දෙකම වසවත්. වහපදුර වගේ කියන්නේ. කුසල් කරත් සංසාරයට යන්නේ අකුසල් කරත් සංසාරයට යන්නේ. ඒක තේරෙනවද? දෙකම අවිද්‍යාවපත්‍ය පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර. ඉතින් අපි තියෙනවානේ. පරිසම්පාදේ. ඒතර දෙකම නතර කරන විදර්ශනා භාවනාවයි. ඒක නිසා ඕක පවත්වන්න දෙන එකම දේ තමයි මොකක්වත් නොකර දැනුවත් භාවය පවත්වන්න. බලාගෙන ඉන්නකොට නම් තමන්ට වැටහෙනවා ඊට පස්සේ අපිට පුළුවන් උතෙන් ආපු විදිය තියෙන පාට් එක. ඔව්. මෙතඩ් එක. ඒක බලාගෙන ඉන්න ඕනේ. ඒක මතක තියාගන්න. මතක තියාගෙන හෙටත් ඒකම කරන්න. හෙටත් හෙටත් ඔතෙන්ට වෙන්න. හෙට දැන් වෙන තැනකට ඇවිල්ලා හරියන්නේ නැහැ. හෙට නිකන් හිතවිලි ගොඩකට ඇවිල්ලා හරියන්නේ නැහැ. එතකොට වැඩි අවුල්. ඔතෙන්ට ඔය නිස්කලංක තැම්පත් සංසුන් ගතිය ඔතෙන්ට එන්න ඕනේ. දැන් නැවත නැවත එතෙන්ට එනකොට තමන් දන්න දැන් ඕනම පරයන්කේදී ඔතනට අක් ගාලා භාවනා පටන් ගන්නකොටම ඔතෙන්ට ඔතනින් පටන් ගන්නවා. අන්නේ උතෙන්ට එන විදිය දන්නේ නැත්නම් හැමදාම භාවනා වාරයේදී අපි කියන්නේ එකමාර භාවන අන්තිම විනාඩි 15 දී තමයි උතෙන්ට එන්නේ. හ්ම්. එන අර වටේ රවුන්ඩ් ගහලා ගහලා තමයි උතෙන්ට එන්නේ. හ්ම්. එතකොට හැමදාම උතන තමයි ඉන්නේ. එහෙම ඉන්න ඉන්න ගොඩක්. ඒ වැදගත් අර කියන්නේ අර මහමුදුර කියන්නේ හැමදාම භාවනා ඉවර කර ගැනීම පටන් ගන්න. අන්න ඒ තවට තමයි ලොකු ගමනක් යන්න පුළුවන්. නමුත් අපි භාවනා ඉවර කරතනින් පටන් ගන්න ඉවර කරපු තැනට ආපු විදිහ දැනගන්න. නැත්තම් කතරගම යන ඉන්න ඔන්න කොළඹ ඉඳන් කළුතරට එනවා. ආයි ආපු විදිහ දන්න ආයි උදේට කොළඹ ඉඳන් කළුතරට. ආයි රැ වුණානේ ආපහු ගෙදර යන්න. ඉතින් එහෙම බෑ. කළුතරේ ඉඳන් ඉතුරට ගන්න දැනගන්න. කළුතරට ආපු විදිහ ටක් ගාලා දැනගන්න. ඉතින් එතෙන්ට අපි ටක් ගාලා එන්න ඕනේ. එතන අය අර කාලේ වැය කරන්න හොඳ නැහැ ඉතින්. හැමදාම උදේට ඇදින අතෙන්ටම තමයි එන්නේ. බෑ වෙන කෙනා ඒකද. ශනිකව විනාඩි කීපයකින් උතෙන්ට එන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඊතර කාලේ ඊතර වෙන්නේ ඊතරින් එහාට. තේරෙනවද? තේරුණා සවන් වාස. මේ තව ගැටලුවක් තියෙනවා සවන් වාස. ඔව්. ඒකන් දෛනික සතිය සවන් වාස දැන් අර භාවනාවාරයක් දැන් රෑ භාවනාවාරය කරාට පස්සේ උදේ දැන් ගෙදර වැඩ කරනවා නුයන ඒවා පොඩ්ඩක් ඒ අර භාවනාවම දේවල් මනසිකාරය වෙනවා මේ ගොඩක් වෙලා භාවනා කරන දේවල් වෙනකොට මතක් කරනවා ඔය අර වෙච්ච දේවල් ටික විල් මතක් වෙනවා ආ ඒක ඒක උනාට කමන්නේ උයන ඒවා භාවනාවේ මතක් වෙන්නේ නැත්තම් අර වෙනකොටත් <laughs> භාවනාවේ දේවල් මතක් කරනවා නම් ඒක යෝගාචර දානවා දැන් මෙතන අර ධර්ම චක්‍රේ කැරකෙන්න පටන් ගන්න තියෙනවා. ෆ්ලයි වීල් එක. ඩෑන් මාස්ටර් ස්ටාර්ට් කරන දැකලා තියෙනවනේ. ෆ්ලයි වීල් එක. ඒක ෆ්ලයි වීල් එක කියන්නේ ඩෑන් මාස්ටර් අයිතිකාරයක ෆ්ලයි වීල් එක. භාවනා යෝගාචරයේ ධර්ම චක්‍ර. ඒක කැරකවන්න. මුලින් කරකවන්න හරි අමාරුයි. ඒකෝදි කරකවන්න. කැරකැව්වට පස්සේ නතර කරන්න අමාරුයි. හැමතැනම කොයිදක් කැරකගෙන තමයි දෙන්නේ. වෙනකොට නිදා ඕ එතකොට දැනගන්න ෆ්ලයි වීල් එක දැන් එයා තනියෙන් මේ කරකැවෙන මේක වෙලා දැන් මස් ස්ටාර්ට් කරනකොට අමාරුයි අපි මේ අර මේ එක්සෝස් වෑල් එක අතෑරලා ඒ කරකවන්න එහෙම කරකෝල කරකෝල යම් කිසි වේගයක් එනවා පවර් ස්ට්‍රෝක් එක අල්ලන්න පුළුවන් වෙලා අන්න එතෙන්ද අපි වෑල් එක අතෑරලා වෑල් එක අතන දඩස් ගාලා ස්ටාර්ට් ආ ඉතින් අන්න දැන් ස්ටාර්ට් වෙලා තියෙනවා ස්ටාර්ට් වුණාම නැතර වෙන්නේ ධර්ම චක්‍රයේ ජවරෝධයෙන් කැරකෙන කැරකවරන් පස්සේ ඒකට වැඩෙන්න ඉඩ අරිනවා. එතකොට සන්මාස අර ස්පර්ශය කෙරේ සිහිය පවත්වන එක පොඩ්ඩක් මේ මේ වෙනවා. ටික බැරි අර අපෙන්ට හිත හරි හරි. අර ඒ ඒක අපි දරගන්න ඕනේ. දැන් උත්ෙන්දී භාවනාවයි සිටිවිලි කියන දෙකක්නේ. අර භාවනා අද්දකෙන් සිටිවිලි වශයෙන් එනවනම් සිටිවිලි ටික මෙනෙහි කරලා ස්පර්ශය කෙරේ සිදුවනවා. හා. තේරෙනවද? එහෙමයි ස්වාමීනි. සිතවිලි වැඩක් නෑ අපිට. භාවනා අධ්‍යක්ීම සිතවිලි වශයෙන් යනවා නේ. වැඩක් නෑ කිතිවිලි. ඒ වැඩක් නෑ. එහෙනම් ඒක අයින් කරලා. දැන්වත් අපි ස්පර්ශය වෙලා ස්පර්ශය වෙලේ සිහිය පවත්වන වෙලාවෙත් අරක මනස්කාරී වුණාට ගැටලුවක් නෑ. ද එහෙම මේක ගැටලුවක් නෑ තමයි ස්පර්ශ කෙරෙහි සිහිපත් ගන්න පුළුවන් ඒකට බාධාවක් නෑ. ඒ කියන්නේ අර කොහෙද තිබුණා? ඒක බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබුණා. ඒක. හා. ඒක අපිට බාධාවක් කරගන්න අවශ්‍ය නෑ. එතකොට අපිට ඒ සිතිවිලි එන එක ගැටලුවක් නැහැ වෙන වෙන දේවල්. එනිදා දේවල් මේ දැන් බාධාව. ඉතින් භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ස්පර්ශය කෙරේ සිය පවත්වාගෙන එතකොට එතන තේරෙනවා අපිට මෙතන ස්පර්ශ ගොඩක් බව අපිට වැටහෙනවා. ස්පර්ශ කෙරේ සිය පවත්නකොට සතර මා ධාතු ප්‍රකට වෙනවා. එතකොට අපිට මේ මත ඔසවනකොට ගෙනියනකොට ඒවා ඒ දේවල් කරනකොට ඒ සිත් පහළ වෙනවා. සිත් පහළ වෙලා තමයි ඇඟේ චලන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ ඔක්කොම බලාගන්න පුළුවන්. විතර භාවනාවට වාඩි වෙනකොට ආයේ මෙනෙහි කරලා අයින් කරන්න සිතිවිලි නැහැ නේද? නෑ ස්වාමීන් වහන්සේ දැන් ඊයේ මේ ඒ කියන්නේ ගොඩක්ම දැන් වාඩිලා විනාඩි 5ක් වගේ යනකොට සමාධිය තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ සමාධිය මේ එනවා ටක් ගාලා සමාධියට බාර දුන්නාම භාවනාව ඉබේම යනවා. ඔය කියන්නේ දැන් අර අනුවිඤ්ඤාති ප්‍රතිසංයුක්ත ධර්ම නැහැනේ. එදිනෙදා කරන කින් දේවල් හිත හිත ඉන්නේ නැහැනේ දැන්. හිතෙන්නෙත් නෑ සුපන් මන්තේ. හිතෙන්නෙම නෑ. ඒක ඒක අදගන්න. ඒවත් ඒවා හිතුවොත් තමයි භාවනා පටන් ගන්නකොට එන්නේ. ඒ හිතන්න නැතු ඉන්නවා කියන්නේ ඒකට සම්මා වායාමයේ කියන්නේ ඒක. ඒ දැන් ලයිෆ් ස්ටයිල් එකේ චේන්ජ් එක තමයි ඒක. එතකොට තමයි යෝගාචරය කියන්නේ. නිතරම සැබෑ යෝග පරිපූර්ණ යෝගාචරයක් එන්නේ එතකොට. නැත්තම් නිකන් අර එදා වේලට වස් විතරයි. එහෙම නැත්නම් හැමතිස්සෙම ඒක යන්න ඕනේ. පැයකට විතර යෝගාචරයක් කරලා වැඩක් නැහැ. හැමතිස්සෙම යෝගාචරයක් වෙන්න ඕනේ. හැමතිස්සෙම යෝගාචරයක් වෙන්න නම් යෝගාචර ප්‍රතිපදාවට එන්න ඕනේ. යෝගාචර ප්‍රතිපදාවට එන්න නම් සම්මා වායාමයේ වුණු කරන්න. ඒතර සාමාන්‍ය නිකන් කුටු වාඩිලා ඉන්නකොට මොනවද හිතෙන්නේ? ගුවන්ගතය නෑ සෝනස් ඒ කියන්නේ මොන මොන හරිම කරනවා නේ නැතුව මම දේශනාවක් හරි අහනවා මේ එක්කෝ අපේ group එකේ කමටහන් වාර්තා එහෙම බලනවා. එතකොට තමයි දේශනාවක් දේශනා දේශනා අහන එකත් අඩු කරන්න. අඩු කරන්න ඕනේ. අර සිත ටග්ගාල ඒකාග්‍ර වෙන බවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ ඒකටම අර ටග්ගාල ඒ කියන්නේ ඒකටම ඉන්නකොට ටග්ගාල ටිකක් අර ඒකාග්‍ර වෙලා නිකන් අර සමාධිය ඉන්න වගේ එහෙම තේරෙනවා. ඔය වැඩක් නෑ. ඔයලා බණහන්න එන්න බැලරදී. ප්‍රැක්ටිස් එක වැඩි. මොකෝ බණ අහන සාමිවාන්සේගේ දේශනාවෙම අහනවා. මේ මේ දැන් මේ තියෙන මේ බණ මේක අහන්න. නෑ සාමිවාන්සේගේ තමයි අහන්නේ සාමිවාන්ස. පරණාර භාවනා යෝග බණ ආ පරණේවනේ. ඔව්. ඒව වුණත් මං කියන්නේ කියන්නේ අවන් ඔව් භාවනාවට අදගත්තන එකක් අපිට ගන්නෑ. දැන් ඔය වෙන වෙන ටීවී යන බණ ඒවා අහන්නේ එහෙම අහන්නේ නෑ සාමිවාන්සේ ඒවා අහන්නේ නේද? ඒවා අහලා වැඩන්නේ. ඉතින් මේ ඒ කියන්නේ අපිට බණහන වෙලාවේ අපේ මනස ඒකාග්‍රතාවය පවත්වන්න පුළුවන් නේද? දෛනික සතිය පවත්වන්න පුළුවන්. ඒකේ තවත් බා කියන්නේ අපි බණ අහන්න ඕන දැන් භාවනාවටනේ ගැටලුව තියෙනවනේ. ගැටලුවට විසඳුමක් වෙන දෙයක් තමයි. කියන්නේ බණ නෙමෙයි කමටහන් ගන්න ඕනේ. ඔව්. බණ වලින් දැන් කරන්න දෙයක් නැහැ. තවදුරටත් Tamanට ඔතෙන්දි දැන් ඩාවට පස්සේ තමන් බලන්න තමන්ට එදිනෙදා සමාජීය ප්‍රශ්න ඊළඟට ඔය නොදන්නා තැන් භාවනා සමාධිය නොදන්න තැන් ඉගෙන ගන්න ඕන. එතෙන්ට දැන් මම කිව්වා නැවත නැවත එන්නේ කොහොමද? පුහුණු වෙන්නේ කොහොමද? මේ තමයි මෙතෙන්දි කරන්න හොඳම දේ තමයි දෛනික සතියයි කමඨා වார்த்தාව හරියට ලියා ගන්න. ලියා ගන්න. ඔව්. ඒක ලියන්න ඕන හරියට. ඒක ලියීම ඉතාමත් වැදගත්. ඒක මිස් කරන්න නැතුව ලියන්න. ඒ ඒ වார்த்தාට අදාළ උපදේශ ගන්න එක තමයි බණ කියනවා. අනිත් එක තමන් කමටහ වර්තා කියනකොට තමන්ගේ මට්ටමියම කියන්න පුළුවන්. ඒ වගේ තියෙනවනේ වර්තා. දැන් අරෝෂාගේ දර්ශනාවේ පොත තියෙනවද නේද? තියෙනවා සෝන්වාස. ඔව් ඒ වගේ ගොඩාක් ඔය ලොකුවට ඒවා යන්න ඕනේ නැහැ. දැන් විදර්ශන මාර්ගයේ පොතේ වුණත් තමන් ඉන්න මට්ටමේ මේ ටික කියව ගන්න මට. ඔව් ඒ ටික කියවනවා සෝන්වාස. මම නිතර ඉතින් එහාට කොහොමත් අර තේරෙන්නෙත් නැහැ නේ. ඉතින් එහෙම කියවන්න යන්නේ නැහැ. ඔව්. තමන්ගේ මට්ටමේ හිටියාම තමන්ගේ මට්ටම් තමයි කියන ඒ ටික කරගෙන ගියාම හරි يعني තමන්ගේ ප්‍රැක්ටිස් එකට ආйти වෙන්නේ ඒ ටික. ඒකට අඩුවේ බල්ල වැඩකුත් නැහැ සාමාන්‍ය. අද භාවනා ඉගෙන ගන්නත් කෙනෙක් වම්ට හතක් කියවගෙන තමන්ට වැඩක් නැහැ නේ ඉතින්. ඒ මට්ටමේ ඒවා බලන එක තමයි. දැයිද ඒතකොට කවුරු හරි කෙනෙක් හැමදාම හරියට භාවනා කරන කෙනෙක් ඉන්නවා. එක්කෙන දෙනෙක් ඉන්න කොහොමද මේ දවස්වල ගොඩක් අඩුයි ඉතින් මේ බලමු කවුද කප් එක ගන්න කියලා ගොඩක් අය වෙලා තින්නේ දැන් හොඳ උසස් මට්ටමකට ඇවිල්ලා සමහරට බාර නතර වෙනවා දැන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඉතින් මට තේරෙන්නේ ඒක බොහොම කනගාටුයි ඉතින් ඉතින් හරිය යන්නේ නැහැ ගොඩක් සමහර විදර්ශනා මට්ටමටත් ඇවිල්ලා බාර නතර වෙන හිමින් යන්නේ ඒක ඉතින් ඒක තමයි හැටි ඉතින්. එහෙම ඉතින් හරියට උපදෙස් ලැබුණා හරියට භාවනා කරත් වැඩෙන්නේ නැහැ බං. ඉතින් එහෙම නැත්නම් බුදුහාමුදුරන් කාලේ ඔක්කොම rahat වෙන්න මේ. එහෙම වෙන්නේ නැහැ ඉතින්. 아무ත් ඒක කරන්න ඕන. දිගට දිගට එහෙම නැත්නම් මට වැඩිය හොඳ වෙන ගුරුවරයෙක් වාගෙන යන එක හොඳයි කියලා එහෙම ගියා කියලා වැඩක් නැහැ. ඒ ගියත් ඔතන පන්නන්නේ. මොකද උතන පන්නන්න බෑ බුදුහාමුදුරන්. මටවත් කාටවත් බෑ ඒක. මමම පයින්කන් ඉන්න ඕනේ. මේව පුරන්න ඉතින් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ. මේව රුවන්නේ මොකද්ද? රාමේසු රාමේසු මාරිගතනේ පොඩ්ඩක් පිළිකන්නට කියලා. රහත් වෙන්න ඉතින් මේ බුදු වෙන්න තිබ්බා. එහෙම බෑ. එහෙමනම් ඉතින් අපිට කොහොමද කියලා තමයි හිතන්නේ. තේරෙනව නේද? තේරෙනවා සර්. ඉතින් ඔය මට්ටමට ආව කියන්නේ ඉතින් හොඳයි කවදාවත්. වාර්තාගෙන යන්න පුළුවන් කියන්නේ ඉතින් සාමාන්‍ය අපි කියන ඔය මට්ටමේ <clears throat> හොඳට භාවනා වඩපු කෙනෙක් අපි මිය ගියා කියනවා මරණයටපත් වුණා කියන්නේ ආයි යන්න පුළුවන් ඔහෙලම ජීවිතතරවලට යන්න. ගිහිල්ලා එතන දැන් නිර්මාණගත පරිණිම්මිත වසවර්ති වගේ දිවිතරයකට ගියාම දැන් ගියා කියන වැරදිලා ඉතින් බුදුහාමුදුරු පිරුණම් පාර තාම දවසයි දෙකයි දවස් දෙකක් නැහැ ඉතින් බුදුහාමුදුරු දැකලා කමටහන් අරගෙන මාර්ගඵල ලැබුවා ඉන්නේ ගොඩක්. දැන් ඒකයි වැඩගත්. නිකන් හිටියෝ තියෙන මොකක්වත් නැහැ. <laughs> ඒකත් නැහැ මේකත් නැහැ. පහළ තැනකට තමයි යන්නේ. ඉතින් මාර්ගඵල ලැබෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක ආධාර නැහැ. කවදාත් ඔය දැන් තමයි අරකයි මේක හොයන්නේ. ඉස්සර එහෙම නැහැ මට මේ සෝවන් වෙන්න ඕන. අරකයි මේක එහෙම නැහැ මොනවත්. කවුරුවත් අහන්නේ නැහැ. දැන් තමයි මේ මාර්ගවල පිස්සුවක් තියෙන්නේ. මාර්ගවල ලැබෙන ලාට ලැබෙනයි. ප්‍රතිපදාවේ ඉන්නවද නැද්ද කියන එකයි ප්‍රශ්නේ දෙන්නේ. මාර්ගඵලනේ. තමන් හරි ප්‍රතිපදාවේ ඉන්නවා නම් භාවනා එතනින් යහට නොගියත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපදාවේ ඉන්න නම් ඊටර ටික ලැබෙනවා නම් නෙමෙයි. මරණ කොට හරි ලැබෙනවා. ඒකයි. ඒ නිසා කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. තමන් ප්‍රතිපදාව ඉන්න ඕන. මාර්ගපාර ලැබුණා කියලා හිතාගෙන ඉන්න. මුලින් අර වාහනේ අරගෙන පස්සේ අපි ෆිනෑන්ස් එක ගෙවන්නේ. ඒ වගේ. හිතාගෙන ගෙවාගෙන යනවා. ගෙවනවා කියන්නේ ප්‍රතිපදාව වගේ. ගෙවල ඉවරුන දාසර හම්බෙයි. දැන් තව මොන හරි තියෙනවද පස්සේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. ආමාර. ස්වාමීන් වහන්සේ අවසරයි මගේ භාවනාව මට පේන්නේ නැවතිලා තියෙනවා වගේ මම හැමදාම දැන් ඔය මේ කීප විදිහට ආලෝක පෙනීමක් ඔය කාටුන් රූප පෙනීමක් කිසි දෙයක් නැහැ මම නිසංසලව ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි කියන්නේ එළියනක රාමායනය අහලා අන්තිමට ආනවා. <laughs> මම බලලා සීතාරාමයි කවුද කියනවා. වගේ වැඩක් තමයි. දැන් මෙච්චර දැන් ඕකනේ කිව්වේ. දැන් කියන බාන එක තමයි. ඈ මම ඉතින් විදර්ශනා උපක්ලේශ කියලා දැන් තිබුණ දේවල් මට ඒ වගේව දැනෙන්නේ නැහැ ආලෝක දැනෙන්නේ නැහැ. වෙනත් මුකුත් නැහැ මම. ආලෝක දැනෙන්නේ නැහැ කියන්නේ මොකක්ද ඒකේ අර්ථය? මේ උපක්ලේශ මොකද හිතෙන්නේ? ක්ලේශ නෑ කියලා. නෑ ආලෝක කියන්නේ උපක්ලේශයක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ ආලෝක කරේ තෘෂ්ණාවක් හටගත්තොත් තමයි උපක්ලේශයක්. හ්ම් හ්ම්. ආලෝකන එක හොඳයි. ආලෝකයක් එනවා කියන්නේ හිත ප්‍රබස්සර බව වෙනවා. කියන්නේ හිතේ කෙලෙස් නැහැ. මේ කෙලෙස් හිත. ආලෝකේ නැහැ කියලාද කියන්නේ? නෑ මම ආරම්භෙදී මට හොඳට ආලෝක වලින් පිළිබඳව මම දැන් හොඳට නිස්සලව නිස්සලව භාවනාවේ යෙදලා ඉන්නවා. භාවනාව එක තැන තියෙනවා කියලා කියන්නේ මොකෙන්ද? ස්වාමීන් වහන්සේ භාවනාව එක තැන තියෙනවා කියලා කියන්නේ මොකෙන්ද? නෑ එක තැන නෙවෙයි මම මේ දැන් දවස් 3ක් 4ක්ම මම ඔබ වහන්සේට එව්වා. ඉතින් කරගෙන යන්න කියනවා මම මේ විදිහට කරගෙන යනවා. මම බැලුවා ඔව් මැරරකම කරා තා කොච්චර කල් ආවිෂ තියෙන්නේ? වයස කීයද? 76ද? නෑ ස්වාමීන් වහන්සේ දැන් 74 දැන් 75 වෙනු නොවැම්බර් වෙනකොට. 47ද? 49 49 ඒ තව ටික කාලයක් ඉන්න 40 කට්ටිය ඉවර කරනවා ඒ 2000 2030 දැන් කාලේ පැනන කොහොමද තියෙන්නේ අර දැන් 930 ගණන් වලයි දැන් නැහැ ගණන් වල තාම ඉවරයි 20 ගණන් වලයි නැති වෙන්නේ 20 ගණන් වල ඒ කියන්නේ සෑම දශකයකදී ඊළඟ අර අර පැත්තෙන් දශකයක් අඩු වෙනවා ඒ කට්ටිය මැරිලා ඉවරයි ඒ තමන්ගේ දශකයේ දැන් ඉවර වෙන දැන් ළඟයි. 40 දශක. අපේ තාත්තා 45යි. 45 කට්ටිය තමයි ගොඩක් අමාරුනේ. කරදරකාර වැඩි. ඒ 40 දශකේ දැන් ඉවර වෙන්නේ නැහැ. ඒ ඒක නිසා තව තවත් පුළුවන් තරම් කරගන්න. ඊළඟට 50 දශකයේ රෙඩි වෙලා ඉන්නවා. මම යන්නේ. දැන් තාම නම් ප්‍රශ්නයක් දෙන්න. තවන එක්කෙනෙකුට විතර දෙන්න පුළුවන්. ප්‍රශ්න ඔක්කොම හරි දර්ශන සම්බන්ධ ඔක්කොම දන්නවා. ප්‍රශ්න තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ. ඔව්. ආ लक्ष्मण वाहन प्रश्न और प्रश्न आ මයික්‍රොෆෝන් එක ඔන් කරගන්න. ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා කියන්නේ. මුළු කයම මේ ධාතු වශයෙන් ප්‍රකට වෙන එක ඒක නැවත පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පැහැදිලි කරන්න කියන්නේ මොකක්ද පැහැදිලි කරන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සමාධියේදී මේ මුළු කයම ධාතු වශයෙන් ප්‍රකට වෙනවා කියන එක අර එකින් එක ධාතු වශයෙන් බලන්න එපා කියන එක. අද ඒක ඔය ඒක තමයි දැන් අද පරිණාසු දැනේ. ඔව් සවිනා. ආ පින්ලන් එක්ක නේද? එහෙමයි සවිනා. මොකද්ද මේ දැන් ඒක තමන් කවදාහත්තක් දැම්මද අන්තිම? අද එකක් දැම්ම සවිනාස මම මේ ඒක අද තමයි try කරේ. මම try කරේ. ඒ කියන්නේ අද ඒක මම මේ එකින් එක බලන්නේ නැතුව මේ මුළු කයම ධාතු වශයෙන් එක මේ ඒ විදිහට බලන්න ඒ මුළු කයම එහෙමයි මුළු කයම ධාතු වශයෙන් පේන්න ඕන පේන එකයි බලන එකයි දෙකන්නේ මොඩි තේරෙන්නේ මෙච්චර දැන් කිව්වා ඉතලා කරන්න එපා කියලා මම මම දකුණ කියන යනකොට මුළු සක්මනම ප්‍රකට වෙන එකයි කකුල ඔසවමින් ගෙනීමේ තබිමින් කියන එකේ වෙනස තමයි මෙච්චර ගණන් කිව්වේ එහෙම එහෙම සාමාන්‍ය. මේ ඒක යම් කිසි වෙලාවක වෙන්නේ. වෙන එක බලන්න යනවා කියන්නේ බලන්න චේතනා පාල කරන විතර අවබෝධයක් නැහැ. දර්ශනාවකුත් නැහැ අවබෝධය වෙන අර කලින් ඕන කෙනෙක් ඇවි නාම රූප බෙදන්න යන්නද කියන එක. ඒ වගේ එකක්. එහෙම දර්ශන භාවනාවේදී යෝගාචරයට මොනවත් කරන්න දෙයක් නැහැ අර මම ෆස්ට් ක්ලාස් ටිකට් එකක් ගත්තා ඒ ප්ලේන් එකේ. යන්න තියෙන ඔක්කොම අතර පහට ඔක්කොම හම්බ වෙනවා. නිදා ගන්නත් හම්බ වෙනවා. අන්න බොන්න ඔක්කොම හම්බ වෙනවා. මේගොල්ලෝ යනවා දර පලන. ඒක නේද ඇත්තට ෆ්‍රී එකේ ඉන්න තීච්චි. යනවා මේ දර කෑල්ලක් පැලුවට කමක් නැද්ද? ආ කානුවක් කැපුවට කමක් නැද්ද? උදැල්ලේ පොළොව හැරුවට කමක් නැද්ද? වැඩ කරන්නේ. කොහොමද කාන්දියක් නැහැ. ඔක්කොම හම්බ වෙනවා. යා හොස්ටස් ඔක්කොම ගෙනත් දෙනවා. යන්න දෙයක් නැහැ. එහෙම සාමාන්‍යයෙන් මම සාදුදා බස් කාර් ටිකට් එකක් අරගෙන මේ ටොයිලට් එක හොදන්න යන්නද කියලා අහුවා කියලා මේ දෙන්නේ. කමන්න නැද්ද මම ටිකක් ක්ලීන් කරලා දෙන්න උදව්වට මොනවද තියනවද? කරන්න කියලා අහනවා වැඩක්. මම තවදුරටත් එනම් මේ ඒක කරලා ඉවරලා වාර්තා කරනවා. ඒ කියන්නේ භාවනාව කියන්නේ ඒකයි. අවබෝධය අවබෝධ වෙන්න ඕන. භාවනා කරලා කරනව නෙමෙයි භාවනා අවබෝධ කරගන්න එහෙම ධර්මය අවබෝධ කරගැනීම නෙමෙයි එනයිති ඔය ත්‍රිපිටකාචාරවල අභිධර්ම විචාර දෙන්න ඔක්කොම ධර්මය අවබෝධ වෙන්නේ එහෙම සමහරවිට. ඒ කියන්නේ එතකොට අර මේ කයේ තනින් තන ප්‍රකට වෙන ධාතු බලන්නේ නැතුව මේ ඒකාග්‍රතාවයේ ඉන්නකොට වෙන දවසක වෙයි ඒක පෙනේ නේ. ඒ කියන්නේ. ඒ කියන්නේ දැනට ධාතු ප්‍රකට වෙනවද සෙන්සර්? මෙහෙමයි මට මුළු කයෙමත් ධාතු වශයෙන් දැන් මම අද අද වාටාව දාලා තියෙන්නේ මේ මට මේ මුළු මේ දැන් සමාධියට ගියාට පස්සේ මේ يعني මුළු කයම 1000ක් වගේ ඇවිල්ලා සමහර වෙලාවට ඒ කියන්නේ අද හුස්ම රැල්ල දැනිලා ඊට පස්සේ නෑ නෑ නෑ නෑ මට කියන්න දැන් සතරමා ධාතු වශයෙන් දැක්ක සතරමා ධාතු ටික මොනවද කියන්නේ දැක්කද අද නම් අද උනේ සාමනාස ඊයේ මට ඔබ වහන්සේ උපදෙස් දුන්නා මේ මුළු කයම දැන් ධාතු වශයෙන් ප්‍රකට වෙන එක මේ මනසට වැටහෙන්න සලසන්න මේ මනසට වැටහෙන විදිහට මේ මේවා කරගන්න කියලා. නෑ නෑ දැන් එතන මේ කියන්නේ දැන් මම දුන්න උපදේශනේ මම කියන්නේ දැන් අන්තිම බාහිර අත්දැකීමේ හතරමා ධාතු මොනවද දැක්කේ මම දැක ගත්තද? මං කියන්නම් අද අත්දැකීම කියන්න ස්වාමීන් වහන්සේ මේ එකින් එක ධාතු ලක්ෂණ බලා සමස්ත කායම ධාතු වශයෙන් ප්‍රකට වීමට ඉඩ හැර නාසිකාග්‍රේ සතිය පිහිටව බලා සිටීමේ එවිට කයේ දියවන ස්වභාවයක් දැනුනි එය කයේ ආපෝදාත ස්වභාවයක් විතක කය පුරා 1000ක් පැතිරයයි. එය කයේ තේජෝ ධාතු ස්වභාවයයි. සිතුවිලි නැතිව සිත අඛණ්ඩව ඒකාග්‍රපති අවස්ථාවක වීරිය මඳක් අඩු කළෙමි. සිත උඩ තලයක සිට ඒකාග්‍රතාවයෙන් ඉදිරියට ඇදී යන බවක් දැනුනි. සමාධිය වැඩි වෙනු දැනුනි. මෙහිදී නාසිකාග්‍රයේ තවදුරටත් සතිය පිටව බලා සිටන විට මුහුණේ මෙන්ම අතේද පණුවන් දඟලන ස්වභාවයද දැනුනි. තවදුරටත් නාසිකාග්‍රයේ සතිය වඩාත් සතිමත්ව බලා සිටන විට හුස්ම රැල්ල අරමුණු විය. එය තරමක් කම්පණය වනු දැනුනි. එය සමග කයද තරමක් කම්පණය විය. මෙය මෙය තීව්‍ර ලෙස නොදැනුණද කය කම්පණය වූ පසු පාදයේ අංශු කිහිපයක් නලියන ස්වභාවයක් අත් දෙකේ ගත්තෙමි. හරි දැන් චතුර්මා ධාතු ට්‍රේනින් එක දැන් ඇවිල්ලානේ තියෙන්නේ. වුණා. දැන් ඒ කියන්නේ හැමතරම ධාතු වශයෙන් ප්‍රකට වෙනවනේ. එහෙමයි. දැන් සතරමා ධාතු තනි තනි ප්‍රකට වෙනවා. දැන් සතරමා ධාතු පිළිබඳ වැටහීමකුත් තියෙනවනේ. සතරමා ධාතු මේවා කියලා හඳුර ගන්නත් පුළුවන්. දැන් එහෙම එකින් එක බලන්නේ නැතුව තමන් ආනාපානෙ හිටියාම හරියි. ආ. දැන් ආනාපානෙන් හිත ගලවලානේ දැන් ඔය බලන්නේ. ආ දැන් මුලින්ම තැන් තැන් වල දැනෙනවා. හරිනේ. තොරණේ බවුල්පත් වෙනවා වගේ දැනෙනවා. එහෙම. මේ කරන්නේ තොරණ ළඟට ගියොත් තමයි බල්බ් පේන්නේ. හරිද? එතකොට දැන් තොටලම තොරණට ගියොත් බල්බ් එහෙම බලන්න ගියොත් ලක්ෂයක් විතර බලන්න වෙන වෙන. හ්ම්. තොරණක් බලන්න බෑ. එහෙම එහෙම. තොරණ බලන්න නම් අපි තොරණ පොඩක් පිටිපස්සට ඈතට යන්න. ඈතට ගියාට පස්සේ මුළු තොරණම රටාව විදිහට පේනවා. හ්ම් හ්ම්. එතකොට දැන් මේ අපි එක වෙලාවේ අපි දැන් එක එක බලන්නේ නැතුව හ්ම් සේරම හ්ම්. බලන්න පුළුවන් මට්ටමට මනස ඒකාග්‍ර කරගන්න. ඒ කරගන්න භාවනා අරමුණට හිත යොදවන්න. අය හරි හරි හරි. එතකොට ඒකාග්‍රතාවය වැඩිපුර තියාගත්තාම හරිනේ. අ, ඒකාග්‍රතාවය වැඩිම තියාගත්තාම ඒ ඒකාග්‍රතාවයට මුළු කයම අංශු වෙලා කුඩු වෙලා මුළු කුඩුපට්ටම් වෙලා යයි. ඉතින් මොන හ්ම් එකක් වෙයි. ගල් රෝලකට හ්ම්. හවුනා වගේ වෙයි. ඉතින් අ, ඒ මේකක් වෙයි. මොකක් දැනට හරි. අදට අද ස්වාමිනාද කියන්නේ මේ මම මට ඒක ලියන්න හතම තිබුණා නිකන් අර මේ කය දැනෙන්නෙම නෑවදින අංශු වගේ තමයි තිබුණේ ඒ වුණාට අර මං මේ වෙලාවකට ටිකක් කොන්ද එහාට මෙහාට යනකොට තේරෙනවා ඒක ඝන ස්වභාවය ඒ වුණාට අර මේ හොඳට සමාධිමත් වෙනකොට තේරෙනවා නිකන් මුකුත්ම නැති අංශු වගේ තමයි මේ කියන්නේ නිකන් දූවිල්ලක් වගේ තමයි ඇත්තටම තියෙන්නේ මුකුත් දැනෙන්නෙම නැති ගානට හරි ඒ දැන් ඕක වගේ තමයි ඕක තමයි මේ පරමාර්ථය. කය පරමාර්ථය. හ්ම්. එහෙම. තමන් යන සම්මුතිය වාගෙන. ඕක නෑරද්ද? කය වාගෙන ආ යන. ඒක තමයි. <laughs> අංශු අංශු වශයෙන් දැනගෙන පටවි ධාතු අංශුව හරි මේ කම්පන චන්ද්‍ර ස්වභාවය වශයෙන් ඒක දැනගන්න වෙරෙන්න කොහොමද ඒ කය කීකේ කය හොයන්න යන්න ඕනේ අය දැන් මෙහෙම වෙලා අරම වෙලා අය මෙහෙම වෙලා කියනකොට අපි දැන් සම්මුතියනේ බරක් ඒ තිබ්බ තමයි. කය මෙහෙම වෙනවා. තිබ්බ කය මෙහෙම වෙනා නෙමෙයි. කයේ ස්වභාවය ඕක. අරිනොත් තිබ්බව. මේ මෝඩකමට ප්‍රකට වෙන්නේ නැහැ. ඔයද තේරෙන්නේ? දැන් ප්‍රඥාව එන්නේ භාවනාව. එහෙමයි. භාවනා කරනකොට ප්‍රඥාව වැඩි වෙනකොට අර සම්මුතිය පරමාර්ථ වශයෙන් පේන්න ගන්නවා. ප්‍රමාදයෙන් වෙන ආය යන සම්මුතිය. ඉස්සරහට යන වාහනේ රිවර්ස් කරලා පිටිපස්සට යනවා. යන වාහනේට යන්න දුන්නාට පස්සේ එහෙම ඒකට ධාතු වශයෙන් ප්‍රකට වෙන්න ඇරලා ඒකට එහෙම අපි කරන්න ඕන භාවනාවේ අරමුණ සිය පාත්‍රනකට තව තව සමාධිය වැඩි වෙනවා. එතකොට එනේ අරමුණ ඔස්සේ කය ගැන අතපය ගැන තියෙන දැනීම අඩු වෙලා කය පිළිබඳව තියෙන ස්වභාවය කියන්නේ අපි තුල තියෙන තණ්හාව සත්පුජ්‍යල සංඥාව ටික ටික අඩු වෙලා ඒ දේවල් ටික ටික අතහැරිලා එන්න එන්නම භාවනා අරමුණට හිත යොදවලා මනසේ එකක් සිහිය දිනුනවා. يعني සමාධිය දිනු කරනවා. සමාධිය දිනු කරාට පස්සේ ආයි එකපාරම මුළු කයම ධාතු වශයෙන් පෙන්වනවා. ඒ පෙන්වන සමාධිය බලය. ඊට පස්සේ එක එක බලන්න ඕනේ. ඔක්කොම ටික හෝල්සේල් දාන්න. සිල්ලර වැඩ නැහැ ඒක. මොනේ සිල්ලරට වික්කා ඊට පස්සේ තෝගේට විකල් නැහැ. සිල්ලරට වෙළඳාම් කරපු මිනිස්සු අවුරුදු 5ක් යන ලොකු කඩයක් තමයි. ආරය තෝගේට විකුණා. පොල් ගෙඩි සයිස් එකට විකුණන්නේ නැහැ. පොල් ගෙඩි ලොරියම පොල් ලොරි පිටින් විකුණා. ලොරියම ගන්න මෙච්චර ගන්න. එහෙමද? එහෙම. එහෙම තෝගේට විකුණා. තොග මුදලාලි කෙනෙක් කියන්නේ. පොඩ්ඩක්. දැන් ඉස්සර තමයි එකින් එකට අත්තන ලියනවා, නායන ලියනවා, උස්මන ලියන එක පැත්තන්නේ ඔක්කොම ඒ සිල්ලර පිළ දාන. දැන් තොග වෙලා දාන. තොග වෙලා දාන ඔක්කොම සම්මුතියි. ටොන් ගණන් වලට දෙන්නේ. ඔය ඇඟම ටොන් ගණන් වලට දීලා දාන. කයම ධාතු ගොඩක්. ආ එක එක බලන්න ඕනේ. අයම ධාතු ගොඩක් වෙන්න ඔය සමාධිය බෑ ඒක. වඩා සමාධිය දිනුන. ඒ හ්ම්. සමාධියෙන් පුළුවන් එක එක අතරමඟ එක එක බලන්න තමයි. එක එක ફોકસ කර කර බලන්න. හ්ම්. එක එකට ફોકસ කරනවට වැඩිය ඔක්කොම එකපාර දක ගන්න හොඳයි. එහෙම. ඔක්කොම ටික දැක ගත්තට පස්සේ ධාතු මනසිකාරකින් භාවනාව අවසන් වෙනවා. ධාතු මනසික. අවසන් කරන්නේ මේ පරිපූර්ණ භාවයටපත්. අවසන් වෙන්නේ නැහැ. රත් වෙනකොටත් ධාතු මනස්කාර තියෙනවා. ආ එතෙන්ට ආපේ. සර්ටිෆිකේට් එක හම්බෙලා තියෙනවා. කම්ප්ලීට් කරා. එතකොට යාට රූපේ පිළිබඳව හොඳ වැටහීමක් තියෙනවා. අයි මේක මගේ ආත්මය, මේක බඩ, මගේ ඔළුව නාලියනවා. ඒව නැහැ. තියෙන්න බෑ දැන් කෝපයක් අතර ගන්නකොට මේ හොදි ඇඳි ගන්නකොට කනකොට ඔක්කොම ධාතු වශයෙන් යාට වැටෙන්නේ. හැමතිස්සෙම නෙමෙයි. මානසිකාර කරොත් වැටෙනවා. මනස ඒකාග්‍ර වුණොත් වැටෙනවා. එහෙම නැත්නම් හැමදේම එහෙම හැමතිස්සෙම ධාතු වශයෙන් එහෙම මේ වෙන්නේ රාතන් වාක්‍යයට. නමුත් හිත ඒකාග්‍ර වෙච්ච ගමන් ධාතු ගොඩක් තියෙනවා. සත්‍යේ පුජ්‍යලෙන්නේ නැහැ. ඒක අපිට ඕන වෙලාවට වෙන්නේ නැහැ. අපි කරන්නේ සමාධිය. එහෙම. දැන් දැන් මං මේ වෙලාවේ මේ කියන්නේ දැන් මට එකින් එක බලන්න එපා කියවනේ. එතකොට මං සමාධිය වඩන වඩලා මං කරියොත් කියලා ඇති මම හිතන්නේ මට මතකයි කියලා මොකක් කරියොත් එහෙමයි මට කිව්වේ එකින් එක දැන් බලන්න යන්න එපා මේ ඒකාග්‍රතාවය දිනු කරගන්න පොඩක් ඔව් හරි මම කලින් කියලා ඇති මම හිතන්නේ මේ වෙන වෙනම බලන්න එපා කිව්වද ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ වෙන වෙනම බලන්න එපා ඒක තමයි ඒකේ ඊළඟ version එක තමයි ඔය ඇවිල්ලා ඕකේ හොඳම version එක තමයි ඔක්කොම දැක ගන්න එහෙමයි දැන් ඔක්කොම දැක ගන්න මම තවදුරටත් එහෙනම් මේ සමාධියේම එහෙම ඔක්කොම දැක ගැනීමේ චේතනාව තියාගන්නත් ඒක එකක්වත් නැති වෙනවා අනේ අනේ <laughs> බලාපොරොත්තු නෑ දත්ස දත්සන භාවනාවේ මම මේක කරනවා වෙලී තමයි එකක්වත් වෙන්නේ ඔය ටික නැති ඒ තමයි භාවනා සාමාන්‍ය පන්ති කියන්නේ බලාපොරොත්තු තියාගෙන භාවනා කරන්නේ අපේක්ෂා නිමිත්ත කියන්නේ කිසිම දෙයකට අපේක්ෂා නැහැ අපේක්ෂා නැති දැන උපේක්ෂා අපේක්ෂා උපේක්ෂා කියන වෙනස ඒ හොඳයි ස්වාමීන් කොහොම පින් ඔබ වහන්සේට. තේරුම් තේරුම්. ඊනන්ද විචාරණ අවසන් කරමුනේ. තේරුම්. වෙන කාටවත් ප්‍රශ්න නැහැ නේද? දැන් රැට හොයන්නත් තියෙනවා නේද? අම්මන්ඩිලාට. මාස ගම්බන්ඩිලා දැන් රැට හොයන්නත් තියෙනවා ඒකෙන් අපි. නතර කරමු. දැන් එමුනම් අද සමූහ භාවනා වැඩසටහනේ යෝගාවචරින්ගේ භාවනා කුසලය තව තවත් දියුණු දියුණුවටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ලබාගත් භාවනා අත්දැකීම් හොඳින් හිතේ දරාගෙන අද ගොඩක් වැදගත් දේවල් සෑහෙන කියවුණා. එහෙමයි ස්වාමීන් ඒ හැම දෙයක්ම මේ කණින් අහලා අනික් කණින් පිට කරන්නේ නැතුව හැමදේම සිහි බුද්ධියෙන් ඔලුවට අර ගන්නවනම් මොකද්ද කරන්න ඕන කියන භාවනාවට වාඩි වෙනවා. <coughs> නිසා ඕනම කෙනෙකුට මේ භාවනා ක්‍රමයේ ඉස්සරහට ගියොත් කරගන්න පුළුවන්. මොකක් හරි දැන් අද තේරෙන භාෂාවෙන් කිව්වොත් මොකද්ද කියන්නේ? ගේවන් ගහගන්න පුළුවන්. නේද? එහෙමයි. <laughs> ඒක නිසා කොහොම හරි කරන්න. පොඩි හරි මේකක් හදනවා ඒක වටිනවා. සෑහෙන වටිනවා. ඉතින් අර සංසාරේ සෑහෙන බව ගමන සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් ඔය එක පරියන්ක. ඒක නිසා උනන්දුවෙන් ඕනට පාඩම් භාවනා කරන්න නැතුව උනන්දුවෙන් අවබෝධයෙන් තමයි මේ මොකද්ද කරන්න කියන එක ඔළුවේ තියාගෙන භාවනා කරන්න ඕනේ. දැන් එතකොට අද මේ අපි අත්පත් කරගත්තා සියලු කුසල ශක්තිය සම්මය දෘෂ්ටික දෙවි දේවතාන් වහන්සේලාට දකින්න සලස්වන පුණ්‍ය අනුභෝධනා කරන ආශිර්වාද කරන එතකොට ඔවුන් තව තවත් මේ සීල සමාධි ප්‍රඥා වඩන භාවනා යෝගාවචරින් දැකලා තව තවත් ඔවුන්ගේ ආශිර්වාදය අප වෙත ලැබෙනවා. ඒ වගේම තමයි අප අපිට මේ අවස්ථාව ලැබුණාට අපේ මළගින් ඥාතීන් බොහෝ දෙනෙක් ඉන්නවා. මේ අවස්ථාව ලැබේ ලබ ගන්න බැරුව දුක්ඛිත තත්ත්වයටපත් වුණු බණ භාවනා කරන්නේ නැතුව තමන්ගේ සීල ආචරය ඇති. අම්මලා තාත්තලා මිය දෙන්නේ නැති මේ කිසිම දෙයක් කරගන්න බැරුව. ඉතින් ඒ අය යම් කිසි දුක්ඛිතාත්ම භාවයකට සිටිනම් ඒ මේ කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය තමා නමේ මියපාර රෝගියා වූ යම් කිසි මලකින් යාතික් වෙත්නම් ඒ මලකින් යාතින් දුගතිගාමී ආත්ම භාවයට පත් වෙලා තියෙනවා නම් ඒ දුගතිගාමී ආත්ම භාවයෙන් සකවත් ආත්ම භාවයට පත් වෙලා උන්ටත් නිර්වාණගාමී භාවනා ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙලා උන්ට නිර්වාණ අවබෝධය ලබ ගන්න ශක්තිය ධෛර්ය වාසනාව අද මේ කරගත්තා භාවනා කුසලෙන් අත්යාරය ප්‍රාර්ථනා කරමි සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා වෙන සාදුකාරයක් වුණා. සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙනාගේම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. Thank you.